ගෞරවනීය මහා සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මම දිග මේ පාලි පාඨයක් මාතුකා සඳහා ඉදිරිපත් කරගත්තේ ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායේ සඳහන් වෙලා තියෙන නැත්නම් අංගුත්තර නිකායේ අටක නිපාතේ සඳහන් වෙලා තියෙන අනුරුද්ධ සූත්‍රය කියන එකේ මුල් ආරම්භක පාඩේ. මේ සූත්‍ර ටික අධිකේවා ඒක නිසා මම හිතාගත්ත අපේ මේ භාවනා වැඩමුළුවේ විගතව මේ සූත්‍රය දවසින් දවස දවසින් දවස එකින්ක විකාශනය වෙලා යන ආකාරයට සූත්‍ර ය අනුව දේශනා මාලාවක් විදිහට මේ ධර්ම දේශනාව පවත්වන. ඒදී නිසරණවනේ අනිත්‍යං වලත් වැඩ කරනක මම දැකලා තිබුණා. එකම පිරිසක් එක්ක ඒ ධර්ම දේශනා මාලාවක් පවත්වනකොට අපි ඒ ගත්ත මාත්‍රකාව අනුව හිතා ගන්න බැරි ගැඹුරකට පිරිසත් එක්ක යන්න පුළුවන්. හැබැයි මේ පිරිස නිතරම ඒ කියන කරන ධර්ම ක්‍රියාවක් කරන ඒවා පිළිබඳව ගවේෂණය කරන පිරිසක් වෙන්න ඕනේ. එහෙම නොවුනොත් අර මුලින් නමලා තියෙන කලයකට වතුරක් වගේ ඔක්කොම අහක යනවා. වැඩ කරන පිරිසකට නම් තේරෙන පටන් අර ගන්නවා මේ ධර්මයේ කියන එක එක සැරයක් අහලා එක වරුවකින් එක රැයකින් අවබෝධ කරගන්න පුළුවන් දෙයක් නෙවෙයි. ඒක නැවත නැවත ආහන ගමන් නැවත නැවත ක්‍රියාවත් කරනකොට මේ හැම වචනයකම පුදුමාකාර පරිණාමයක් පරිවර්තනයක් සිද්ධ වෙනවා අපේ හිතේ භාවනා ජීවුණත් එක්ක. එන්නේ එන්නේ එන්නේ මේ ධර්ම කොටස් වල ගැඹුර සංගවී තිබුණ දේවල් මතුවෙන්න පටන් ගන්නවා. ඒ වෙන්න වෙන්න වෙන්න සර්වචන් වහන්සේගේ වටිනාකම මේ වරකගෙන પરම්පරා පවත්වාගෙන ආපුවේ සංඝයා වහන්සේලාගේ යෝගාවතරත්තන්ගේ වටිනාකම තේරෙනවා. ඒ මොකද මේ සරුවච්චන් වහන්සේ යම් හේකින් ඒ භග්ගේසු විහෙරති සුන්සුමාර දිවේ මේස කලාවණී මිගදායි කියලා යම් තැනකයේ මහරහතන් වහන්සේලා මුල් කරගෙන දේශනා කරාද යම් බලයක් පිහිටවල ගැම්මක් පිහිටවල ජීවයක් පිහිටවලා ඒ ඒ ජීවයේ බලයේ ගැම්ම තාමත් නොසිඳ පැවතිලා තියෙන. ඒකයි මේ ආශ්චර්යවත්ම දේ. අනෙකු සාස්ත්‍රූරුන්ගේ මේ ප්‍රශ්නේ අහනකොට ඒ අතෝ දැන් ඉන්න අත්කතාචාරින් වහන්සේලා කියන්නේ අනෙකුත් පත්පත් පත්පත්වල ඒ කාලේ අපේ සාස්ත්‍රුන් වහන්සේනම් දරුවත් වෙලා හිටියා. නමුත් අපේ ගෝලයෝ මේ කියන දේවල් හරියට අහගත්තේ නැති නිසා දැන් එනකොට වචන ටිකක් විතරයි ඉතුරුලා තියෙන්නේ. මෙවැනි ගම්භීරත්වයක්. මෙවැනි පටිච්චසමුප්පාද ස්වරූපයක් අපේ ධර්ම වල නැත්තේ සාස්ත්‍රුන් වහන්සේගේ දෝෂයක් නිසා නෙවෙයි ඒවා අහලා රැකගෙන ආපු પરම්පරාව හරියට කරගෙන ආපු නැති නිසා නැත්තම් ඇත්තම කියනනම් අපි අදහන ඒ සාස්ත්‍රුරු සරුවඥයි කියලා යැත්තු අර්ථකථන දෙනවා වෙන්න පුළුවන් නොවෙන්න පුළුවන් නමුත් මේ අපේ සූත්‍රවල නම් නැත්තම් අපේ මේ ත්‍රිපිටක පොත්වල ඒ දේ ක්‍රියාත්මක නොර කාටවත් එහෙම අහබු ඇත්තෝ මේකේ රස කොටස අතෑරියාය, ගම්බීර කොටස අතෑරියාය. එදා මෙදා තුර රැගෙන ආපු මේ ආචාර්ය ප්‍රචාරයේ પરම්පරාව. මේක නොදැන අන්ධකාරය අතින් අතින් යවන මල්වට්ටියක් වගේ නොදැන එකක් නෙවෙයි. බැහැගෙන ඒ ඒ එක එක පදයක එක එක ව්‍යංජනයක අකුරක තියෙන අර්ථය හොල්ලන්නේ නැතුව අද ශ්ලෝක බන්ධනය කරලා ඒ ශ්ලෝක අදහස අර්ථයත් සහිතව ඒක තියෙන ලයත් සහිතව ගෙනල්ලා වගේ මේ සූත්‍ර වල බුදුන් වටනාවක් තියෙනවා. ඉතින් ඒක මම දැකලා තියෙන එක නැවත නැවත කියවන්න ඕනේ මේ භාවනා කරන ගම. එතකොට මේ සූත්‍ර වලට අපිට පණ එනවා, අපි සූත්‍ර වලට පණ දෙනවා වෙනවා. ඉතින් මේ ඉදිරිපත් කරගත්ත මේ අනුරුද්ධ සූත්‍රය ඒ වගේ එකල සර්වඥාන්සේ වැඩ ඉන්න කාලේ මොන වගේ වාතාවරණයක් තියෙන්නද මොන වගේ පසුබිමක් තියෙනවද කියන එකට හොඳ නිදානයක් සහිතවයි ඉදිරිපත් කරන්නේ. සූත්‍රේ පුරාමත් ඒ ඉතිහාසගත පුරාවෘත්තිය අපේට පනපෝන අතර අපටත් අපේ ඉතිහාසය වෙනස් කරගන්න ඕනේ නම් වෙනස් කරගන්න. හැකියාව තියෙන බව පියවරෙන් පියවර පෙන්වනවා. මෙතනදී සඳහන් කරන්නේ රාජවචනාංශයේ භග්ග ජනපදයේ ඒ සුසුමාර්ගින කියන නගරයේ මේස කලාවන්නේ මේක දායි. ඒ කියන්නේ පළවෙනි ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ දේශනා කරපු ස්ථාන කිට්ටුවක වැඩ ඉනවා. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ පාචීන වංශදාය කියලා පැනක චේතිසු විහෙරති. කොහොම දුර අටුවාව සඳහන් කරන රබජනක වැඩ හිටපු ගියයින් පෙරදිග දිහාවේ පැවතිච්ච දුර ස්ථානයක වැඩ ඉනවා. එතකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ ඒ රහත් භාවයටපත් වෙලා උන්වහන්සේ විවේකීව පරිසල්ලින් අතරහෝගතස්ස කියන විදිහට තනිව විවේකීව ගත කරනකොට උන්වහන්සේට ඒ තමන් වහන්සේගේ ඒ ධර්මඥානය නැත්නම් ධර්ම සාගරය කලඹලා ඒව ගොනු කරලා ඒව පිළි කරලා එක විදිහක ගුණයක් හිතට එනවා. උන්වහන්සේට කල්පනා වෙනවා මහා පුරුෂයෙකුට පහළ වෙන්න පුළුවන්. නැත්නම් හොඳ පිළිසිදු හිතක් ඇති විවේක බුද්ධියෙන් ඉන්න උත්තරමන් වහන්සේ නමකට පහළ වෙන්න පුළුවන් විතර්ක හතක්. උන්වහන්සේ ඒක එක එකක් එක එකක් ගුණ කළා මේ Taman වෙනුවෙන්ම නැවත ආවර්ජනය කරමින් පරිවිතක් කරනවා. අන්නේ පරිවිතක්කේ තමයි දේශනාවට මේ සූත්‍රයට දොර විවෘත කරලා දෙන්නේ. එතෙන් තමයි මේ අපි ප්‍රවිෂ්ඨය ලබා ගන්නෙ. එහෙම නැත්නම් අපි මේ ආරම්භය පටන් ගන්න අරගන්න. ඒක අපි ඉස්සල්ලාම අපි ඉතිහාසය මතක් කරගත්තට පස්සේ නිදානේ මතක් කරගත්තට පස්සේ අපි එක එකක් අපේ දැනට තියෙන දනුවේ හැටියට භාෂා ඥානයේ හැටියට ඉදිරිපත් කරගත්තොත් අනුරුද්ධ මහරහතන් වහන්සේ සඳහන් කරනවා අපිච්ච සායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස කියලා. අල්පේචාණ්ඩයි මේ ධර්ම රසය වැටෙන්නේ මහිච්ඡකත් නැත්තඳ මේ ධර්මයේ කැප නැහැ, අප නැහැ, උරුම වාසනාවක් නැහැ. මහිච්ඡ කියලා කියන්නේ මේ මහයේ සාක්‍ය දේවල් වලම අපේ සිංහල භාෂාවෙන් කියනවා කෙසල් කණක් ගත්තොත් උඩවැරියෙන් මේ ඉන්න කට්ටියට මේ ධර්මයේ හම් වෙන්නේ නැහැ. ඔක්කොම මොනේ මුදුන් ඇවරීම තමයි. මොකද කෙහෙල් ගැන තියෙන විවිධ ඇවරීම් හම් වෙච්ච එක කනවා නම් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. නමුත් අපි දන්න සමාජයේ කට්ටියට මුල් ඇවරීම ඕනේ. ඒ අත්තන් අපි කියනවා මහයේච්ච ඉච්ඡ කියලා කියන්නේ කැමැති කියන එකයි. අල්පේච්ඡ කියලා කියන්නේ ඕනෑකම් අවශ්‍යතාවෙන් ඉතා ටිකක් ඇති කෙනාට. ඒකට මහිච්ඡ කියලා කියන්නේ අවශ්‍යතාවය කෝක වෙතත් යන ප්‍රෝජනේ කෝක වෙතත් හිතේ තියෙන මහා ලොකු දෙයක්. අනේ එවැනි තමා විසින්ම තවන් රවට්ටා ගන්න නැත්නම් මේ ධර්මය වැටෙන්නේ නැහැ. ඒක අර කලින් කිව්වා වගේ මුنين නමලා තියෙන කලයකට වතුරක් වගේ. ඒ නිසා ධර්මයේ ප්‍රයෝජනවත් වෙනවා නම් වෙන්නේ අල්පේච්ඡ අත්තන්ටයි. නැත්නම් ධර්මය වැඩ කරගෙන යනකොට අපි තුල පහළ වෙන ගුණය තමයි අල්පේච්ඡතාවය. මේ මහේච්ඡතාවෙන් පටන් අර ගන්න පුළුවන්. එන්නේ එන්නේ මහේච්ඡතාවයේ දුරු වෙලා අල්පේච්ඡතාවයට එනවනම් අපිට කියකි ඔන්න ධර්මය අපි තුල ක්‍රියාත්මක වෙනවා කියන. මේක අපි විස්තර සහිතව ඉස්සරහට ඉදිරිපත් කරන නිසා මේ කෙටි වචනාර්ථ හැඳින්වීමෙන් අපි ඉදිරියට යනවා. ඊගාවට අනුරුත් මහ රහතන් වහන්සේ සන්තුෂ්ඨ දහම් වෙනවා. සන්තුෂ්ඨ සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුෂ්ඨස්ස කියලා. මේකෙදී සඳහන් කරලා තියෙනවා අපේ ගෙවල් දොරවලින් ඇත්තෝ අපි මේ වැඩ වලට පෙරමිලා තියෙන්නේ කලකිටලයි කියලා හිතන ඉතලා තියෙනවා. මෙතනින් නැත්තෝ තටි එහෙම හිතා ගන්න නැත්තෝ එහෙමනම් මේක අයින් කරගන්න. මේකෙදී ඉන්නේ දහ සාසනයේ තියෙන කලකිරිච්චත් අන්නවත් බැරියක් අන්තරටවත් කම් මේ අසන්තුෂ්ඨතාවයෙන් ඉන්නත් අන්න නෙවෙයි. ඉතාමත්ම සන්තුෂ්ටි කැමැති වෙන සතුට කැමැති නැත්නම් ඇත්තටම අපි මේ දැනට ගත කරන සතුට මදි කියලා තවත් සතුටක් හොයන ගතියක් තමයි ධර්මයේ පෙළඹීම තියෙන්නේ. ඒ අපේ සාමාන්‍ය අදහස තියෙන්නේ ධර්මය තියෙන්නේ මේ කලකිරිච්චත් අඬ, පෙරදිච්චත් අඬ, වැරදිච්චත් අඬ කියන. ඒක නිසා හොස්ස දික් කරගෙන විතරෝම අත්කලමතාන යෝගයට වැටලා ඉන්නවනම් ලෝක ප්‍රතිපදාව ප්‍රතික අනුගමනය කරමින් බොහෝ දෙනා වැඳ වැඳ යනවා. නමුත් එදින ධර්මයේ තියෙන පුළුවන් නොතිබෙන්නත් පුළුවන්. මෙන්න මේක හොවා දැක්වීම පිණිසම ඒ අනුරුද්ධ මහරහතන් වහන්සේ සඳහන් කරනවා සන්තුත්තස්සායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුත්තස්ස එයාට පවිචි පවිවිතස් පවිවිතස්සහයන් ධම්මෝ නායන් ධම්මෝ ඝන සංගණිකාරාමස්ස විවේක බුද්ධිය හොයන අයටයි මේ ධර්මයේ තියෙන වැල්ලට අහු වෙන අයට නෙවෙයි. ඝන සංගණිකාවට අයිති වෙන අයට නෙවෙයි. නිතරම ඝණයත් එක්ක පිරිසත් එක්ක සංගණිකාවට යෙදිලා. දැන් කාලේ විදිහට කියනවා වැල්ලට අහු වුණොත් රැල්ලට අහු වුණොත් ඉතින් රැල්ලට අහු වෙනවා. එහෙම කෙනාට මේ ධර්මය නුහුරට හිටින්නේ වමතින් ඇල්ලුවා වගේ ධර්මයේ නුහුරට හිටින්න. නිතරම මේ ධර්මය වැඩෙන්නේ මේ ධර්මයේ ගැඹුරු වැටෙන්නේ වගේම වැඩි ධර්මයේ ඉන්නකොට අපි ඇදිලා යන්නේ විවේකයේ පැත්තට. පවිත්තසයන් දාමු. ඉතින් ඒකෙන් අදහස් කරන්නේ මේ දැනට ඝන සංගණිකාවෙන් නැත්නම් ධර්මයේ අකපය ඒ අත්හන්න මේ බුද්ධහම ගැලපෙන්නේ නැහැ කියලා. නමුත් ඒ අත්තන්න පවා ධර්මයේ වැටහෙනවා නම් ධර්මයේ ප්‍රගමනයක් ප්‍රගතියක් තේරෙනවා නම් ඉබේම අර ඝන සංගණිකාවෙන් පැත්තකට වෙලා විවේක බුද්ධියට රහසිගතව හෝ මේ කාලගතන් හදාගන්න රුචර්ජකම් වෙනස් කර ගන්නවා. ආන්නේ ඒක තමයි ඒ ධර්ම ස්වභාවය. එහෙම නැත්නම් කියනවා නම් න්‍යාය ධර්මයි. ඉතින් මේක මේ අනුරුද්ධ මහරතන් වහන්සේ ඒ තමන් වහන්සේගේ පිරිසිදු මනසට වැටහිච්ච හැටියට මේ 5000ක් කල්පවතින මේ ශාසනේ අපි වාගේ ඉදිරියට ඉදිරියපත් වෙන්නා වූ ඉදිරියට පහළ වෙන්නා වූ විනය ජනතාව වෙනුවෙන් ඉදිරියපත් කරන දෙයක් මේ හිතින් හිතාගත් එකක් නෙවෙයි න්‍යාය ධර්මයක්. තුන්වෙනි කාරණාව. ඊට හතරවෙනි කාරණාව සඳහන් කරනවා ආරද්ධ විරියස් ආයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. මේ ධර්මය නිකම් මිනිසු කාණ්ඩ දෙන්න කාලා බුදින එකක් නෙවෙයි. එහෙම කරන එක නෝට මේ ධර්මය කිසිම විදිහකට වැටහෙන්නේ ආරද්ධ විරිය තියෙන කෙනා. නැත්නම් ආරම්භන ලද විරිය ඇද්දා වූ කෙනාටයි මේ ධර්මය. එන්නකම මේ සංග මේක සඳහා කළ යුතු ප්‍රතිපදාවක් තියෙනවා. ප්‍රයත්නයක් තියෙනවා. අත නෑර පැවැත්විය යුතු අප්‍රමාදකමක් තියෙනවා. අන්නේ අප්‍රමාද කෙනාටයි ධර්මයේ එන්නේ එන්නේ එන්නේ උපවැදේ. පෙළ ගැහිලා ඉන්නේ. කුසීතේකුණත් ධර්මයට පෙළඹුණා නම් යථාසුල ධර්මයේ යම් ආකාරයක ප්‍රගතියක් ප්‍රගමනයක් ආවා නම් ඒ බුද්ධිලකට ඇතිවෙනවා Taman තුළ පුදුමාකාර විදිහේ මේ කුසීල ගති දිය වෙලා එන්න එන්න එන්න කර්මඤ්ඤ ගති ලහුතා මුදිතා කම්මඤ්ඤතා කියන ඒ ಗುಣ චිත්තසයිසික ධර්ම වලත් කය පාල වෙන්න පටන් ගන්නවා. ආරද්ධ විරිය මේ සීතල වෙච්චි අයිස් පෙට්ටියක තියෙන බට අරගත්තොත් ඒක වාම් පෙත්තකවත් ගන්න බෑ. කොහොම ගොරෝසුයි. නමුත් ඒක රත් කරලා ගත්තොත් ඒක අර ස්ප්‍රෙඩබිලිටි පැතිරෙන ගතිය හොඳට වැඩිනවා වගේ ධර්මය සීතල වෙලා කුසීත වෙච්ච එකකට රසයක් එන්නේ නැහැ. හොඳට රත් වෙලා පතුරු කරගත්තට පස්සේ ඒකට කියන ආතාප වීර්යයෙන් ඒක රත් කරගත්තට පස්සේ කුසීතකම දුරු වෙන්න දුරු වෙන්න ධර්මයේ වැටෙනවා ධර්මයේ වැටෙන්න වැටෙන්න කුසීතකම දුරු වෙනවා. ඒක නිසා මේ ස්වාමීන් වහන්සේ බොහොම කෙටි වචන ස්වල්පකින් මේක මතක් කරනවා. ආරද්ධ විරියසායන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. උපට්ඨිත සතිස්සායන් ධම්මෝ නායන් ධම්මෝ මුත්තසතිස්ස. එළඹ සිටි සීය ඇති කෙනාටයි මේ ධර්මයේ තියෙන්නේ. එහෙම නැතුව මූඩ සතිය ඇති කෙනෙකුට බෑ. සිහි මුලා නැති මේ මේ මුලා ගතියදී අන්දමන්ද ගතියක් ගන්න හිත අවුල් විහි මේ විහිදිච්ච විසරිත වෙච්ච හිතක් ඇති කෙනෙකුට සතිය නැති කෙනෙකුට මේ ධර්මය සාමාන්‍යයෙන් ඉතින් ඔය සූත්‍රමය ඥානෙ ගන්න පුළුවන්. නමුත් ගැඹුරු චින්තාමය ඥානයක් හෝ භාවනාමය පැත්තකට යන්න කවදාකවත් හම් වෙන්නේ මේ සතිය නැත්තම්. එළඹ සිටි සිහිය නැත්තම්. ඒක නිසා උන්වහන්සේ සඳහන් කරනවා උපට්ඨිත සතිස්සයන් ධම්ම. එළඹිච්ච ලද ආසන්නේ එළඹ සිටි සතිය. එළඹ සිටි මොහොත ඇති කෙනාට පමණයි මේ මොහොතේ පමණයි ධර්මයේ තියෙනවා නම් තියෙන්නේ ඊයටයි හෙටටයි නැහැ. මා ළඟයි ධර්මයේ තියෙන්නේ වෙන කෙනෙක් ළඟ නැහැ. වෙන කෙනෙක්ගේ ධර්මයට වැඩක් නැහැ. මේ දැනුයි ධර්මයේ තියෙන්නේ මෙතනයි ධර්මයේ තියෙන්නේ වෙන තැනක නෙවෙයි. මම දැන් මෙතන කියන තැන විතරයි ධර්මයේ. ඉන් අපිට රකින්න දෙයක් අපිට නැහැ. එතෙන් ආවනම් ධර්මය රැකෙනවා, තමනුත් රැකෙනවා. ධර්මය නිසා තමනුත් රැකෙනවා. ඒක තමයි සතිය පිළිතුනකොට තමන්ට වැටෙන ආකාරය. ඊගාට සඳහන් කරනවා සමාහිත චිත්තස සමාහිත චිත්තස්සයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. හිත හොඳට සමාහිත වෙච්ච නැත්නම් සමණයකටපත් වෙච්ච සමතයකටපත් වෙච්ච හිතකටයි මේ ධර්ම කාරණා ඇත්ත ඇති හැටියට වැටෙන්නේ. අන්‍ය විහිතව විසිරිච්ච හිතක් ඇතුව කලබලයට අන්තක් කඩමුඩියේ කඩමුඩියේ ධර්ම අවබෝධයක් නැහැ. එවන වෙලාවට එන දේ ධර්ම කියලා කියන්නත් බෑ. ධර්මේ වැටෙන්නේ දු සමාහිතරකේකු භවිතස්ස භවිතස්ස භවගතස්ස පරිසල්ලිනස්ස කියන විදිහට හිත තැම්පත් වෙලා විවේක වෙනකොටයි ධර්මයේ පිබිදීමක් ඇති වෙන්නේ. ඒ වගේම ධර්මයේ පිබිදීමක් ඇති වුණොත් ඒ මනුස්සයාගේ හිතට වෙන්නේ, පුද්ගලයාගේ හිතට වෙන්නේ එන්නේ එන්නේ එන්නේ ඒ සමාහිත ගතිය එන්න බලනවා. අසමාහිත ගති අපි සාමාන්‍ය වෝසින් එක අසමජ්ජාතිකයි කියලා කියන්නේ. ආසමජ්ජාතික එකයි කියලා බනින්නේ ඒ සමාහිත හිතක් නැහැ. මොනම විදියකටවත් කියන්න බෑ උදේ හිට මිනිහා නෙවෙයි හඳා වෙනකොට. මේ කියප එක නෙවෙයි තව ටිකකින් කියන්නේ. අර Taman කියන දේ තමයි බග වෙන්නේ නැති හිතවල ගන්න අසමාහිත කියලා. එවැනි කෙනෙකුට ධර්මයේ සරණක් පිටක් නැහැ. අවසාන වශයෙන් සඳහන් කරනවා පඤ්ඤාවත් අසයන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්. ප්‍රඥාවන්තයින්ටයි ප්‍රඥයින්ටයි මේ ධර්මය එහෙම නැතුව මේ සාමාන්‍ය ලෞකික ප්‍රඥාව නැති කෙනාට මේ ධර්මයේ රස බලන්න බෑ කියලා. ඉතින් මේ ස්වාමීන් වහන්සේ අපේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ මේ ධර්මය සිහිපත් කරනකොට සර්වඥාන්සේ බේස් කලාවනේ පාචී මේ මේ තුන්සු මාර්ගිරේ නැන්නේ ඉඳලා අර අනුරුද්ධ මහරහතන් වහන්සේගේ මේ පරිවිතක්කයේ හිතින් ස්පර්ශ කරනවා. ස්පර්ශ කළා හිතනවා මෙයා 180ක් විතර ලකුණු වරන් තියෙනවා විභාගෙන්. හරියට හරි මේ හිතන හිතවිල්ල 180ක්. නිසා මේක 100% සම්පූර්ණ කළොත් මේක බුද්ධ භාෂිතයක් වෙනවා. ඒ වගේම වටිනා සූත්‍රයක් වඩපත් වෙන බව සරුවචනාංශයට වැටහිලා උන්වහන්සේ බලමැදුම් පුරුෂයෙක් නවවතක් දිගාරින්නා හා සමාන වේගයකින් නැත්නම් දිගාරපතක් නවන්නා හා සමක්ෂණයකින් ඒ තමන් එන තැනින් මේ භග්ග ජනපදයෙන් අන්තරප්‍රාණ වෙලා අර මේ ආචින වංශ දායට යන වඩිනවා හිර්දියෙන්. එන්න අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඉදිරියේ පෙනී ඉන්නකොට අනුරුද්ධ ස්වාමීන් බොහෝම ගෞරවයෙන් ਸਰවචනංශේ බාර අරගෙන මේ වඩා හිඳුවන ආසන පනවන. ඊට පස්සේ ਸਰවචනංශ සඳහන් කරන අනුරුද්ධ උඹට කරුණ හතයි වැටුනේ මං ආයෝකට අටවෙනි එකක් දාන්න වෙලා තියෙනවා. ඒ ඌන පූර්ණයක් කරන්න තියෙනවා. අන්න එතකොට නම් ඕක මහා පුරුෂ විතක්ක කියලා නම් කරන්න වටිනවා කියන්නේ. ඊට පස්සේ සර්වඥාන්සේ මේ පිළම අර විදිහටම සඳහන් කරනවා ඔබ කියපු කතාවට අනුරුද්ධ මේ අත්‍ත්‍යසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස ඒක එහෙමමයි ඒ වචන වෙනස් කරන්න එපා එහෙමම දරා ගන්න ඒ වගේම සන්තුත්තසායන් ධම්මෝ නායන් ධම්මෝ අසන්තුත්තස ඒ සතුටුමත් يعني hina වෙවි යන කෙනාටයි මේ ගමනේ ප්‍රයෝජනේ තියෙන්නේ අඬා වැටිගෙන මේ පශ්චාත්තාප වෙලා මේක කරන්න බෑ ඒ වගේම පවිත්තසයන් ධම්මෝ නායන් ධම්මෝ සාගණ සංගණිකාරාමස්ස. සෙනගත් එක ගැවසිලා ඇලි ගලී වාසය කරන ඇත්තන්ට ඝන සංගණිකාවිත්තන්ට මේ ඇත්තන්ට මේ ධර්ම ගැඹුරක් ගන්න අමාරුයි. ඒ නිසා විවේක බුද්ධියක් කාය විවේක චිත්ත විවේක ඇති කරනාටයි මේ ධර්මයේ ගැඹුර තියෙන්නේ. ඒ වගේම ආරද්ධ විරියසයන් ධම්මෝ නායන් ධම්මෝ කුසීතස්ස. දැනටමත් අරමදලද විරිය ඇති කෙනාටයි සර්වඥාන්තර උදව් කරන්න පුළුවන් වෙන්නේ. දැනටමත් අරමුණලද විරිය ඇති කෙනාටයි ධර්මයේ ඇවිල්ලා ආශිර්වාද කරන්නේ. ඒ වගේම දැනටමත් අරමුණලද විරිය ඇති කෙනාටයි සංඝයා වහන්සේලා ඇවිල්ලා උදව් කරන්නේ. අද මේ ගැන කියනවනම් අද අපේ සංඝයා වහන්සේට කොච්චර පොට පැටලිලාද කියනවනම් ඒ ඇත්තු මේ විරිය ආරම්භ කරන්න උදව් කරන්න පටන් අර ගන්න හදනවා. ඒ කවදාකවත් සංඝයාට අයිති වැඩක් නැහැ. ධර්මයට අයිති වැඩකුත් නෙවෙයි බුදුන්ට අයිති වැඩකුත් නෙවෙයි. එහෙම කුසීත බුබ්බඩ ඇත්තන්න මොනවා කරන්න ගියත් අපරාධ සංඝයායි පාලි නාස්ති වෙනවා. සංඝයාර කරන්න තියෙන ධර්මයේ කෙරෙන්නේ කොහොමද බුදුහාමුදුර කරන්නේ කොහොමද දැනට අරඹන ලද වීර්ය ඇති කෙනාට වීර්ය තනාවක් ලැබෙන එක විතරයි. ඒ නිසා ආරද්ධ වීර්ය සායන් නාමෝ නායන් නාමෝ කුසීතස්ස. ඒකත් බුද්ධ දේශනාවක් වෙනවා. මේ අනුරුද්ධ මහ රහතන් වහන්සේ හිතුවට බුදුරජාණන් වහන්සේ ඒක එහෙමම මතක් කරලා දෙනවා. ඒක නිසා උපට්ඨිත සතිස්සායන් නාමෝ නායන් නාමෝ මුත්තස්සතිස්ස. දැනටමත් අනුස්්‍යාරගෙන විශේෂම හැකියාව නම් මේ වර්තමාන මොහොතට එන්න පුළුවන්කම. සතිය එළඹ සිටින ගතිය. ඒක දැනටම දන්න කෙනෙකුට නම් ඉතින් ධර්මේ කොහොමද අමාරුයි. ඒ නිසා උපට්ඨික සතිය. මට කොයි වෙලාවෙත් අලුත් එකක් හම් වෙනවා. ඒ හිතට සමාදම් වීමේ ශක්තිය manussත්වයට එක්කම මට ලැබිලා තියෙනවා. ඒක නිසා මොන දුක් කරදර දුන්නත් මොන සැප දුන්නත් මට වර්තමාන මොහොත එළඹ සිටි මොහොතට අයිතිවාසිකම තියෙනවා කියලා මේ සතිය පිළිබඳ දේශ මාත්‍රයක් හෝ අංශු මාත්‍රයක් හෝ දැනගත්ත කෙනෙකුට මිත මුක්ත සතිස දවස ගාම ජීවිතේ පුරාම අන්‍ය විහිතව මුත සතියක් ඇති කෙනාට මේ ධර්මයෙන් ප්‍රයෝජන ගන්න අමාරුයි වෙන වෙන වෙන ප්‍රෝජන මොනවා වුණත් මේ ධර්මයේ තියෙන විමුක්ති රසය ගන්න අමාරුයි. ඒ වගේම තමයි සමාහිත චිත්තසයන් ධම්මෝ නායන් ධම්මෝ අසමාහිතස්ස. දැන තමත් එකඟතාවයකටපත් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සමිතියක සමාගමක තියෙන සමතය කියලා එකක් තියෙනවා. වැඩ සමතයකටපත් කරන්න පුළුවන් ගතියක් තියෙනවා. වාද විවාද පටලවාගෙන විවේචන කරගෙන නැති බැරි කඩාවි දෙකට නෙවෙයි යමක් ආවම ඒක සමතේකට කරගන්න පුළුවන් ශක්තිය සමාහිත හිතක් අසමාහිත හිතක් නැති කෙනාටයි මේ ධර්ම වටනකමක් තියෙන්නේ. ඒ වගේම මඤ්ඤාවත්ත සායන් ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. ලෝකයේ තියෙන ඒ විවේක බුද්ධියෙන් හටගත් ආ වූ ඒ ප්‍රඥාව සහිත කියන හොඳට ලෞකික ප්‍රඥාව ඇති සාමාන්‍ය ධර්මය තර්ක බුද්ධිය කියලා කියාට තර්ක බුද්ධිය හොඳට තියෙන්න ඕන. ඒ කියන්නේ තමක් විමසුම් නුවණින් බැලන්න පුළුවන් ශක්තිය තියෙන්න ඕන. ඒක නැති කෙනාට ඒක ඉක්මවන්නත් බෑ. ඒකෙන් ඒකට අහු වෙන ධර්ම කොටස් තේරුම් ගන්නත් බෑ. මේ හත කියලා ධර්මයන් සඳහන් කරන අවධාන වශයෙන් නිප්පමංජ රාමස්සායන් ධම්මෝ නිප්පංච රතස්සස්ස නායන් ධම්මෝ පపంచ රාමස්ස පపంచ රතස්ස ප්‍රපංච කරන්නේ නැති කෙනාටයි මේ ධර්මය ප්‍රපංච කරන එකාන මේ ධර්මයට අකින්න බෑ ඇත්තටම කියනවා නම් අර මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේ චෛත්‍යයක් හදලා පොළමෙක් වැල්ලේ චෛත්‍යයක් හදනවා වගේ හදලා ඒක වටේ සන්තෝෂයෙන් ඇවිලා ඉන්නකොට කරුවත් යනදී ඇවිල්ලා ඒ චෛත්‍යෙට කොට පැලඳුවා අපි දන්නවා චෛත්‍යයක් පූජාර්හ වෙන්නේ නැහැ ඒ චූඩමානික තැම්පත් කරනවා. ඒක නිකන් පස් ගොඩක් විතරයි. චූඩමානිය තැම්පත් කිරීමෙන් තමයි චෛත්‍යයක් පූජාර්ය දීමට සුදුසු වෙන්නේ. බුදු ප්‍රතිමාවක් හදවපළියට අපේ සම්ප්‍රදාය හැටියට පූජාර්ය වෙන්නේ නේත්‍රාදියන්ව. පූජා බුදු පූජා නේත්‍රාදී බඩ පස්සේ තමයි ඒකට වඳින්නේ පුතාන. ඉස්සර ගලා ආන්දිය තිබ්බා රුසියන් දෙපාර්තමේන්තුවේ හදපු බුදු පිළිමයක්. බොහෝම ඈතින් යන වියදමක් කරලා තිබ්බේ. මිනිස්සු එතන වඳින්න පුතාන් යන්නේ. අන්ධ බුදුන් කියලා නම තිබ්බේ. මොකද නේත්‍රා කියලා නැහැ. අපි පැත්තේදී හැමදාම අපි වෙසක් බලන්න යනකොට ඕක වටෙන් කරකිලා යනවා. මෙන්න ගැටේ පන්සලට යනවා, අර පන්සලට යනවා, මේ පන්සලට යනවා, මේ ලොකු පිළිමේ. වඳින්නේ අපච්චින් අවුරුදු පස්සේ ගෝ ඕක අන්ධ බුදුන් මේ නේත්‍රා කියලා නැහැ. ඉතින් නේත්‍රා තිබ්බට පස්සේ දැන් දැන් බොහොම ජයතේක්ස් වතන. ඒ අර නේත්‍රා දගීම කියන අපි කියන අරංගේත්‍රම් වාගේ දොරට වැඩිීමේ කටයුත්ත ඒක කුළු ගැන්වීම තමයි සරුවචනාංශ මේ නිප්පපංච රාමසායන් ධම්මෝ නිප්පපංච රතස්සස නායන් ධම්මෝ පපංච රාමස පපංච රතස්ස කියලා අර අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ කරුණු හත අටවෙනි කාරණාවකින් මුදුන්පත් කරන කුළු ගන්න. කුළු ගන්නවාට පස්සේ එතනින් පටන් ගන්නවා සූත්‍රයේ අංග සම්පූර්ණ දේහය ඊපස්සේ සරුවචනාංශයෙන් පෙන්ලා දෙනවා මෙන්න මේ කරුණු අට සම්පූර්ණ කරගන්න පුළුවන් නම් පුරුෂයෙකුට වේවා ස්ත්‍රියකට වේවා පැවිද්දෙකුට වේවා මේ සාසනයෙන් ලැබෙන දායාද එනිසා ඒ පුද්ගලයාට එතන ඉඳලා පුදුමාකාර පරාවර්තනයක් පරිවර්තනයක් සහ මේ පරිණාමයක් සිදු වෙන්න පටන් ගන්නවා ඒ ටික සම්පූර්ණ වෙන්නේ නැත්තම් ඒ කියන වෘද්ධිය ඒ කියන අභිවෘද්ධිය සිදු වෙන්නේ නැහැ. ඒ නිසා අපි වගේ දැනට ඒ පූර්ණ කාලීන මේ වගේ වැඩ කරලා මේක යම් යම් ප්‍රමාණ ප්‍රදේශ තීරමක් ඇති ඇත්තෝ මේ වගේ සූත්‍රයක් හදාarnකොට අපිට වැටහෙනවා මං හිතනවා ඒකයි මම බලාපොරොත්තු වෙන්නේ වැටෙහි අපිට කොතනද කොක්ක වැඩිලා තියෙන්නේ අපිට කොතනද හිර වෙලා තියෙන්නේ අපිට කොතනද ඍචු කරගන්න තියෙන්නේ අපි වංක වෙලා කුචිල වෙලා තියෙන කොතනද අවංක වෙන්න ඕනේ අකුටිල වෙන්න ඕනේ කොතනද කියලා මේ කාරණා කියනකොට එකිනෙකාට එකිනෙකාට හොඳට කොණ්ඩ පිරලා කණ්ණාඩියෙන් බලනකොට කොයි කොයි දන කොණ්ඩ ඇද වෙලා තියෙනවද රොද පැත්තකට ගිහිල්ලා තියෙනවද කියලා බලනවා වගේ බලන්න නිකන් ආදාසයක් වෙනවා. ඒ නිසා මේ පුරුෂ විතක් අට දවසින් දවස එක එකක් සාකච්ඡා කරුවොත් හොඳයි කියන අදහස තමයි මට මතක් වුණේ අපි මේ බොහොම වටිනා කාලයක් කරන කදිනා ස්ථානකටයි ලවට්නා පිරිසක්. වැඩ කරන අතර සර්වඥාන්තය ඇඳලා තිබු මේ ඉර. අන්න ඒක අනුව කටයුතු කරනවා නම් අපිට අපි ළඟ මේ කරගෙන යන වැඩේ නිසින්ින්දි වැඩෙන්න උදව්පකාර වෙන අතර අපි අපේ රුචි අරුචිකන් නිසා හෝ යම් මේ තැනක හිර වෙලා ඉන්නවනම් අන්නේ හිර වෙච්ච තැන පිළිබඳව අපිට ලේස මාත්‍රයක් ආරංචි මාත්‍රයක් ලබා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ වගේ පිරිසක් එක්ක මේ වගේ ධර්ම සාකච්ඡාවක් කරනකොට අපිට විශාල ලාභයක් හම්බ වෙනවා. ඒ කියන්නේ අතිරේක ලාභයක් හම්බ වෙනවා. අපිත් එක්ක මේ වැඩ කරන ඇත්තන් ඇත්තටම අපේ වැරදි පේන. නමුත් ඒත් කිව්වොත් ඒක අපිට වෙන්නේ අපේ පෞද්ගලිකත්වයට ඇඟිලි ගැසීමක් වශයෙන් ඒ නිසා අපේ මාන්නයට හානි කරවෙනවා. ඒ වගේම අපේ දෘෂ්ටිය නැති වෙන්න වෙන්නද කියන්නේ නම් නමුත් අපි වාරගත්ත නැත්නම් දෘෂ්ටිය සක්කායචිත වැඩිමක් සිදු වෙනවා. ඒත් අපිට අනුකම්පාවෙන් වෙන්නද කියන්නේ තණ්හාව අඩු කරන්නේ. නමුත් ඒක පටලවා ගත්තොත් තණ්හා වැඩි වෙන ඉඩ තියෙනවා. මේක තමයි ප්‍රපංච කර්මය කියන්නේ. තණ්හාමාන දිට්ඨි නැති කරන්න ඉදිච්ච ධර්මයේ වැරදි කෙනෙක් අතින් වැරදි ප්‍රමාණයට වැරදි වෙලාව කියවුනොත් ඒක නෙවෙයි සිද්ධ වෙන්නේ අනිත් පැත්ත. අන්න එතනදී තාවත්ම පරිසං වෙන්න ඕනේ. ඒක ඉදිරිපත් කරන ප්‍රමාණය මාත්‍රාව ඉදිරිපත් කරන පුද්ගලයා ඉදිරිපත් කරන අවස්ථාව. ඉතින් මේ අපි පිටිසක් එකතු වෙලා අපේ මේ රුචිජු කම්පාව දීලා තණ්හා මාර්ගයට දුරු කිරීමට ප්‍රසිද්ධිය ගිවිසගෙන නැත්තඳ අනික් කෙනෙක්ගෙන් මේ ධර්මය ඇහෙනකොට මේක බුද්ධ වාසියක් බව දන්නකොට අනික් කෙනෙක් මෙහෙම එකක් මෛත්‍රී අනුකම්පාවෙන් මතක් කෙරුවොත් ඒක ධර්මානුකූල පැත්තෙන් සෞඛ්‍ය සම්පන්න පැත්තෙන් බාර ගන්න තියෙන අවස්ථාව වැඩි. එතකොට හරියට බුදුන් දැක්කා වගේ තමයි. ඒතර බුදුහාමුදුරුවෝ අපේ ළඟට ඇවිල්ලා ආසයන්සු විඥාණයෙන් දැකලා අපිට කිව්වා වගේ අපිට තියෙන අම්මේ කොච්චර වටිනවද අපිට කමිටෙක් කල් දැක්කේ නැති දෙයක් නේද මේ දැක්කේ කියලා ඒ අනික් කෙනෙක්ගේ ඒ වාදය අනික් කෙනෙක්ගේ ඒ දර්ශනය නැත්නම් අනික් කෙනා අපේ දකින අඩුපාඩු බාර ගන්න පුළුවන් ගතියක් තියෙනවා. එතකොට ඒ වගේම අපිට ඒ පුද්ගලයාට උදව් කරන්න හිතෙනවා. කොහොමද උදව් කරන්නේ? කන්න බොන්න දීලා වෙන ආමිෂ දීලා මේ ඒ ඇත්තගෙත් මොකක් හරි Tamanට පේන වැරද්දක් තියෙනවා නම් ඒ අතට පෙන්ලා දෙන්න පුළුවන් අර Tamanට වැටෙනකොට කොහොමද මේ ධර්මය මාත්‍රාව කොතනදුනේ වේලාව කොතනද හිටියේ කවුද කිව්වේ කොහොමද කිව්වේ කියන කරුණු ටික ටික වැටහිලා අර මහා කරුණාවේ මහා ප්‍රඥාවෙන් සර්වඥා දෙකලා වගේ නැතුණාට සාමාන්‍ය වෙනකට වැඩිය වැඩ වෙන තාලෙට ඒ කියන්නේ ප්‍රයෝජන නැත්නම් කාර්යක්ෂමතාවය වැඩි වෙන කාට වැඩ ගන්න පුළුවන් මම මතකයි මම එක පාරක් ඔය කඳවුරකට සම්බන්ධ වුණා මේ සාගෝදී ඒකෙදී කට්ටිය ඔක්කොම එකතු වෙලා ඉතින් බොහොම වරින් වර දේශන පවත්වනවා වරින් වර සාකච්ඡා කරනවා වරින් වර නාට්‍ය සම්දර්ශන පවත්වනවා ඒක එක විහිළු කරන වෙලාවේදී වේදිකාවේ විහිළුවක් කෙරුවා ඒ ප්‍රසිද්ධ එකක් කියලා. දැන් දෙන්නේ වේදිකාවට නගිනවා ඒකෝට සංවිධායකයෙක් ගිහිල්ලා දෙන්නගේ පිටේ එල්ලනවා නම් දෙකක්. එල්ල බෙකනයි පිටේ ගහලා තියෙන එක එල්ල බෙකනට පේන්නේ නැහැ. හැබැයි අනිත් එකනට පේනවා. ඉතින් දෙන්නල් දෙන්න ප්‍රශ්න අහන මගේ පිටේ ගහලා තියෙන නම මොකද්ද කියන එක දැනගන්නයි පුළුවන්. එක්කෙනෙකුට ප්‍රශ්නයක් අහන්න පුළුවන් ඊටකොට අනිත් එක්කනට අවස්ථාවක් දෙන්න. අනිත් එක්කනට ප්‍රශ්න උත්තර දුන්නාට පස්සේ තමයි මෙයාට ප්‍රශ්න අහන්න පුළුවන්. ඉතින් එක්කෙනෙක් පිටේ ගහලා දෙන ලිපිකාරයයි. තව කෙනෙක් ගහලා දෙන මාළුකාරයයි. ඉතින් අනිත් එක්කන අහනවා මේ මම කවුද? ඉතින් ලිපිකාරයා කියන එක්කන එහෙම ප්‍රශ්නේ අහනකොට මාළුකාරයා කියලා පිට ගහින්න එකන ලිපිකාරයාට ගැළපෙන නමුත් කියපු ගමම අහුවෙන්නේ නැති අල්ලෙන් ගහන වචනකින් උත්තර දෙනවා. කොහෙන්ද යදිනවනේ. ඉතින් ඊගාට එයාට හම්බ වෙන ප්‍රශ්නයක්. අහන්න බලහල් මම කවුද කියලා. ඒසාර ලිපිකාරයා කියලා පිටේ ගහගෙන එකන මාළුකාරයාට කියන්නේ ඒ මල්ලෙන් ගහන වචනයක් කියන. ඉතින් අහගෙන ඉන්න කට්ටියට තේරෙනවා අමුතු විහිළුවක්. කොහොමද දෙන්නට දෙන්න හැප්පිලා හැප්පිලා හැප්පිලා අන්තිම ලිපිකාරයා තමන්ගේ පිටේ ගහලා තියෙන ලිපිකාරයා කියන බෝඩ් එක කියලා අර වචන බොහොම ආරුවෙන් සාකච්ඡාවෙන් දැනගත්ත දවසේ යදිනවා. ඉතින් අපි යෝගාවචර කියන්නේ ඔන්න ඔකට තමයි. මමයා කියන්නේ කවුද කියලා අපිට හුඟක් ඕනයි දැනගන්න. මොකද මට මමයා පේන්නේ නැහැ. මොකද හැම වෙලාවෙම මා විසින් මවන ලද්දක් මවයා කියන්නේ. ඉතින් ඒක නිසා ඇහැට කවදාවත් ඇහැ පේන්නේ ඒ ලෝක සම්මත නීතියක්. ලෝකෙ තියෙන හොඳට කැපෙන කඩුවට ඒක මොනද කපන්න බෑ. ඒක මොනද කපන්න වෙන එකක් ඕන. ඊළඟට අන්‍යෝන්‍ය ප්‍රත්‍යයෙන් තොරව දරුවචන් ආශ්‍රය නම් ඥාන බේරගත්ත තනියම අපිට බෑ. අඩු ගන්න දරුවචන් ආශ්‍රය උනේ. එහෙම නැත්නම් රහතන් වහන්සේලා. එහෙම නැත්නම් අපිට ඒ ආර්යයන් වහන්සේලා වුණේ නැත්නම් අඳුම ධර්මයේ අපි වගේ උත්සාහ කරන කාමභෝගී නොවෙන නැත්තන්ගේ සහයෝගය නැතුව යන්න බෑ. ඒ නිසා එවැනි කතා කරන පිරිසකට පොතපත පොත පිට පිටකොට යන්න පුළුවන් කරුණු ටික වෙනම දරුවචන දේශනාවක් වශයෙන් ඉදිරිපත් කරනකොට අපි එකිනෙ කාකරේ අඤ්ඤමඤ්ඤ උත්ථාපනයේ අඤ්ඤමඤ්ඤ වචනයේ කියන විදිහට එකිනෙකා එකිනෙකා ඔසවා තබන්නෙමු එකිනෙකා එකිනෙකාට සුදුසු වචන ගලවතදී වචන කතා කරන්නෙමු කියන්නේ නැත්තඳ මේ වගේ මාතෘකාවක් දීපුවාම අපි එකිනෙකා කෙරෙහි විවිෂ විසදව ඊමන්සිතව බලන දෘෂ්ටි වැඩි වෙන්න වැඩි වෙන්න පිළිහෙටම ලාභයි. හැබැයි මේ අඩුපාඩු ටිකක් පෙන්න. එක එක නම් තියෙන අඩුපාඩු පෙන්න. නමුත් ඒක විතර මිහිරියාවක්, ඒක විතර සුදුසු දෙයක් මේ ගමනට ඇත්තේ නැහැ. හරියට බොහොම තිත්ත වෙහෙසක් වගේ. වේද වාක්‍යයයි හැබැයි කතාවේ සම්බලා ගන්නකොට තිත්ත. කරන්න දෙයක් නැහැ. මේ ලෙඩේ හැටි. අන්නේ වගේ මේවා ඇහෙනකොට මේ අපි ළඟම තියෙන අඩුපාඩුකම් ටික දැකලා මේ නිසයි මම මෙච්චර මේ සංසාරේ ගැලතුනේ. මේක දැක ගන්න බැරි නිසයි කියලා දැනගත්තොත් අර චිත්ත භාවයේ ඒකාන්ත මధుර භාවයක් වඩපත් වෙනවා. මිහිරියාවක් වඩපත් වෙනවා. අන්න ඒක ඉදිරිපත් කිරීමේදී සරුවචනාංශයේ මේ පු탁න හිත නිතර සැලෙන සැලෙන හිත නොසලා නොතලා ඉදිරිපත් කරන ස්වරූපේ නිසාම ධර්මයේ තියෙන මధుරත්වය ඒ වගේම කාලයකට යටත් වෙන තුර සදාකාලික වෙන හැටි ඒ වගේම මේ බුදුහාමුදුරු ඉන්දියන් කාර්යයයි අපි ඉංග්‍රීසි කාර්යයයි අපිට මේ භාෂාව තේරෙන්නේ නැහැ කියලා භාෂාවල් වල වෙනසක් නැතුව මනසින් මනසට අම්මා තමන්ගේ තනියෙන් දරුවට කිරි දෙන්න වගේ ඒ දෙන දීම දිහා බලනකොට පේනවා මේ ධර්ම කවදාකවත් කාටවත් මරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අපි හිතාන ඉන්නවා දැන් ධර්ම මැරිලයි කියලා ඒ අපි මැරිච්ච වෙලාවට අපේ හිත අවදි වෙච්ච වෙලාවට අපේ හිත සත්‍ය බුදුන් පත්‍රිකාලාට පේනවා ධර්මයේ කිසිම අණ්ඩක්වත් කැඩෙන්නේ නියපොත්තකටත් තුවාල වෙලා නැහැ. ඒක එහෙමම තියෙනවා. හැබැයි ඉතින් අපි පූර්ණ සතියකින් අඳු කැඩි අඳුමඩු කැඩි නැති සතියකින් ගියොත් ධර්මයේ ඒ කියන අර විකසිත භාවය, පිරිච්ච භාවය, සම්පූර්ණ භාවය, අකාලික භාවය දකිනකොට අපි කොච්චර වාසනාවන්තද? එහෙනම් අපි මෙතෙක් කරපු මොන වැරද්දකට තුන සමාව දෙන්න පුළුවන් නේද කියලා ලොකු පිරිච්ච ගතියක්. සම්පත්‍ති කරගතියක්. සන්තුෂ්ටි කරගතියක් එන්නේ. ඒක කියන්නේ සාසන සම්පත්තිය කිය. අනිකුත් මේ ලෝකේ ලබන්න පුළුවන් ඕනම සම්පත්තියකට වැඩිය මෙලෝ වශයෙන්ම ජීවණයෙන් මෙපිට ලබන්න පුළුවන් වටිනා සම්පත්තියක් තමයි. ඒ කියන්නේ සුභාෂිත රස ආස්වාදා. අතුත්යන් විසින් දේශනා කළ සුභාෂිතයේ රස එන්නම් මේ සූතමේ ඥානෙට නෙවෙයි, චින්තාමේ වශයෙන් නෙවෙයි, ඒ භාවනාම වශයෙන් ගන්නකොට ඒකේ තියෙන රසය ඒ කියන්නේ මෙතෙක් නොවිඳු එකක්. නමුත් ඒක තව තව හපහපා ඕජාමත් වෙනකොට මතු කර ගන්නකොට පුදුමාකාර මේ අර ධර්මයේ තියෙන සජීවී ගතිය පෙන්වනවා. ඉතින් මේක සර්වඥාන්සේ මේ අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ අඩු අඩුව සම්පූර්ණ කරලා අපි කියන ඌන පූර්ණේ කරලා සර්වඥාන්සේ නැවත භක්ති අනුපදයට වඩිනවා. වැඩිලා ගිහිල්ලා ඒකවල සංඝයා වහන්සේලා ධර්ම සභා මණ්ඩපේට රැස් වුණාට පස්සේ සර්වඥාන්සේ මේ මාතෘකාව මතු පහළ වෙන විනය ජනතාවගේ කෙරෙහි අනුකම්පාවෙන් සංඝයාට මතක් කරනවා. මහණෙනි මේ ලෝකයේ මහා පුරුෂ විකල්පයක් තියෙනවා. ඒක මට මෙහෙම වැටහෙනවා. උඹලා මේව ආගනිලා ආගනිලා හිතේ තියාගනිලා කියලා සාදුකම් සුණාත මානසිකරෝත මහණි මනාවට අසව් අනාකට මෙනේ කවුලා හුදු ටික කුඩු ගන්නලා බර ගන්නවලා තරුවචනාංශ දේශනා කරනවා. ඒ අවස්ථාව වෙන්නේ තමයි ආනන්ද ස්වාමීන් වහන්සේ මේක අහගත්ත වෙලාව. මොකද තරුවචනාංශගේ තියෙන පොරොන්දුවක් කොහේ ගිහිල්ලා බණක් කියලා ආවත් ආනන්ද ස්වාමීන් වහන්සේට පොරොන්දු වෙලා තියෙනවා. ඒක උන්වහන්සේට කියන්නේ. මෙතනදී ආනන්ද ස්වාමීන් වහන්සේට පමණක් නෙවෙයි දේශනා කරන්නේ මහා සංඝරත්නයට. ඉතින් තරුවචනාංශේ ඒ මහා පුරුෂ විතක්කට දේශනා කරලා මාර කලින් කියපු විදිහට මේ දෙවෙනි අටක් සහිත කෙනෙකුට ශාසනයේ වශයෙන් හම්බ වෙන ඒ ප්‍රගමණය හම්බ වෙන මේ හැබෑ වෙනස ඒ සාර්වඥතා ඥාණයටම ගැලපෙන කාට විස්තර කරලා මේ එක එක වචනයක අර්ථ ඒ කියන්නේ සර්වඥාන්සෙම දීපු වචනයට සර්වඥාන්ස අර්ථ කතාවක් සලසන විදිහට එකක් එකක් එකක් එකක් විස්තර කරනවා. ඉතින් අද දවසේ අපිට වෙලා හම්බ වෙන්නේ මේ පළවෙනියෙන්ම කියපු අප්පිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස කියන වචනේ තේරුම් ගන්න. මේ සර්වඥාන්සේ ඉස්සල්ලාම සංඝයා වහන්සේලාට සඳහන් කරනවා මහා පුරුෂ අට අට අට මහා පුරුෂ විතක්ක වලින් ඉස්සල්ලාම තියෙන්නේ අප්පිච්චසායන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස කියලා දේශනා කරලා සර්වඥාන්ස මහා මහණෙනි මම අල්පේච්ඡතාවය ඇති කෙනාටයි ධර්මය අයිතිකාරයා නැත්නම් ධර්මේ වැටෙන්නේ කවදාකවත් මහිච්ඡතාවය ඇති කෙනාට නෙවෙයි කියලා යමක් කිව්වනම් මොකද්ද ඒකෙන් මම අදහස් කරේ කියලා උන්වහන්සේම දැන් ඒකට අර්ථ කතාවක් දෙනවා. මේක හරි පුදුම කරුණාවකින් කරුණ මෛත්‍රියකින් කරන වැඩක්. ඉතින් සඳහන් වෙන්නේ අපිච්චස්සයන් ධම්මෝ නායන් ධම්මෝ මහිච්ඡස්ස කියනකොට උග්ගටි තන්නේ පුද්ගලයෙක් නම් ඒක ඇහෙනකොටම රහත් වෙනවා නැත්නම් මාර්ගඵල ඥාන ලබනවා. මාත්‍රාව කියනකොටම තේරෙන අපි මෙතෙක් කල් වැරදුනේ අපිට සංසාරේ අපි අම්මලක් කිව්වේ අපිට තාත්තලක් කිව්වේ අපිට ආණ්ඩුවක් කිව්වේ අපිට හැම කෙනෙක්ම මහිච්ච වෙන්නේ කියලා. පුළුවන් තරම් හම්බ කරන්නේ කියලා. නැත්නම් පුළුවන් තරම් දේවල් බලාපොරොත්තු වෙන්නේ කියලා. මේක තමයි අපිට අපි කාපු ලනුව බුදුහාමුදුරෝ කියනවා අල්පේච්ච වෙන්නේ කියලා. කැමැත්තා කැමැති දේවල් අඩු කරන්නේ. ඉච්ඡත්‍රය. ප්‍රාර්ථනා කැමැති දේවල් අඩු කරන්නේ. දැන් මේ ස්කවුට් කැම්ප් එක මොකක්ද උගන්වන්නේ? අපි දන්නේ මේ අවුරුදු 80 ගාණක් මේක හදාගෙන අවිල කරගෙන ඉන්නේ මොකද්ද? මොනම දෙයක්වත් නැතුව කැලේ ඇවිල්ලා ඒ ඒ දේවල් වලින් ඒ ඒ අවස්ථා සම්පූර්ණ කරගෙන ඉම්ප්‍රොවයිසේෂන් නැත්නම් ඉම්ප්‍රොම්ප්ටු සම්පූර්ණ සතුට ජීවිතයක් ගත කරනවා. අර සුඛෝභෝගී මාන්ත මාන්තලා සහිත මන්තුරක ජීවත් වෙනට වැඩිය මිනිස්සු ඔක්කොම අතහැරලා ගාලා මේ කැලේ ඉන්නේ මොකටද? ඔය බේන් බව සාමිවරයටත් ටිකක් මතක් කළා තිබුණා. මේ ලෝකේ මිනිස්සයා යන අත වැරදි. පණිචාරී හිටු මිනිස්සයා ශිෂ්ටාචාර වෙන්නුනාට පස්සේ මේ මිනිස්සයා බුදුමාහාර විදිහට අංගෝපකරණ වලට බාහිර වස්තු කෙරෙහි උපකරණ කෙරෙහි දාස භාගයටපත් වෙලා අද නිකම්ම නිකම් බොත්තම් තද කරන රෝබෝලා වෙලා. මේ මිනිස්සයාගේ දාම දැකලා කිව්වා දැන් හැදෙන කොල්ලෝ ටිකවත් බේරගන්න මේ බාල දක්ෂ මානවක මානික අවශ්‍ය මොකක්වත් නැතුව පොල්ලක් අතර දීලා ස්කාස් එකක් ගැට ගහලා බෙල්ලේ ඕන දැනගෙන ඉඳ පුරුදු කරා. මේක තමයි අල්පේච්ඡතාවය කියන්නේ. මේ අල්පේච්ඡතාවයේ හරුවත් යනාදී විශ්ව කරන හැටි බලනකොට පේන උන්වහන්සේගේ සතුන්දා ඥාන. අපිච්ඡාසයන් සමානෝ අල්පේච්ඡකමින් අන්තිම කෙලවරට ගියත් සර්වඥයන් සඳහන් කරනවා මම කියන අල්පේච්ඡතාවය මොකද්ද? මම අල්පේච්ඡයි කියලා කාටවත් නොවැටෙන්න ජීවත් වෙන්න දන්නේ කන තමයි නියම අල්පේච්ඡ කෙනයි කියන්නේ. පුදුමාකාර ප්‍රතිඋත්පන්න ධර්මයක් දේශනා කරා. යම් කිසි කෙනෙක් ඉතාමත් මල්පේච්ච ජීවත් වෙනවා හැබැයි කිසිම ආකාරයකට රට්ටු ලෝකයා මම අල්පේච්ච ජීවත් වෙනවා කියලා දැනගන්න ඉඩ අරින්න නැතු. ඒ කියන්නේ වරින් වර මහච්චවත් ඉන්නා වගේ පෙන්නනවා. එහෙම නැත්නම් මිනිස්සු මේ තමන්ගේ සංස්කෘතියට විරුද්ධ බව, තමන්ගේ රුචි අරුචිකන්ට විරුද්ධ බව, තමන් පල්ලයට යන ගඟක් වෙලා මේ මනුස්සයා විතරක් ඉහළට යනවා කිව්වට පස්සේ මිනිස්සයෝ නෙවෙයි බුදුමාකාර කෙල පාර දීමක් පාර දෙන්න පටන් ගන්න අල්පෙච්ච මනුස්සයා. ඒ නිසා සම්පූර්ණ අපි අල්පේච්ඡතාවයේ බුදුන් අදහගෙන කරන්නේ. බණ අහලා අල්පේච්ඡතාවයට යන්න ඕන. අල්පේච්ඡතාවෙන් ගත කරන සංඝයා වහන්සේලා අසුරු කරලා කවදාකවත් එක කියා ගන්න එපා. කාටවත් දැනෙන්න අරින්නත් එපා. මම මේ ප්‍රතිපත්තියක් රකින්නයි කියන්නේ. මෙන්න මේක තමයි අමාරුම දේ. අපිට ඕන දෙයක් කරනකොට කරනවට වැඩි ඕනකම තියෙන අඬහැරි. කියා බෑම පුරාජයක. විශේෂයෙන්ම සිංහලයක් නම් ඉතින් ආය ගන්න දෙයක් නෑ. ඉතින් මේ ගතිය තියෙන තාක්කල් අපිට කියන්න වෙන්නේ අපි හොඳ වැඩ පටන් ගන්නකොට මාර බලවේග එනවා නේ කියලා ඉතින් ආඩව වරිකේ. ඉතින් උරා වරිකේ. හරියට මං කවදාකවත් නැති විදිහට මේ අල්පේච්ච වෙන්න හදනකොට මේ ගෙදර කට්ටිය මර බොරවනවා. ගෙදර කට්ටිය මට උරවනවා. යහළුවම කොන් කරනවා. නානා අප්‍රදේවල් කියන පටන් අරගන්න. බුදුරජාණන් වහන්සේ කොච්චර අල්පේච්ඡතාවයද කියලා කියන්නේ නිදර්ශන අවශ්‍ය කරන්නේ නැහැ. උන්වහන්සේ සක්විත රජ වෙන්න බවටපත් වෙන්න ආපු රජපැටියෙක්. මොන් ගිල තුල සීනාද මහා සීනාද සූත්‍රය කියවන්නේ. ඒකේ උන්වහන්සේ දුෂ්කර ක්‍රියා කරනකොට කොතෙන් යනකම් ගියාද කියන එක ශිෂ්ට පොතක ශිෂ්ට වචන නගන්න බැරි දේවල් ඒ තරමටම උත්සාහ කළා තියෙනවා. මිනිසෙකුට හිතා ගන්න බෑ මේ සාධුවඥතාඥානෙ ලබන්න තියෙන උතුමෙක් නැත්තම් මේ සාරාංශික කල්පලක්ෂයක් පෙරම් පුරපු උතුමෙක් රජපෞලක වෙච්ච උතුමෙක් මේ තරම්ම අල්පේච්ඡතාවයේ කෙලවරට ගිහිල්ලා කියනවා. ඒක අල්පේච්ඡතාවයකට කියන්නේ අත්කලම තනුවේ. අන්නේ පරාසය බැකපු නිසායි අපි සාරුවඥයි කියන්නේ උන්වහන්සේ. රාජ්‍ය සැප වශයෙන් යන්න තියෙන අන්තිම කෙලවර අපිට අපේ අත්තල මුත්තලවත් හිතා ගන්න බැරි සැපක ඉපදිලා. ඒකේ කෙලවර තමයි කියන්නේ. අවුරුදු 29 යනකම් අම්මේසු රම්මේසු සුබ කියලා ඒ ස්තුවලට අවශ්‍ය ඒ මාලිගා තුනක් සහිතව අතට පහිට ලස්සන මල් කුමාරයන් සහිතව යසෝදරාව අග්‍රමහේෂ්ඨා විදියට එළිය පහළේ තියෙන ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් අහන්නවත් නැති වෙන විදිහට රැකවලලාල අන්තිම සැප වින්දා. ඒකදි කාටවත් කියන්න බෑ ඉන්දියාවේ වෙනි මහරජ කෙනෙකුට අසවල් සැප නැහැ කියලා. ඒ වගේම මේ මහරජවරුන්ට විවිධණී කියක් නැහැ. ඕනම දෙයක් කැපයි. රජුරන් කවදාකවත් හොරකමට අහු වෙන්නේ නැහැ කියනවා. මුදු මුළු රටම රජුරන් ගැන හොරකම් කරන්න දෙන්නේ නැහැ. රජුරු වුණා හොරකම් කරත් ඒක රාජනීය මිසක් හොරකමට අහු වෙන්නේ නැහැ. රජුරන් කවදාකවත් කාමීත්‍යචාරෙත් නැහැ. කොයි මිනිසයා කියලා පිළිබඳ විත පහළ වුණත් කොයි ඉස්ත්‍යාවත් එක්ක හිටියද රජුත් නෙදී. ඒක නෑ දෙයක්. නරුවත් නෑ ඒක රාජනීතියේ තියෙන රාජදඬුවමක් නිසා රජුරන්න වැරදි. බුරුතුයි කියලා දෙයක් නෑ රජුරන්ගේ බොරු ටික තමයි විවත්තා කියන්නේ. ලෝකේ තියෙන විවත්තා සේරම රජ වෙච්චුන්ගේ බොරු. බුදුහාමුදුරුවෝ විතරයි නියම දෙය කියන්නේ. ඒ නිසා ලෝකේ තියෙන පච ටික තමයි එකතු වෙලා තියෙන විවත්තා කියන්නේ. ඒක ඔක්කොම අපි හෙලිලියලා තියෙනවා මේ මේ සතරම් පුතුල් ලීලා තියාගෙන. ඒ රජුරෝ කේලම් කිව්වයි කියලා ඒක යුදූපක්‍රම කියලා කියන්නේ. ඉවන් නිකන් මේ නිකන් ගාමනේ කට කතා කියලා නෙවෙයි. රජුගේ හිත් හදන කියලා ජාතකොත් නම් රජුගේ විහිළුවට හරි විහිළුවක් කෙරුවොත් ඒක හෙට පත්‍රයේ උල් පිටු වැටෙනවා. ඒ ගැන බය වෙන දෙයක්. මේ වගේ රජු වරණ කාදාවක් පව් කරන්න බෑ. මම කොයි දේ ලෝකේ හදලා තියෙන රජු වරණ yaadෙන කාලෙට. ඒ විදිහට හැප ඔක්කොම බින්දපු ඒ සිද්ධාර්ථ තාපසතුමා අල්පේච්ඡතාවයේ ගියේ පාර බලන්ද ඒක අපි හිතන්නේ අපි වගේ විමසුම් බුද්ධිය ඇති කෙනාට දැන ගැනීම පිණිසම සර්වචනාංශයේ සූත්‍ර දේශනාවට අතුළු කරලා තියෙනවා නැත්නම් කියලා තියෙනවා මේවා කළ යුතු දේවල් නෙමෙයි කියලා. මම ඔයත් අන්න මධ්‍යම ප්‍රතිපදාව කියලා කියනවා. ඒ නිසා ඔයත් ඉතිරි කෙරුවොත් ඇති. නමුත් මම මේක හොයාගත්තේ පොත්ත ඥානයකටවත් අහම්බෙන්නේ කරලා. ඒ නිසා සර්වඥතා ඥානය විස්තර කරන්නේ අන්ත දෙක පිළිබඳවම ප්‍රායෝගික ඥානය. ඒ වගේම හොඳ නුවන්සින් විමසා බලන්න පුළුවන් ඥානය. මේ ගැන කතා කරනකොට එක දවසක් එක මම ගැමි භාෂාවෙන් මේ මිනිස්සයා කිව්වේ මෙහෙම උපමාව ලෝකයේ තියෙන මధుර විශේෂයෙන්ම ආශා කර තියෙන හොඳම මధుර දෙයට අපි කියන්නේ මීපැන් කිය. මීමස විසින් එකතු කරන මීපැන්. එයා ඒකට මල්පැණි ගන්නවා, රොන් ගන්නවා, හැමදේම හැම අසුචි වලින්ම මෝත්‍රා වලින්ම ටික ටික ගන්නවලු. නැත්තම් මේ වෙන්නේ අංග සම්පූර්ණ වෙන්නේ නැහැ කිය. ඒ නිසා අසුචිවලක් අරලා තියන්න බලන්න මේ මැස්සෝ ගිල්ල ටිකක් ගේනවා ඉතින්. මුත්‍රා කරපු දණ්ඩක් ගිල්ල වහන ඕනේ ජරාවක් ටික ටික ගන්න. ගත්තට පස්සේ තමයි ඔක අංග සම්පූර්ණ මල්ටි විටමින් එකක් වෙන්නේ. ඉතින් සර්වඥතාඥානෙ අපි හිතන සියල්ල හොඳ පැත්ත විතරයි කියන්නේ. කවදාකවත් ලෝකේ හොඳ විතරක් තියෙන දෙයක් කෙලින් තියන්න බෑ. වැටෙන. නරක විතරක් තියෙන දෙයක් කෙලින් තියන්න බෑ. වැටෙන. දෙක එකතු වෙච්චාම හරියට ගුරුත්ව කේන්ද්‍රය දැනගත්තොත් කෙලින් තිබේ. වෘත්තකේන්ද්‍රය දැනගත්තට ඇයි බෑ. වෘත්තකේන්ද්‍රය තමයි මධ්‍යම ප්‍රතිපදාව කියන්නේ. නිසා උන්වහන්සේට විතර ශක්තියක් ඇත්තේ නෑ අල්පේච්ඡතාවය පිළිබඳව කතා කරන්න. උන්වහන්සේ අල්පේච්ඡතාවයට නිදර්ශන දෙන්නේ මොකද්ද? අල්පේච්ඡ වෙලා තමන්ගේ අල්පේච්ඡකම කාටවත් නොයැටෙන කාට ජීවත් වෙන කෙනාට තමයි අල්පේච්ඡයි කියලා කියන්නේ. මේකට නම් අන්තිම දක්ෂයා. ගිය කාලෙදිම මට ධර්මය කියලා දෙනකොට ඒකෙදිදු සෑම ගුරුවරයෙක්ම කිසිම කෙනෙක් ඇවිද්දේ නෑ ගියෝ හිටියේ ඇත්ත සියලු දෙනා මේක දැනගෙන හිටියයි කියලා මට මේ වෙලාවේ කඳුළු වැටෙනවා මට උගන්වපු ඇත්ත වෙනක් සීපත් ඒ සෑම කෙනෙකුම අන්තිම අල්පේච්ච මිනිස්සු හැබැයි පහටි වලට යනවා ඕනේ සමිති සමාගම් වලට යනවා ඉහළ පෙළේ ඕන කෙනෙක් එක වැජබෙනවා වැජබුණාට කවදාකවත් නෑ විතර ආපු ගමන් අර තමන්ගේ ස්වභාවය ඒක හරි සෙන් බුද්ධහමින් කියනවා You must know how to walk with the kings and work with the subject. රජුරත් එක්ක රතු කලසේ යනකොට උජාර වේවට රජුරත් එක්කම යනවා. දැන් පොලිසියත් එක්ක ඉන්න වෙලාවට බුලත් ටිකක් කාන පිළ උඩ ඉන්න කිසිම බාධාවක් නැහැ. මුගක් වෙලාට අද ඉන්නේ පොලිසියත් එක්ක තමයි. රජුරත් එක්ක ඉන්නේ ගොඩක්. ඒකට රජු මම මේ පොලිසියත් එක්ක ඉන්නේ බුලත් ටික කාලා ඉන්නේ දත් කහර තියනවා කිය ප්‍රශ්නයක් නෑ රාජ්‍ය සභාවට යන කිසි බාධාවක්. මොකද දන්න රජුරන්ගත් මේ ළමන් ළඟ තියෙන ඥානෙ නැති බවත් තමලගේ තියෙන අල්පේක්ෂතාවය නැති බවත්. නමුත් ඒ කෙරුවයි කියලා අර ගෙදර ජීවන තත්ත්වය අමතක කරන්නේ. මෙන්න මේ පරාසය නැතුව අපි එක පැත්තකට ඇල්ලුවොත් අංශභාග වෙනවා. සමබර භාවය නැති වෙනවා. ඒ නිසා මෙතන පුදුමාකාර ප්‍රයෝග ඥානයක් ඕනේ කරන්නේ. ගොඩනෙක් ඇගිහි ලෝකේ ගත කරන ගිහි කාම්බෝගියත්තු තමන්ට ඒ ඒ සැප සම්පත් නැහැ කියලා මේ මහේච්ඡතාවයට අදාළ කරන අඩුමක්ම නැහැ කියලා පශ්චාත්තාප වෙනවා. යෝගාවචරය අල්පේච්ඡතාවේ නැහැ කියලා පශ්චාත්තාප වෙනවා. අනේ අපිට අරන්නේට යන්නේ නැහැ. අනේ අපිට ගහක් මුලට වෙලා ඉන්න නැහැ. අනේ අපිට දවස් 10ක රිට්‍රීට් එකක් කරන්න යන්න නැහැ. ඉතින් මේ තියෙන කැපෝ කරදර වලින් අයින් වෙලා යන්න වෙලාවක් නැහැ කියලා. අල්පේච්ඡතාවේ නැහැ කියලා මැරෙන්න හදනවා. ඔය තියෙන එකට සතුටින් මොන දුන්නා නම් සතියේ මොන දුන්නා නම් ඕක ඇතුලේ එකම තියෙනවා. අල්පේච්ඡතාවයක් තියෙනවා මහේච්ඡතාවයක් තියෙනවා. මේකෙන් කැපී පේන දේ තමයි මේ ශාසනයේ අන්තිම ඉලින් සලකන සම්මදෘෂ්ටිය. ඒක තියෙන්නේ මේ අල්පේච්ඡ වස්තු මතවත් මහේච්ඡ වස්තු මතවත් මේ වස්තු කෙරේ Taman දක්වන ආකාරය. රජුන් එක්ක ඉන්නකොට රජුන් එක්ක ඉඳා. රට්ටුවේට යනකොට වැඩ කරනකොට රට්ටුවේට වැඩ කරන්නත් ආකල්ප වෙනසක් මිස ප්‍රාර්ථනා වලින් වැඩක් නැහැ. ඒකේ නොලබිච්ච දේ වැඩකුත් නැහැ. ඒ නිසා අපි ළඟ මේ තියෙන වස්තු වල මේ දෙකම තියෙනවා. අවශ්‍යතාවයට යල්පේච්ඡතාවය ඇති කරගෙන යම් හේතුවක් නිසා අපිට මහේච්ඡ වෙන්න වෙනවා නම් ආයේක හොඳම වෙලාවට මම අල්පේච්ඡයි කියලා රට්ටු දැනගන්න නැති වෙන්න හොඳම වැඩ කියලා ඒකම පොරගෙන ගන්න. ආ මේකට දක්ෂ වෙන්න නම් තමන් ඉස්සල්ලාම අල්පේච්ඡතාවය ඇති වෙනකොට තමයි මානසික තත්ත්වය. මහේච්ඡතාවය ඇති වෙනකොට තමයි තන මානසික තත්ත්වත් පිළිබඳ හොඳ සතියෙන් ප්‍රමාණ කිරීමක් කරන්න ඕනේ. කවදාකවත් පොත් බැලුවට, කවදාත් අල්පේච්ඡත්ව ඇසුරු කරාට, කවදාත් මහේච්ඡත්ව ඇසුරු කරාට මේ ගැටලේ යන්න බෑ. ඒක නිසා උදාහරණයක් වශයෙන් අපි භාවනාවට සම්බන්ධ කරලා බලනවා නම් අපි සාමාන්‍ය භාවනා ලෝකයේ මහේච්ඡ තත්ත්වය කියන කියන්නේ හොඳ ධානාගත හිත කිසිම නිවර්ණයක් නැහැ. පිරිසිදු වීදුරු කැලක් වගේ ඒකොන මේකොන පේන හොඳ පිරිසිදු එකක් ආවම බොහෝම හිච්චයි අපිට කිසිම කාමච්ඡන්ද ආදී බාධාවක් නැහැ. ඇත්ත ඇති කියන පේනවා. එතකොට අපි බොහෝම උසස් මම බොහෝ වටින වැඩක් කරගත්තේ භාවනා කරුවා මට ආහාරය දෙයි කියලා බොහෝම මහිච්ඡතාවයක් අපිට ඇති වෙනවා. මොන භාවනා කරගෙන ඉනකොට අරමුණට හිත ගන්නම බැරුව ඒ මధుරෝ කනවා මෙහෙන් කකුල යමාරු එහෙන් සද්ද හැයනවා හිතවිලි එනවා සීලය ආවර්ජනය වෙනවා හිත දුවනවා මේක යකාය කම්මල වගේ කියනවා ඒක ඔය දෙකේදී අපි අනිවාර්යයෙන්ම රුචි අරුචිකම් බලපානවා ප්‍රපංච ධර්ම වැඩ කරනවා මේ මහිච්ඡතාවයට කැමති වෙනවා මම මේ මහිච්ඡ කියලා මගේ අර්ථකථනයක් මන් දුන්නේ අල්පේචිකාය කියලා මගේ අර්ථකථනයක් දුන්නේ ඔය දෙකම එනකොට දෙකටම පුරුදු වෙනවා කිසිම සමාධියක් නැහැ. සතියකුත් නැහැ. අරමුණ පේන දෙයක් අහලක පේන්නේ නැහැ. ඒත් උහි වාඩි වෙලා අනේ මගේ හිත පිට යනවා. අනේ මගේ කය වෙහෙසේ. අනේ මගේ සීල පිළිබඳ මනසකයි. අනේ මේ මන්තු කන. අනේ වැඩ ගොඩාක් අහුන කියලා කීදි ටික දිහා බලන්න ඉන්න පුළුවන් නම් අපිට තේරෙන විශාල ගැඹුරක් මේකේ තියෙනවා. අරමුණ පේන්නේ නැති වුණාට අරමුණ නැති වෙලා නැහැ. කවදාකවත් ඔය සර්වඥාන්සේ පෙන්නපු අරමුණු එහෙම නැති වෙන අරමුණ නෙවෙයි. නැති වුණා වගේ පේන්නේ මොකද්ද? අරමුණ ඈතට ගිහිල්ලා බාධකේ ලං වෙනකොට අපිට පේන්නේ නොපෙන්නවා වගේ. දැන් මේ වෙලාවේ ඉර කියලා බලවට ඉර පේන්නේ නැහැ. ඒ ඉර නැති වෙච්ච ඉඳ නෙවෙයි. ඊට මැදි මේ බොහොම තුනි අලු බඳවල තුනි තව විශාල උස වායු මේ බලාකුලක් ආවට පස්සේ අපිට පේන්නේ ඉර නැහැ වුණා. ඉර නැහැ කියන්නේ. හොඳටම දන්නවා බලාකුළු මුඩට ගියාම අර සම්පූර්ණ ඉස්තිය. හඳත් ඔය වගේ. ඒ වගේ අපි දන්නවනම් මේ දින ආලෝකය ඒ ඉරේ පරාවර්තනයක් විදු ආලෝක නොවුනට කියලා අරමුණ අර කරදර මැදත් හිවොත් දැක ගන්න පුළුවන් වෙනවා. ආන්න ඒකට දක්ෂ වෙලා නමුත් ඒ කියන්නේ බාධක ආවත් භාවනා අතනෑර කරලා කරලා නමුත් අපි ඒක පිළිබඳව නම්බු කරන්න යන්න නරකයි. එහෙම කරන්න බැරි කෙනෙක් දැකලා මෙයා භාවනා දන්නේ නැති කෙනෙක් මෙයා තාම මේ හොඳම දේවල් ඉල්ලනවා කියලා පහත් කළ හලකණ්ඩයි අයිතිවාසිකමක් හෝ කනගාටු වෙන්න අයිතිවාසිකමක් අපට නැහැ. අපිට දෙන්නේ මේ වෙලාවේ හිත බොහොම හීනයි, දීනයි, අල්පේච්ඡ. ඔන්න ඔය කමන්නේ අල්පේච්ඡතාවෙත් තියෙනවා. වරින් වර මහේච්ඡතාවයට යනවා. නීවරණ නැහැ, අරමුණ හොඳට පේනවා. ඇත්ත ඇති හැටියෙන් පේනවා. ඇයි දෙකටම සමහිත පවත්වන්න පුළුවන් නම් අපේ ජීවිතේ වෙනසක් වෙලත් නැහැ ආහාර පාන වෙනසක් වෙලත් නැහැ ඉන්න තැන වෙනසක් වෙලත් නැහැ නමුත් ජීවන දර්ශනයේ ඒක දිහා බලන සම්මිය දෘෂ්ටිය වෙනසක් ඇති වෙනවා ඒ වෙනස ඇති වුණාට පස්සේ මට එකක් සහතික කළා කියන්නේ වැඩි සන්තෝෂ වෙන්න වැඩි කරදර තියෙනට ඉතින් බලාපොරොත්තු වෙන්න නම් කරදර අඩු අපි හිතුව පැතු දේවල් සම්පත්තියෙන් දනක සැප කීය ඒ සැප බොහොම ඕලාරික සැපක් කරදර මැද කරදර දිනාගෙන ලබන සැප බොහොම විචිත්‍රයි. බොහොම සජීවී. තව කෙනෙකුට ආසාදනය වෙන මට්ටමේ මට්ටමට යනවා. ඒක නිසා ආල්පේක්ෂතාවය සහ මෛත්‍රතාවය පිළිබඳව ආකල්පයේ වෙනසක් ඇති වෙච්ච දවසේ ඉඳලා මුළු ජීවිතේම ලොකු නැත්නම් ආකල්ප වල විශාල වෙනසක් ඇති වෙනවා. අපි දැනටමත් නිවන් දැක්ක හැටි වගේ කියලා හිතෙන්න පටන් ගන්නවා. ඒකට උගෝ දෙනෙක් එහෙම කියනවා කැමති නැහැ. මොකද උගෝ දෙනෙක් නිවන කියන්නේ ගෞරවණීය බොහෝම වැදගත් මේ ලබන්න බැරි උඩ තියෙන එකක් විදිහට හිතානේ. මොකද නිවන තියෙන්නේ ওই දෙක අතර වෙනසක් නැහැ කියලා තේරුම් ගත්ත දවසේ ওই දෙකෙන්ම අපි නිදහස්. අල්පේච්ඡතාවයේමයි ඕනේ කරන්නේ කියලා හිතුවොත් මහේච්ඡතාවයේ දුක් වෙනවා. මහේච්ඡතාවයේමයි ඕනේ කරන්නේ කිව්වොත් අල්පේච්ඡතාවයේ දුක් වෙනවා. මොකද සර්වඥාන්ගේ මෙතන මේ දෙන ඉතිරිපත් කරන ස්වරූපයෙන් අල්පේච්ඡ උනේ නමුත් අල්පේච්චිච්ච බව නොදැනෙන්න කටයුතු කරනකොට මහේච්ඡකම දැසෑහෙන තනක් හම්බ වෙනවා වෙන විදිහකට කියනනම් එන එන දේ එළමිච්ච දේට මොන දෙන්න පුරුදු වෙගෙන යනකොට මේ දේවල් දෙකක් මැද හැම වෙලාවෙදීම මධ්‍යම ප්‍රතිපදාව කියන දෙකක් මැද හැම වෙලාවෙම නිවන තියෙනවා ඇත්තනම් බලන්න හුඟක් වෙලාට අපි ඉන්නේ නැද නමුත් අපේ හිත කවදාකවත් ඒක දැකලා හුරු නැහැ අපි බලන්නේ එක පැත්තක් ඒක හොඳට තේරෙනවා දැන් මේ කතා කරන්නේ අපි අල්පේචිතාව මහේචිතාව ගැන නිදර්ශනයක් වශයෙන් අපි ගත්තොත් සැප වේදනා දුක් වේදනා පිළිබඳව කියන මේ හොල්මන දිහා බලන ඉන්නකොට ඉතින් ලෝකයා 99.999999999 කොච්චර දෝ ගණක් සැප විතරයි ඉන්නේ. කොච්චර යෝගාවචර වුණත් අපිත් ඔච්චරයි. සැපමයි ඉන්නේ. නමුත් සංසාරේ එහෙම සැප විතරක් දෙන්නම් කියලා තනක් කොහෙවත් නැහැ. සැපක් තියෙනවා දුකක් තියෙනවා. මේ බුදුහාමුදුර කියන්නේ නම් දකින්න දුක දුකක් වශයෙන් අවබෝධ කරන දුක්ඛ සත්‍ය ඉස්සරහින් කියපන් කිය. ඒකල කිව්වා ඒක තමයි ලෝකේ තියෙන නිස්ථාවටම හම්බෙන සදාතනික සදාකාලික සැපේ කිය. ඉතින් යෝගාවචර කරන්නේ අර ටික ටික දුක් වලඳන්න පුරුදු වෙනවා. ඉරියව් එක තැනක ධානය ඉන්න පුරුදු වෙනවා. ටිකක් කල් කතා නොකර ඉන්න පුරුදු වෙනවා. හිතේ පහළ වෙන සංස්කාර ධර්ම කියන සංඥා වේදනා ටික ටික ටික ටික සංසිඳවන්න පුරුදු වෙනකොට අර දුක වෙනදා චෝදනා කරන වෙනදා අඳා වැටෙන දුකට මුහුණ දීගෙන යනකොට ওই දුක ওই කියන තරම් අමාරු නැති බව තේරෙනවා. පිළිද හැන්දාවේ පෙර බණකත් මම මතක් කරුවේ ඒකයි ඉතාලි අපි ගුණරතන වේනකොළ ගුණරතන ස්වාමීන් වහන්සේලා කතා කරනකොට හරි ෂෝක් කතා වෙනවා හරිම ෂෝක් හමුදු. මම දැක්කම මම බොහොම සතුටුුණා. ඒ සාන්ද කතා කරගෙන ඉන්නකොට ඒ සාන්ද කියනවා මිනිස්සෙක් යාළු අතබල්ල කාත්‍ර කියන මිනිස්සෙක් කාඩ බොහොම සත්ත මිනිස්සෙක් වෙන්නයි. ඊළ අතබල්ලා වෙනකොට වැඩිකල් තරුණයෙක් වෙන්න යන්න ඇත්තේ කිව්වලු මාත්‍යෝ 38 වෙනකම් 39 වෙනකම් අන්තිම අපලයිව. අවිවාහ වුණෝ විවාහ වෙනවා කැඩලා යනවා. දරුවෝ හම්බ වෙනා මැරෙනවා. වස්තු හම්බ වෙනා නැති. ඉදි හර ගන්නවා ගතර කුණිනවා. ලාභ ලැබෙනවා පාඩුවට යනවා. ලැජ්ජ වෙනවා. කිල්ලෝ රත්නායකල් 39 වෙනකන් නම් ඉතින් මේක මෙහෙමයි කියලා ධර්මාංශයත් බොහොම ස්වාසින් අහන් කිව්ව ඇහුලව හොඳයි ඊට පස්සේ 37 39 පෙන්නාට පස්සේ මොකද වෙන්නේ? මේක තේරුම් ගන්නවා කිව්වා. ඊට පස්සේ කොයි දේ වුණත් ගානක් නැහැ. අරවම තමයි ඊට පස්සේ තෙන්නේ. නමුත් ඊට පස්සේ ජීවිතේ හරි ෂෝක්. කොහොමද භාවනාදි කරන්නේ? ටික ටික ටික ටික නිදන් කියලා කවන්නේ අර දෙක තමයි. කවන කවන කියලා බලනකොටයි තේරුම් ගන්නෙ මේ ලෝකේ සැපය කියලා දෙයක් දුකේ දෙයක් නෑ. ඒවා තියෙනවා නම් තියෙන්නේ සංඥාවේ. ඒ දෙක නැති වෙච්ච ගමන් අනිවාර්යයෙන් මේ දෙක නැද තියෙන අදුක්කම සුඛය ඉසෝසෝනෝ. ඉසෝසෝ බුදාසේ පේනවා සැප දුක එලවලා ගන්න ඕන දෙයක්. සැප දුක අනුව වේවානෝ වේවා කියලා ප්‍රාර්ථනා තියෙනවා. රුචියයි සුඛන් තියෙනවා. අදුක්කම සුඛේ එහෙම එකක් නැහැ. අදුක්කම සුඛේ පතන්න දෙයක් නැහැ. බලන්න ගියාම 166.66ක් තියෙන අදුක්කම සුඛේ නිවන් දැක්කත් එතන ඉඳලා තියෙන නිවන් නොදැක්කත් එතන ඉඳලා තියෙන. නමුත් ඒක කවදාකවත් ඔලෝසලා පෙන්වන්න දෙන්නේ නැහැ. අදුක්කම සුඛේ මොඩයට අහු වෙන්නේ නැහැ. ඉතින් සැප දුක දෙක හොඳට පුරුදු කරලා විස්තර හොයනකොට අපිට කවදාරි තේරුනොත් ওই දවසේ කනගාටු කියව නැත්තේ නෑ. දවසේ සැපත් තියෙනවා. ඔය සැපයි දුකයි එකතු කරලා පැත්තකට දැම්මොත් දවසේ 10ක්වත් නැහැ එහෙම වෙලාව. අනික් සෑම වෙලාවෙම හිත තියෙන නිවන වගේ වූ අදුක්කම සුඛය අපිට ඒක දැනෙන්නේ. ඒක වැටහෙන්නේ. ඒක ආවට පස්සේ වැටෙන්නේ හරි පාළු. හරි කම්මැලි. එලා සිගරට් එකක් බොන්න නැත්තම්. එලා චුංගම කපන්න නැත්තම්. පත්‍රේ කිව්වොත්, ටෙලිවිෂන් එක බැලුවොත්, අල්ලපු දෙපැත්තේ කතා කරගෙන හිටියොත් කියලා අර හම්බෙන සෑම අදුක්කම සුඛ චිත්තක්ෂණයක්ම මුන්නවා හරි කුණු කන්දලකින් වහන. වහන්න බැරිුනොත් අපි කියන අපි හරි දුක්පත් කියලා. ඒ සැප සම්පත් නැහැ කියලා. මේක තමයි මුළු ජීවිතේ පුරාම තිබිලා තියෙන්නේ. මේක අවබෝධ කරගන්න තමයි සැප එනකොට සැප වශයෙන් දකින්න, දුක එනකොට දුක වශයෙන් දකින්න. එතකොට වැඩි හරියක් ඉතුරු වෙන්නේ මොනවද? අදුක්කම සුඛ වේදනාව, ඒකට ගියාට පස්සේ අහනවා ස්වාමීන් වහන්සේ ආනාපාන කරන්නේ කොහොමද? දැන් ආස්වාදේ පේන්නේ නැහැ, ප්‍රසආදේ පේන්නේ නැහැ. දැන් මොකද කරන්නේ කියලා. හරි පාළුයි. ඉතින් මේ අස් දෙක බැඳගෙන මේ කොයි යන්නේ? රයිගම් පාරේ කවුරු බලන්නද? නැන්ද බලන්නයි කවදද එන්නේ? ඉරිදද එන්නේ කියලා දෙල්මත් තියෙන්නේ. ඒක බුදුහාම කරකොල කරකොල ගෙනියන්නේ තමන්ගේ ప్రత్యක්ෂ මුල් තැන තමයි. මොකක්ක බුදුහාමුදුරු දෙන්නේ. ඕගොල්ලෝ ඉතින් අයන බුදුහාම වෙලා අදවලා ආශිර්වාද වේවා කියනකොට හම්බෙයි. ආශිති ගන්නේ අපි එක පාට මුඩයයි පීටි බක්කා සයම් පබා ආලෝකයේ වගේ අපි උඩ ඇවිදින්න පුළුවන් ඒ ප්‍රීතියෙන් ජීවත් වෙන જાතියක් වෙන්න වෙන්නේ අවුරුදු 39 පෙන්නට පස්සේ ඕකම තමයි හැබැයි තේරුම් අරගන්න දවසේ වැඩි වෙලාවක් භාවනා කරත් නොකරත් ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ මේක දැකලා නැහැ මොකද අපි දැක්කේ අර මුදුනක් දෙක විතරයි සැප දුක දෙක විතරයි ඒකෙන් තමයි සැප වෙනකොට සැප කියලා මෙනෙහි කරපුවා දුක එනකොට දුක කියලා මෙනෙහි කරපන් කියලා බලනකොට ඒක අයින් කරලා දැම්මද පස්සේ නිවන් දැකපු හිතක තමයි තිබිලා තියෙන්නේ. එක දවසක් අර ගෙවල් මැද හේන මේ ගමක පරණ ගමක මිනිස්සු ඔක්කොම වටේ හේන් වවාගෙන සතු කොටු දාගෙන මැද මිනිස්සු ගෙවල් ටික හදාගෙන පොල්ලතුලින් වහගෙන මැද මිදුල තියාන ජීවත් වෙනවා. ඉතින් මිනිස්සු දවල් වරු ඔක්කොමලා යනවා හේන් කොටා. ඊට පස්සේ තමයි ගෙදර කවුරක් කරන ගෑනු ටික විතරයි ඉතුරු වෙන්නේ. සමහරවිට මහා දෙන්න දෙන්න මහලොත් යනවා දරුවෝ විතරයි ඉතුරු වෙන්නේ. කවදාරි මොකක් හරි අමතර අවශ්‍යතාවයට එදා ගමයා ගෙදර ඉඳලා දෙනවා. තම මාගෙන් ගෙදරලු. තම මාගේ හාල් කරද්දී මොකක් හරි කලබලයකට පත් ආවුවේ අර එක ජීක වහලෙ ගින්ගත්තා. ඉන්නතර පස්සේ ගමයාගේ පුරුද්දම තමයි ඊට බල කෑ ගහනවලු පිරිමි කෙනෙක් වරෙල්ලා පිරිමි කෙනෙක් වරෙල්ලා පිරිමි කෙනෙක් වරෙල්ලා ගේ ගිනි ගන්නවා ගේ ගිනි ගන්නෝ කියලා කෑ ගහනවා. ඇහැනි මතක් කරලා ගෑනිවලු හාල් ගන්නවා මේ මනුස්සයා කෑ ගහන එක කරනගෙනනේ. ඇයි මිනිහ උඹ පිරිමි එක්ක වෙයිද කියලා. හැබැයි යෝධිය මතක නැතුණානේ කියලා විජහට ගිහිල්ලා ගින් කරනවා. ඒ මාසෙට පුරුද්දම කියන කාටද කතා කරලා වැඩ අරගෙන ගමරාලනේ. ඒ වගේ මේ අපි හිතාගෙන ඉන්නවා යේසුස් වහන්සේ ඇවිල්ලා රබිනායකතුමා ඇවිල්ලා බුදුහාමුදුරුවෝ ඇවිල්ලා ගින්න නිවයි කියලා. කැසපට ගහලා නැග්ගනම් මෙලහටම නිවලා. නමුත් අපි හිතුවේ නෑ කවදාකවත් මේ අල්පේච්ඡතාවයේ මැද, මහේච්ඡතාවයේ මැද නිවන තියෙනවා කිය. අපි හිතුවේ අල්පේච්ඡතාවයේ වේවා, නොවේවා, මහේච්ඡතාවයේ වේවා මේක එන්නකම් නිවන් දකින්න බෑ. එනකම් ආර්ථිකව අපි ස්වයං පෝෂණය වෙන්නේ නෑ. දේශපාලන දහස ලැබෙන්නේ නෑ. සමාජික තත්ත්වයක් ලැබෙන්නේ නෑ. මොන සර්වඥන්ති ඇත්තටම කාටත් පොදු ඒ මහේශාක්‍ය කුලයක ඉපදিলা අල්පේක්ෂතාවයට සම්පූර්ණ ආදර්ශයක් දුන්නා. අල්පේක්ෂතාවය තුළ තමයි ආගමිකත්වයේ ඒ කියන්නේ ධාර්මික ආධ්‍යාත්මිකත්වයේ හිටින්නේ. දහම් දෙන්න වෙන විදිහට කියන මේ සූත්‍රය හොඳට ඉස්සරහට සමතෙන් මතක් කර දෙනවා. යම් කිසි කෙනෙක් සතුටුමත් වෙනකොට අනිවාර්යයෙන්ම අල්පේක්ෂ වෙනවා. කොච්චර මහේච්ච කෙනෙක් වුණත් ධර්මයට බැහැගත්තට පස්සේ අල්පේච්ච වෙනවා. ඒ නිසා මහේච්ච කෙනෙකුට ධර්මයට අභෞවිය කමක් නැහැ. නමුත් ටික දුරක් යන්න වෙනවා මේ කෘතිම රැක බලා ගන්න හදන මහේච්චකමට වැඩිය අල්පේච්චකම නිකන් රැකෙන දෙයක්. ඒකට සාදර වෙච්ච ගමන් අපිට මේ දැඩි ආවේග නැත්නම් දැඩි අපි කියන අසහන නැත්නම් දැඩි පරිසර දූෂණ දැඩි සුඛභෝගීත්වය නැති වෙලා ඒ නිසා සාමාන්‍ය ජීවිතේ ගියාට පස්සේ නමුත් ඉන්න පරිසරයෙන් අපිට කියනවා නෑ ඔබ කලින් වර ඔබට මහේච්ච වෙන්න වෙනවා කියලා. ඔන්න එතකොට අපි මේ සුචරිතවාදී වෙලා නෑ නෑ මට කවදාකවත් ආයෙ මහේච්ච වෙන්න බෑ කියලා අල්පේච්ච තමන්ගේ ජීවිතයේ මතයක් කරගෙන දෘෂ්ටියක් කරගෙන ලෝකයේත් එක රණ්ඩු කරන්න හදනවා. බුදුහාමුදුරනේ මේ වෙලාවේදී මගේ අල්පේච්චකම ලෝකයට නොදැනේවා කියලා අර මහේච්ච කතර පොඩ්ඩක් ඉද දුන්නයි කියලා කෙලසීමක් වෙන්නේ. මොකද ඒක මේ චේතනාපූර්වව තමන් ගත දෙයක් නෙවෙයි. ඉදිරිපත් වෙච්ච දෙයක්. කවදාකවත් අපිට කෙලෙස් සිද්ධ වෙන්නේ නැහැ අචේතනික වෙන වැඩවලට. කෙලෙස් පහළ වෙන්නේ කර්ම රස වෙන්නේ චේතනාපූර්වව. ඒ නිසා අපේ ජීවිතේ අපකරා පැමිණෙන කිසිම දෙයකින් අපි කෙලෙසෙන්නේ අපි ඒකට දක්වන ආකල්පය මතින් තමයි අපි කෙලෙසෙන්නේ ඒකයි. මුළු ශාසන ඉස්සල්ලාම දරුවචනාංගමේ දෘෂ්ටි ඉදිරියෙන් කියලා නැති වෙනකොට සංයෝජන ධර්ම වල ඉස්සල්ලාම නැති වෙන සක්කාය දිට්ඨිය. ආර්ය අෂ්ටාංග මාර්ගයේ ඉස්සල්ලාම කතා කරන්නේ සම්මා දිට්ඨිය. සම්‍යක් දෘෂ්ටිය නැතුව අපි අල්පේචිතාවය ගැන මහේචිතාවය ගැන කතා කරනවා නම් අන්දාලිය කැලේ වීනවා වගේ හැම තැනම හැප්පෙනවා. ඔක්කොම ලෝකේ අල්පේච කරන්න හදයි. මහේච කරන්න හදයි. සර්වඥන්ද කිසිසේත්ම බාහිර ලෝකේ හැදීමක් ගැන කිසිම කෙනෙක් කතා කරන්නේ නැහැ. උන්වහන්සේ සඳහන් කළා තියෙන්නේ මේ ලෝකේ මෙහෙමමයි උඹත් ඔහොමමයි මට එකක් කියලාගේ කොයිලයකට උඹට හැඩ ගැහෙන්න පුළුවන්. ඇයි ඒ බුදුන් අදහගෙන ශ්‍රද්ධාවෙන් ධර්මයේ අදහගෙන ධර්මයේ වතියනවා කියලා සංඥා අදහගෙන. සාන්ති මල්පේශ ජීවිතයක් ගත කරලා සංඥා වහන්සලා රජකෙ දෙත්තත් ඕන වෙලාවක යන්න පුළුවන්. සංඥා වහන්සේට හරුවත් නැන්ති මත කරලා තියෙන්නේ ඒ ආංශ කුල සූරයි පිරිසුන් ආයතනලා හම්බ වෙන පාත්‍රේ පාත්‍රේ හම්බ වෙන බතයි ගහක් වල හෝ හම්බෙච්ච සීනාසනයයි කුතිමුතුලේ සද්දයයි කියන බෙහෙත් හතර. මේ හතර. ඒක ඉතින් සර්වඥාන්සේ උපසම්පදා මාලකයේදීම කියලා දෙනවා. මහනි මේ හතර උඹලට ලැබෙන බාට මම පොරොන්දු වෙනවා. ආරයන්කට වැඩ දෙදි ගැලක් ගන්න එක සූරු මහණටි ඒක මම උඹලට පොරොන්දු වෙනවා කොයි එකෙත් වගේ වගේ අහක දාන දෙදි හම්බ වෙනවා. ඉංගනේ මනුස්සයාට මොනවාරි කණ්ඩ දෙන එක ඇති. ඒක මම උඹලට පොරොන්දු වෙනවා. ගහක් ඇතින් ඉන්න භාවනා කරන්න පුළුවන් ඒක උඹලට මම පොරොන්දු වෙනවා. කුතුමතු වේසජ්ජේ බේවගේ. ඉන් එහාට දේවල් තේන්න මම පොරොන්දුවක් නැත්තේ. ඊට දේවල් ලැබුණොත් වැරද්දකුත් නැහැ. පැහැදිලිවම දේශනා කරලා තියෙනවා කසීසලු බරණසි සල්ු ලැබුණාට පෙරපිට පෙර කළ පින් නිසා ඒකේ සිවුරට ගත්තට කිසි දෝෂයක් නැහැ. හැබැයි මතක තියාගන්න පාංශකුල සිවුර තමයි උත්කෘෂ්ට. ඒ වගේම පින්නපාත වැඩින සංඝයා වහන්සේ නමුත් ගෙදරට කැඳවලා මේ කටින පින්කම මේ කෝය පින්කමද මේ වාර්ෂික දාන මේ සලාක දාන කියලා දෙනවනම් කිසිම දෝෂයක් නැහැ. මේක වළඳන්න. හැබැයි මේ පින්න වාද බාහනේ විතර වටින දෙයක් නැහැ. ඒ දෙමහල් හතර මහල් හතර ඇතුළු ගෙවල් මහනිගා කොච්චර තිබුණත් ඔක්කොම කැපයි. කිසිසේත් මේ වගේ අකපක් වීමක් පෞදිදු වීමක් නැහැ. රහරිසලා දෙනවනම් ධායකෝ කැපයි. නමුත් ගහක් ඉන්නා වගේ අරණ්‍යක ඉන්නා වගේ ශූන්‍යතාවයකට සැප නැහැ. ඔගේ කොච්චර දෝ ඉංග්‍රීසි සිංහල බෙහෙත් කියනවා. ඒ කොයි එකක් කැප එකක්වත් වැරදි නෑ. මේ පුදුමුත්‍රි රාජ්‍ය විතර හොඳ එකක් නෑ. ඒ වාතේ ඒක ශ්‍රේෂ්ඨයි කියලා මෙන්න මේ කියන අල්පේච්ඡතාවය දන්නවනම් ඒ පුදුලා අනිවාර්යයෙන්ම මොනෝයි කියන විදිහට චීවරයට බින්න පාතයට සේනාසිත ගිලන්පස කියන අල්පේච්ඡතන් වල අනිවාර්යයෙන්ම යනවනම් ඒ පුදුලා ඇතුළ ධර්මයේ දිනුවක් වෙනවා. ධර්මයේ දිනුවක් වෙනවා නම් එන්නේ එන්නේ එන්නේ අල්පේච්ඡ ගති මතුවේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ නැහැ මේ පුද්ගලයා ඊට පස්සේ මහේච්ඡතන් වලට යන්න අභව්‍ය වෙනවා කියන. ඇත්තටම මේ කාමභෝගී පුද්ගලයන්ට වැඩිය බණ භාවනා කරන එක්කනට ඒ සෑම දෙම කැපයි. ඒ කාලේ තිබුණා නීලාම්බරවාදී නීලාම්බර හේසාම්බර කියලා මේ නිගන්ඨයෝ රිදියන් දීම මේ සුඛභෝගී කියලා උත රිදියන් දී නැතුව හිටියා. ඒකල කිව්ව සර්වඥාන්තයේ මේ ගෝලයන්ට මේ සුඛභෝගී දේවල් උගන්වනවා. පිළියන්න නෝන අපි නම් අන්තිම අල්පේච්චයි කියලා. ඒක දැකලා මම මධ්‍යම ප්‍රතිපදාව ගන්නනේ. පාරේ වැඩ තියෙන සුදි කැලක් ගන්න හොදලා යන්නට ප්‍රශ්නයක් නැහැ. විශ්වාසයෙන් ඉන්නවට වැඩිය හොඳයි. ඒ වගේම පින්න පාත යනකොට ඒත් දුව පාත්‍ර කරන යන එක ආහාර බලාපොරොත්තු වෙනක් අද්ද කරගන්න ඕන. කවදාකවත් බිම වැටලා දාලා මිසක වළඳන්න එපා. ඒක නෙවෙයි ඒක උත්කෘෂ්ටයි කියන්නේ. නැසොත්ෙන් ගින්නක් නැහැ. විවාද පාත්‍රේ මම අනුමත කරනවා. ඒකට ලැබිච්ච දෙයක් ඉඳගෙන වළඳනවා කමන්නේ. ඒ වගේම ගහක් කැටල ගියොත් මේ වහලක් කැටල ගියොත් සිල්පද කැඩෙනවායි කියලා දේවදත්තත් ඉදිරිපත් කරා නීතිය. ඒක උත්කෘෂ්ඨව කරමු කියලා ඒත් නෑ නෑ ඒක එක්කනගේ ප්‍රාසනාව හැටියට ලැබෙන ලැබිච්චාවයි හොඳම දේ නම් ගහක් මුල තමයි නමුත් මේ ඔක්කොම කැපයි. බෙහෙදුත් මේ සතුමතුරුණක් කැපයි. හැබැයි පුදුමුත් බෙහෙදි මුල් කරගන්න. මෙන්න මේ විදිහට කියන අන්තිම සර්වඥාන්සේ කොච්චර දුරට මේ අල්පේච්ඡතාවය සංගවාගෙන කරන්න කියලා කියනවනේ උනාට අධිගම අපේක්ෂාකාරය කියලා වචනයක් ඉදිරිපත් කරා ලෝකයට. තම ආකාරයට තමයි බණ භාවනා කරනකොට ප්‍රථම ධානය උපදිනවනම් ඒ විදිහට තේරෙන පැහැදිලිවම හිතේ ඒකී කරුගමත් ප්‍රබහස්තර ගතියත් අරමුණට මුණ තුමුණ දාලා ඉන්න ගතියත් කැමැති වෙලාවට ඒක යන්න පුළුවන් ගතියත් කැමැති වෙලාවට පිට වෙන්න පුළුවන් ගතිය. කවදාකවත් අඟවන්න එපා කියලා කියනවා. කාටවත් අඟවන්න එපා. ද්විතිය ධානය ලැබෙනවා. විතක්ක ਵਿਚාරත් නැහැ. හොඳට ප්‍රීති සුඛ ඒකාග්‍රතාවයිතෝ ජීවත් වෙන කැමැති තාලයක් ආර්ය විවහාරයේ ආර්ය ආසනේ ඉන්නවා. මුත් නැගිටතර කදාවත් අඟවන්නේ අද මේම ධ්‍යාන තියෙනවා කියන්නේ. තුන්වෙනි ධ්‍යානෙ, හතරවෙනි ධ්‍යානෙ, ඊගොම අරූප ධ්‍යාන, පළවෙනි මාර්ග ඥානෙ, අන්තිම මාර්ග ඥානෙ ලැබුවත් කිසිම තැනක උගාක් ලෝකේ ඉන්න නොලබූ ප්‍රයත්නෝ එතන නොදැනෙන ජීවත් වෙන තාකල් මේ මනුස්සයාට සෞඛ්‍යත් හරිනවා ආයුධත් හරිනවා සාසනයත් හොඳයි. අනික හැම තැනකම මේ අඳුරේ අන්‍යසවිල්ල හරියට කෙරුවා. කෙරුණාට පස්සේ මොකද වෙන්නේ? මේ අද්වේචතාවය මහේච්ඡතාවය දෙක අතර පටලවා ගැනීම නිසා මිත්‍යා දෘෂ්ටි මත රාශියක් පහළ වෙලා ලාභ සත්කාර කියන විශේෂ මුළු සාසන විදිහට පද්ධතිය විදිහින් හොදලා පාළුවට ලක් වුණා. මේ අල්පේච්ඡතාවයේ මහේච්ඡතාවයේ හොඳට දැනගෙන කටයුතු කරනවා කවවම කවදාකවත් කෙනෙක් ලාභ සත්කාරවලට අහු වෙන්නේ ඒක නිවනට හාත්පසින්ම වෙනස් දෙයක්. ඒක නිසා භාවනා ජීවිතයට ගත කරනකොට මේ ස්කවුට් කැම්ප් එක හරියට වටිනවා. බටේර සංකල්පය තමයි ස්කවුට් කැම්ප් එක. ඒකදී ඔය අපේ W සම්වත් මහත්තයා වගේ කියලා තියෙනවා ඔක ඉස්කල්ලාම සිංහ සමාජය ඇති කියලා බුදුහාමුදුරුවෝ. ඒකල දා කරුණු 80 ගාන සාකච්ඡා කරලා තියෙනවා වික්‍රෝගේ උරුමය කියලා. ඇඟේ මයි කෙලින් ඉන්නවා මං ගියේ කුණත් මේ බුදුරජාණන් වහන්සේ අල්පේක්ෂතාවයෙන් ඇති කරලා දීලා තියෙන ලෝකේ ශිෂ්ටාචාරයේ ඉහළම කෙලවරට ගිය අන්තිම මහේච්ඡ පුද්ගලයා පහළ වෙන්නේ මේ අල්පේක්ෂ පුද්ගලයන් තුල කවදාවත් ඒව කරපු නැති කෙනාට අහුවෙන්නේ නැති වෙන විදිහට බුදුහාමුදුර හදලා තියෙනවා. ඒ නිසා අපි ආපහු ගියොත් අපේ සිංහල සංස්කෘතිය ආපස්සට අවුරුදු 1000කට පිටිපස්සේ තාමත් අල්පේච්ඡ ජීවිතයක් තිබිලා තියෙනවා. කොහෙන් ආවද දන්නේ මේ පර පරට්ට ගතිය ඇවිල්ලා කියන දේ කියා ගන්න හදාගත්ත මේ නෑම නැත්තම් කියන මේ පුරාජේරු කතා කරන වැඩේ නිසා අන්තිමට සිංහලයාද සීසිකඩ වෙලා. කාගදෝ ධර්මතාවයකට අනුව කවුදෝ කාගදෝ න්‍යායපත්‍යයකට අනුව වැඩ කරනවා මේක අනුව හරියනවායි කියලා කියන්නේ වර්ධිනවායි කියන්නේ. තායත් ලංකාවේ තියෙනවා අර පැරණ ගතිය ආයෙත් ටික ටික ටික ඉන්න මත පතු වෙන පටන් ගන්න තියෙනවා බොහෝම පුංචි මට්ටමේ යන්නේ අපි පින්ද වාද යනකොට දැන් අපිට මේ පාරම තලන බටු පුදුනවා දැන් අර රතු නැත්නම් අල්ජාති මිනිස්සු බෙදන්න පටන් ගන්න තියෙනවා. ඉස්සර බින්ද වාද කවදාකවත් නැහැ. ඔක්කොම බෙදන්නේ රටින් ආපු දේවල් තමයි. නම දන්නේ නැති දේවල් හදාගෙන ඇවිල්ලා පිළින් පිළ වාදද. දැන් ආයෙත් හම්බෙලා දෙන මේ අල, පලාකොළ, තලනබත් වගේ දේවල් ආයෙ පූජා කරන්න පටන් ගන්න තියෙනවා. නැතිකමටද මන් දන්නේ නැහැ. නමුත් කොහොම හරි වටින තැනක්. අන්නේ අල්පේච්ඡතාවය දා මහේච්ඡතාවය දෙක අතර මැද වෙනස දැනගන්නකොට මේ කාර්ය බහුල ජීවිතන ගත කරන ඇත්ත හුඟක් පසුතැවෙනවා අපේ ජීවිත බොහෝ මහත්කයි අපේ ජීවිත හැප පහසුකම් සහිතයි අපිට ඒ නිසා විවේකී නැහැ කද්දාකත් නැහැ මොන හැප සම්පත්තිය තිබ්බත් Tamange අල්පේච්ඡකම ඇතුළේ රැකගෙන ඉන්න එතකොට වෙන්නේ පරිසර දූෂණය වෙන්නේ පරිභෝගිකත්වයට වැටෙන්නේ නැහැ අන්තිමට මානසික අසහනෙ එන්නේ නැහැ ඕන කෙනෙක් ඕනෙම හිතතාවයක හිටපු දෙයක් Tamange අල්පේච්ඡාව රැකගෙන යන්න සතිය පිළිටන්න පිළිඳ අනිවාර්යෙන්ම පිළිදෙනවා නිසා මොන්නම විදියකින්වත් මොන්නම ජීවන රටාව ගත කරන කෙනෙකුට අක්කත් මේ බුද්ධ දේශනාව ක්‍රියාවත් කරන්න බෑයි කියලා දෙයක් නෑ. ඒ කරනකොට හැමදාම මතක තියාගන්න ආර්යවංශ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන විදිහට කරන සෑම දෙයකම ප්‍රෝජෙන සලකලා කරන්න. මුන්නම දෙයක්වත් කරන්න බා ප්‍රයෝජන නැතුව නිකන් කරන්න බෑ. වචනයක් කතා කරන්න එපා. ක්‍රියාවක් කරන්න එපා. හිතට එන මොනම දෙයක්වත් මෙනෙහි නොකර අරින්න එපා. කරන කරගෙන යනකොට සෑම දෙයකම බුක් කීපින් වාගේ accounts එකට වෙන පටන් අරගත්තට පස්සේ තේනවා දවසක් හදුවා අපි කොච්චර හිස් ප්‍රලාප වචන කතා කිරීමට ගත කරනවා. ඒ වගේම එක වැඩක් කරන්න කොච්චර කුරුස් කටවල අත දානවාද කියලා. ලංකාවේ රන්තෝරු දිහා බලනilla ජපන් කාර්යය කිව්වලු මිනිස්සු දේවල් කරනවට වැඩිය නැති වෙච්ච දේවල් හොයන්න ගන්න වෙලාව වැඩි කියලා. ඉබ්බතන මතක නැහැ. ඒකටම තමයි දවසේ වැඩි වෙලාවක් යන්නේ. ඒ නිසා ටිකයි හොඳයි කියන පදනමට යනකොට එන්නේ එන්නේ කොහොමඩක්වත් ජීවිතේ යෝගාචර ජීවිතයක් වත්පත්. ඉතින් යනකොට පේන්න පටන් අර ගන්නවා මට මතකයි එක දවසක් ඔය අන්දි නායක හඳුන් ඉන්න කාලේ ප්‍රකාශයක් කරලා තිබ්බා ලෝකේ ඕනම ශිෂ්ටාචාරක නැත්නම් මුළු මානව වර්ගයාගෙම හොඳ ගතියක මුල හේවුවත් බුදුහාමුදුරු ඉන්නේක. හොයන හොයන යනකොට අපේ බෞද්ධයන්ට නොකියල දීපු දෙයක් ඒ බුදු සාසනේ නැහැ. තමතර මහිච්ඡකාය හොයාගෙන ගිහිල්ලා එහෙම නැත්නම් මේ ඉදරම් පිනමෙට ගිහිල්ලා අපිට ඒක මතක නැතිලා තියෙන දැන් මලකඩ පාරේ. සතියට යනකොට සතිය පිහිටවනකොට මොනම රටක වුණත් ඕනම කෙනෙක් දිහා බලන්න සතිය පිහිටව මිනිස්සු හරිම සරල ජීවිත ගත කරනවා. අපිටත් වැඩි ආදාසවත් ජීවිත සමාජ සරල ජීවිත ගත කරනවා. ඒකම තේරෙන්න පටන් ගන්නවා මේ සති චෛතසිකය, අල්පේච්ඡතාවය, ආරද්ධ විරිය, ප්‍රඥාව, නිප්‍රපංච භාවය වගේ යනකොට අපි අර පටලවාගත්ත තැන ඉඳලා ආපහු පටන් ගත්ත තැනට ටික ටික ටික ටික ලඟනවා. මේකට බටහිර ලෝකෙ කියන්නේ අපි නැවතත් ළමා තත්ත්වයට වටනවා කියන්නේ. අපි චයිල්ඩ් සයිකොලොජි එකට වටනවා කියන්නේ. ළමයි කවදාකවත් අල්පේච්ච මහච්ච දෙක දන්නේ නැහැ. ඒකත් නැති ඒ ඉදිරිපත් වෙන විතරයි ඒක. ඉතින් අපි ඉඳලා ආපු තැන දැන් අපිට තේරුම් ගන්න බැරිලා දෙන කොහොමද දෙන්නේ යන්නේ කොයි දේ විදිහේ සාන්තියක් කොහේ දේ විදිහේ සුන්දරත්වයක් කියලා. නමුත් මේ මේ කියන මේ කාරණාවට සම්පූර්ණ කරන යනකොට එන්නේ එන්නේ එන්නේ එන්නේ අපි නොදැනුවත්වම අර සර්පයා වැඩෙන්න වැඩෙන්න හැලෙනවා වගේ හැලිලා හැලිලා ඔක්කොම එකම මල්ලට වැඩෙනවා. කොයි තැනින් පටන් ගත්තත් රජ පවුලෙන් පටන් ගත්තා සිටු පවුලෙන් පටන් ගත්තා බ්‍රාහ්මණ පවුලෙන් පටන් ගත්තා ගොවි පවුලෙන් පටන් ගත්තා ශුද්‍ර පවුලෙන් පටන් ගත්තා භාවනා කරගෙන කරගෙන යනකොට ඔක්කොම මනුෂ්‍ය තත්ත්වෙ වෙනවා කොච්චර වැරදි කියන කෙනෙක් වුණත් කොච්චර සුද්ධවන්තයෙක් වුණත් ඒ අසම්පූර්ණතාවය කියන තැන තමයි ඉන්න නතර වෙන්නේ. කිසිම කෙනෙක් සම්පූර්ණ නැහැ. මේ මානසිකත්වයට අසම්පූර්ණතාවය පිළිඅරගෙන බලන්න යනකොට අපි අතර වාද කළ බෙදෙන කටට වැඩි අපි අතර තියෙන සමානතාව. ඒ නිසා මේ අල්පේච්ඡතාවය මහේච්ඡතාවය තමයි මේ ලෝකේ මනින දේ. ඒ නිසා අපි අන්තිම අල්පේච්ඡ වෙලා කාටවත් ඒක නොදැනෙන තාලට කටයුතු කරන දන්නවනම් ඒ ඉන්නේ ඉන්නේ ඉන්නේ ඉන්නේ පුදුම විදියට ඒ ඉතුරු ධර්ම ටික වඩා ගන්න හොඳ වාතාවරණයක් ලැබෙන අතර මෙන්න මේ ගුණ ධර්ම වඩන කල්යාණ මිත්‍රයෝ ඒ සඳහා ගන්න ලෞකික ඥාන ක්‍රමවේදයක් එක්කම වැටෙන්න පටන් ගන්නවා. ඒ හැම කෙනෙක්ම මේ විවිධාකාර ක්‍රම වලින් තමයි ඒවා ක්‍රියාවට නගන්නේ. පරියන්ක භාවනාවක් කරනවා, සක්මන් භාවනාවක් කරනවා, ඉදින්දා වැඩක් කරනවා. නමුත් ඒ කොච්චර කරත් ඒ මනුස්සයව දන්නවා, ඒ භාවනා දියුණු වෙච්ච කෙනා දන්නවා මේ වෙලාවේ හැටියට කළ යුතු හොඳම දේ බුදුහාමුදුරුවෝ කියලා දෙල නැහැ. ගුරුහාමුදුරුවෝ කියලා දෙලක් නැහැ. තමන් හතේ තේරුම් ගන්න. තේරුම් ගන්න එක දේ තේරුම් ගත් කළ යුතු හරියට දන්නවනම් අපේ සම්‍යක් දෘෂ්ටි කියලා කියනවා, ස්ථානෝචිත ප්‍රඥාව කියලා කියනවා, ලෞකික ඥාන කියලා කියනවා. ඒක බුදුහාමුදුරන්ගෙන් බලාපොරොත්තු වෙන්න එපා. සත්‍යමත් වැඩ කරනකොට නිතරම මේ සාමාන්‍ය බුද්ධි අවදියෙන් තියාගෙන හැම වෙලාවෙදීම ඒ සීල සමාධි ප්‍රඥා පූර්ණට යනකොට බොහෝ විට අවශ්‍ය කරන අල්පේච්ඡතාවයේ නමුත් වරින් වර මහේච්ඡතාවයේ ආවට ඒක තරහ වෙන්න යන්න එපා. එහෙම නැත්නම් අල්පේච්ඡතාවයේම හිටියට ලෝකයට පේන්න කරන්න එපා. ಗುಣ සංගවාගෙන තමයි ළඟ තියෙන ಗುಣ සංගවාගෙන යන එකම එක සාධනය තමයි තේරවාද සාසනය. අනික හැම එකක්ම අං උසගෙන යන සාසන තියෙනවා. අන්ධහර බාන සාධන තියෙන. අභාග්‍යයකට වගේ දැන් තේරවාදයට දැන් අන්ධහැරේ ඉතර වෙලා. අංගොසගත කටි ඉතර වෙලා මේක මොකද්ද කරන්න හදනවා. එහෙම කරන්න ඕන කමක් නැත්තේ නෑ මේ බණ භාවනා කටයුතු කරන අල්පේච්ච වෙන්න වෙන්න තේරවාද ශාසනයේ කොටක් වගේ මුදුන් මල් කඩක් වගේ බබලෙනවයි කියන එක අහන්න දෙයක්වත් නැහැ. ඒ නිසා මේකෙදී පැවිදියත් යන ගියත් යන කියලා වෙනසක් නැහැ වාඩම සමානව බලපානවා මෙන්න මෙවැනි ධර්මතා පටන් අරගෙන යෝගා ජීවිතයේ යෝගා විතර ජීවිතේ පටන් අරගත්තොත් අපිට හුඟක් බාධක අඩුයි ප්‍රධානම වචන තමයි ඒකට කියලා තියෙන්නේ ඔය ගොඩනේ ගියෝ කියන මාර බලවේගය හරියට කතා කරන්නේ අනේ මේ හරි ධාර්මික ජීවිතෙට ගියාම මාර බලවේගය වැඩි වෙනවා නේ කියලා ඒ මොකද මේ සාමාන්‍ය බුද්ධිය නෑ ඒ කියා බෑම වැඩි කෙනා අන්ධහැරේ වැඩි කියන නිසා නිසා මේ දානයක් දුන්නත් ප්‍රාර්ථනා කරන්න එපා. කියන්න ඕනේ නෑ දාන දුන්න දානදී හම්බ වෙයි. සීලයක් රැක්ක දුසිල්ල සරබණින් දෙපා. එහෙනම් පොටපත තුනක් ලාගත්තා. ධ්‍යාන භාවනා කරත් විචිත්‍රීලක් ඇති කෙනෙක් කවදාකවත් පහත් කරලා හලකන්න එපා. නිවන් දැක්කත් මුසඥය පහත් කරලා යන්න එපා. එදාට අපි යම් ආකාරයෙන් කොටු කරනවාද? ඒ ආකාරයෙන්ම අපි නිවන් දැක්කා කොටු වෙනවා. ඒක නිසා වවුලයිගේ දෙට ගියා නම් පුතු ඉල්ලලා ප්‍රයෝග කරන්න යන්න නරකයි. එළිලා ඉඳ දැනගන්න. ඒක තමයි යෝගාචර ජීවිතය කියන්නේ. ඕනම තැනකට හැඩගැහෙන එක තමයි බාලවත් ව්‍යාපාරයේ තියෙන්නේ. අල්පේච්ඡ ජීවිතය ගත කරපු ගමන් ඕන වෙලාවක මහේච්ඡතාවට යන්න පුළුවන්. මහේච්ඡතාවෙන් ඉන්න කෙනා අල්පේච්ඡ වෙන්න බෑ. ඒ නිසා සර්වඥාගේ පැහැදිලිවම කරනවා අල්පේච්ඡ වෙලා නමුත් මහල්පේච්ඡ බව නොදැනින ගත කරන ජීවිතය තමයි සරුවචන් වහන්සේ අල්පේක්ෂතාවයට දෙන අර්ථකථන. ඉතින් මෙතන ඉන්න උගව දෙනෙක් මේ අද කරන මේ කැපකිරීමට අර්ථකථන දෙන්න පුළුවන් ඕකෙන් තමයි. එහෙම නැත්නම් මේ අත් මේ බිම වැටිලා මේ වගේ වෙලාවක gedara හිටියනම් කවදාකවත් ඉන්නේ අද මේ ටික පිටුට එක නොහිටියානම් කොයි කොයි තැන්වල ඉදී. මේ තේරෙමකදී මොකෝ මේ බයද? නැත්නම් දඬුවම් කරයි කියලා හිතලා නැත්නම් ආදායම් බද්ධෙන් නිදහස් වෙන්න ප්‍රෝඩා කරනවාද? මොකක්වත්. ඒ නිසා අපි ළඟ දැනටම තියෙනම අල්පේක්ෂතාවයේ මොකද එකක් මතක තියාගන්න අපි කොච්චර අල්පේක්ෂ වුණත් මහේච්ඡ පුද්ගලයන්ට නොදැනෙන තාලෙට නැත්නම් මහේච්ඡ පුද්ගලයන් පහත්ම කරන කාලේ ගියාම අපතල පුදුම නිර්හංකාරකම පුදුම සම්මියදෘෂ්ටියක් පහළ වෙනවා ඒක අත්‍යවශ්‍යයි ඒක සරුවත්තරන්සේ වක්‍රෝත්යෙන් පෙන්ලා දීලා තියෙනවා සරුවත්තරන්සේ ඒ ගුණය ඇති කරගෙන ඒ කියන්නේ අපි කියනවා ලෞකික ඥාන කියලා ඇති කරගෙනයි මේ මැත්තේ සීලය තියෙනවා. මේ මැත්තේ සතිය තියෙනවා. මේ මැත්තේ සමාධිය තිබ්බහම රත්තරන් පළක් උඩ තිබු මණිකක් වගේ අර ಗುಣ බබලන. එහෙම නැතුව අර භෞතික ඥාන, ලෞකික ඥාන නැතුව මේ ಗುಣ වැඩුවට හරියට බාධා තියෙනවා. වැඩෙන්නේ නැහැ. අනිත් පැත්ත තමයි මේ නියම සීල සමාධි ප්‍රඥා සති ධර්ම වැඩනකොට අල්පිතකාවේ නිකම්ම ඇඟට එනවා. අනික බාර ගන්න යනවනම් අපිට අහන්න ඕනේ අපි භාවනා ඉදිරියට යනවාද කියන එක ඉබේම වැටෙන්න පටන් ගන්නවා පුදුමාකාර විදියට මේ ධර්මය නිසා අප තුළ පැහැදිලි වෙනසක් ඇති වෙනවා කියන. අනේ ඒ දේ දැකගැනීමේ තමන් මේ වඩන දැනට වඩන සීල සමාධි ප්‍රඥා පුරවාගෙන සතිය වඩා ගැනීමට මේ ධර්ම කොටාතේ කාන්තේ මේ අතන උදව් වෙයි කියලා මම හිතනවා ඒකේ උදව් වේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට ධර්ම දේශනාව මෙතෙන් නැතර කරනවා සියලු දිනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා අපි පැයකුත් විනාඩි 25ක් විතර කාලය අරගෙන තියෙනවා. නමුත් මම ආරාධනා කර සිටිනවා මම ඉදිරිපත් කරපු මේ කොටස් වලින් ධර්ම කොටස් වලින් මේ ප්‍රායෝගික කොටස් වලින් ප්‍රශ්නයක් හෝ විසාගත යුතුමක් හෝ විවේචනයක් හෝ ප්‍රකාශයක් තියෙනවනම් මේ වෙලාවකට ඉති කියලා හිතන ඒක ඉදිරිපත් කරන්නයි කියලා මම කරුණාවෙන් ඉල්ලා හිටිනවා. පැහැදිලිවම අදුක්කම සුඛයට එන්නේ නැතුව නිවනට යන්න බෑ. සැප දුක දෙක තුන නම් කවමදාකවත් නිවන නෑ. නමුත් අපිට වෙලා තියෙන්නේ අන්ධකාරෝ විආයුභූතෝ අදුක්කම සුඛය අපිට ගෝචර වෙන්නේ. අපේ සෙන්සුත්වලට අහු වෙන්නේ නෑ. ඉතින් ඒකට අහු වෙන තැන තමයි අපි හොයන්නේ. හැපයි දුකයි හොයනවා. ඒකෙන් හොඳ මෙහාට ගන්න මේක. මොකද මේ දෙකම එනේන ප්‍රමාණය මේ සැපය මේ දුකයි කියලා සතියට ලක් කරොත් එතකොට තේරෙන පටන් අර ගන්නවා මම දහදියා ගුඟා කන්න කවුන්ටබල්. විශාල පදාසයක් තියෙනවා මොනක්වත් නැහැ. ඉතින් අපි කරන්නේ සාමාන්‍ය වෙලාවට ගන්න හරි පාළුයි කියලා මොනවා හරි මේක ෆිල්ලර් එකක් දානවා. රික්‍රියේෂන් එකක් දානවා. දාලා මේක පුරවගෙන හැප දුක තමයි හොයන්නේ. අන්තිම බණ්ඩ අපි අර අකාමක දාලා දෙන අදුක්කම සුඛ අවස්ථාව තමයි අකාමක අපි. ඒක තමයි පෞද්ගලික රුචිකත්ව කියන්නේ. ඒක තමයි මේ හොබීස් කියලා කියන්නේ. ඒක තමයි අපි හිතන්නේ අපි යමක්කමක් ඇති කෙනෙක් කියලා කියන්නේ මේ අදුක්කම සුඛය වණ කරගන්න පුළුවන් මිනිහට තමයි. තේරුම් ගන්න කියනවා ඉතර බහුල කොට අපිට දීපු දේ දන්නේ නැති නිසා කොච්චර කැත කරගෙන කියන්නේ. කොච්චර අනාගන තියෙනවද? හැමදාම මම අන්දමානියේ සිංදුව කියන්නේ. වන්දනාව වන්දනාව යන්න අපේ කාරණාව මට හරි පාළුයි ළමයෝගේ අදුකම සුකේමක හරි පාළුවක් දැනෙනවා හරි තනිවිච්චකමක් දැනෙනවා හරි මොනොටොන එකක් දැනෙනවා ඒකාකාරීකමක් දැනෙන ඒකට කවුරක්වත් ටෙලිෆෝන්වත් කරන්න නැත්තා පරණ ඇල්බම් එකක්වත් තියෙනවා නම් බල බල ඉන්න පරණ පත්‍රයක්වත් තියෙනවා නම් කිය අරක වහන්න වාලි වල අනේ නිවන් දකින්න ලැබේවා කියලා ඉතින් කන් දිවි ප්‍රාර්ථනා කරනවා අනේ මෙහෙම තණ්හාව අනේ මේම ආගාවක් මිනිසුනි වේද උඹලට දැනසීමක් කියලා තමයි කියන්නේ. ඒ තේරුම් ගත්ත දවසේ මේ සැප දුක දෙක හරියට ගණන් කරලා පැත්තකට ගෙවුවොත් බොහෝ විට අපි ඉන්නේ අදුක්කම සුනි නමුත් ඒක පාළුයි. හරි ඒකාකාරයි. ඒක නිරසයි. ඒ වගේම හීනක්. ගණන්ගේ ආත්ම හීන කරන සුළුයි. සක්කායිත්තේ නිදින සුළුයි. ඉතින් සක්කායිත්තේ සැරෙන්න ගන්නවා අදුක්කම සුනි ආපු ගමන්. ඒකද එයා කියන ඕක වෙනකොට මේක කරපන්. ඒ ටට්ටක් ගාලා ලනු දෙනවා. ඒ සේරම කාලා අක්කා දිත්තේ නැති කරන්නේ කටමනවා භාවනා කරනවා. අක්කා දිත්තේ දෙන ලනුම තමයි කන්නේ අර අදුක්කම සුඛේ නැති කරන්නේ. ඒකර අපි අක්කා දිත්තේ අඳුරගන්න හම්බෙන්නේ නැහැ, කිච්ච ගන්න හම්බෙන්නේ නැහැ, පාදම අපි කොච්චර කෙලෙහෙනවද කියලා දැනගන්න හම්බෙන්නේ නැහැ. සැපයට ලෝභ කරන, කැහුල කරන ගතිය සිංගල ගන්න හම්බෙන්නේ නැහැ. නිසා සතියෙන් කරන්නේ සැප සැප වශයෙන් අලවටත් කරනවා. දුක දුක වශයෙන් අලවටත් බලනවා. මැද විශාල ප්‍රදේශයක් තියෙනවා. හිස්. ඔතෙන් ආඩවසේ යෝගාවචර කොච්චර ප්‍රශ්න අහනද බලන්න. අරමුණක් දුන්න ස්වාමීන් වහන්සේ භාවනා කරලා දැන් මොකුත් නැහැ. දැන් මොකද කරන්නේ? ඒක විශාල ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නයක් නැතිකම. ඔය ලෙඩක් නැති වෙච්චාම ඒක විශාලම ලෙඩක් තමයි. කට්ටිය ඒකට මෙඩිකල් චෙකප් වලට යනවා. ඒක කොහොම හරි ලෙඩක් දාන්නේ. උඹ කාඩේකට මොකක්වත් දැනුනේ නැත්නම් කියනවා මේක හරිය නෑ දැන් 60ක් සම්පූර්ණයි අද චෙකප් එකක්වත් දාන්න. දැන් 40 වුණා චෙකප් එකේ දුන්නාට පස්සේ උන් ලයිස්තු හදලා තියෙන කොහොමද අපායට යන ඉතල දෙන්න තියෙන ටික මෙහෙද දීලා අරින්නේ. ඌ දෙනවා මේක පොඩ්ඩක් චෙක් කරන්න කියනවා. සද්දයක් ඇහෙන්නේ නැත්තම් හරි පාළුයි. හරි අසරණකමක් දැනෙනවා. ඉතින් ඇතුලේ කැස්මක් එන්න පටන් ගන්නවා. ඒක කවුරුත් අපිට කතා කතා කරන්නේ නැත්තම් අපි කොහොමනා වගේ වැටෙන්නේ. අපි නිකන් මොකද්ද වැරද්දක් කරපු කෙනෙක් විදිහට වැටෙන්නේ. ඉතින් කවදද අපිට මේ විවේක බුද්ධිය වැටෙන්නේ? කවදද අපිට මේ අදුක්කම සුඛය වැටෙන්නේ? මේ නැත්නම් මේ තනි වෙන කොටයි නිවන තියෙන්නේ කියන අපි කොහෙද යන්නේ? අපි සෝෂලයිස් වෙන්න නිතරම බලන්නේ. ඉතින් ඒකදී අර ධම්මදින මහරතන් මෙහිණාන්තේ කියනකොට ඇඟ හිරි වැටෙනවා. අප වේදනාවේ වග තුනයි, දුක් වේදනාවේ වග තුනයි, අදුක්කම සුඛය කියනකොට අපි උප්පත්තියේදී අතර හොරන් නිවන් දැකලා ඉඳලා පොඩි කාලේ නිවෙන්නේ ඉඳලා මේ ලාභ ලැබෙනකොට වැඩිමහල් වෙනකොට තරුණ වෙනකොට ලස්සන වෙනකොට සල්ලි හම් වෙනකොට ජනප්‍රිය වෙනකොට අර එන්නේ එන්නේ ආබාධිනය කරලා. ඊගාලේ එළිවෙනීතිය කියලා ගානක් නැහැ. මුණින් අත දීතිය කියලා ගානක් නැහැ. උඩ ආටිජොලිය ඉන්න පොඩි එකේ ගියා බලනකොට අනික පිටසයි. පොඩි එකක් තියෙන හැම වෙලාවෙම පිරිච්චිලකින් ඉන්නේ. දැන් මොකද වෙන්නේ? ඔක්කොම හරි. හැබැයි මොක්කම සවුත් වෙලා දිනවා. දුක්කම සුඛය කියන එක බලාපොරොත්තු වෙන්නම දෙන්නේ නැහැ නේද? එන්නකොටම ඒක මකලා ගන්නවා. මොකක් හරි අය ලබන අවුරුද්දට හරි එන්න දෙන්න plan කරනවා. සැලසුම් කරලා ආයෙ අපි අහවල් දෙය කරන්න ඕනේ. ඉතින් අන්තිමට ඒක අඳ අඳාගන්නවා අයියෝ නිවන නෑ නිවන නෑ කියන. හැම සංඥාවක් තියෙනවා ඉතින්ම සංස්කාරවලක් තියෙනවා විඥානෙ තියෙනවා රූපවලක් තියෙනවා. ඒ හැමතැනම නැඳ හරිය අපිට ඉන්ද්‍රිය ගෝචර වෙන්නේ. අපේ සෙන්සර්ස් වලට අහු වෙන්නේ නැහැ. ඒ නිසා අපිට පේන්නේ අපි තනි වුණා වගේ. අපිට තේින්න අපි නොදන්න දැනට ගියා වගේ. ඒක කොටු වුණා වගේ. මේ කටුවර ගන්නවා කියලා පෙන්නන්නේ කුංචි බෝට්ටෝක නැගලා ගැඹුරු මුහුද මැදට ගියාට පස්සේ මේ මනුස්සයාට ගොඩබිම පේන්නේ නැතුව ගියාට පස්සේ පේන හැම තැනම රැලි ගහනවා ඒකට අවු වැටි නිකන් ගිලාර එකක් විතරයි. ඒකට වමනයක් එනවා. නවුසිට් ෆීලිංග් එකක් එනවා. නම් කොයි පැත්තට යන්නේ කොහේ පැද්දත් මේ දන්නේ නැහැ දිශාක් ගන්නෑ අන්නේ වෙනවා. කාන්තාරේ මැදට ගිය මනුස්සයරත් ඒක වෙනවා ඒක. වැලි කාන්තාරේ නැති ඊට පස්සේ දිශාව දන්නේ හැම පැත්තෙම ගහන ඇද්දක වහන හිටියත් ඇහැට ගහනවා මම දිස්නේ. එතන කැලිය නැද්ද කියන මනසට දිශා මාරු වලට ආගුණාට පස්සේ දිශාවම අමතක වෙනවා. ඒ වගේ අපිට මේ අදුක්කම සුඛයට ගියාට පස්සේ පෘථග්ජනන දෙක ව්‍යසනයක් වගේ පේනවා. ඒක මහා කාලකන්නිකමක් විදිහට පේන්නේ. ඒක නැති කරන්නයි මේ ආගම හදන්නේ. ලෝකේ දින ආගම් තේරම හදලා තියෙනවනේ අදුක්කම සුඛ එනකොට පුරවන්නේ. ධර්මයේ තියෙනකොට නෙවෙයි. ධර්මයේ තියෙන අදුක්කම සුඛ මතු කරලා දෙන්න. නිසා ආගමයි ධර්මය අතර පැහැදිලි මොනක් දෙකේ වෙනසක් තියෙනවා. ආගම කියන්නේ බීලර් එකක්. බුදුක් අඩු වෙනකොට මිනිසුන්ට ඒ පුරවන්න තියන. ධර්මය කියන්නේ තියෙන ඇති ඇති වෙන්නේ ඉන්න. ඒක වෙන්න වැඩි වෙලාවක් කොහොමද තියෙන අදුක්කමසිතේ. අදුක්කමසිතේ අනිත්‍යයක් නැහැ. ඒ සදාගනික ධර්මතාවය. සැප දුක දෙක නෙමෙයි එහා පැත්ත මෙහා පැත්ත නම් අදුක්කම සුඛිතේ නිවනේ ලක්ෂණ. ඒක අකතං කවුරුත් කරන ලද්දක දෙයක්වත් නෙවෙයි. අපි එන්නේ ඉතල පහළ වෙච්ච දෙයක් අපි ඉතල මැරලා ගියත් ඒක වෙනස් වෙන්නේ නැහැ. ඒ සනාතන ධර්මතාවයකට ඉලක්ක නැහැ, හඳක් නැහැ, පටවි නැහැ, ආපෝ නැහැ, තේජෝ නැහැ, වායෝ නැහැ. ඉතින් සාහරි දියාරුවේ කිසි විරාසයක් නැහැ. ඉතින් සාපියාර දියා හයිය හපල කන්න පුළුවන් දේවල් තියෙනකන් හප හප ඉන්න. අප දුක දෙක මාරු කර කර ඉන්න. හොඳම දර්ශන තමයි ඔර්ලෝසු බට්ටා. උරසුවට වයින් තියෙන දාකල් උරලෝසි. එහාට වැදිනවා මෙහාට වැදිනවා. ඉතින් බලාන හිටියොත් යා නතර වෙන්න හදන්නේ මේ කෙලවරට ඇවිල්ලා. දැන් නතර වෙයි වගේ ඉන්න ආයෙ වැදිනවා. ඥාන වෙන ආයෙ හැරයක් දැන් නතර වෙන වගේ ඉන්න නිසා අපිට කියන්නේ ස්ථාවර තැන නම් කොන්දේක වගේ තමයි තේරෙන්නේ. නමුත් වයින් නැතුණාම කොතන නතර වෙන්නේ? ගමන් කරනකොට වේගෙන් මේ යන තැන තමයි. වට පැද්දෙනකොට වැඩියෙන්ම වේගෙන් පැද්දෙන තැන තමයි නතර වෙන තැන. ඊනකින්වත් දෙතෙන් බැද්ද වෙලා මෙතන මෙයාගේ ප්‍රසස්තකම් කියලා. මෙතන මෙයාගේ නිජබිම කියලා. අපි දැන කෙලවර කියලා නතර වෙනවා. අපි සැප නැත්තම් දුක හොයලා ඉන්න නමුත් එයාගේ උරුම බිම නැද. නිසා වයින් නතර කරලා පැද්දෙන හැටි බලන්න. පැද්දෙනකොට ඉස්සල පැද්දීම තමයි සමාන පැද්දිලි පැද්දෙනවා. අයිසෙක් නිව්ටන් හොයාගත්තා. ඒකට ගන්න කාලේ ඒකාන්තයෙන් එකයි. ඒක නේද ඔබ උසට උගත්තේ. එනිසා අපි පව් නැතර පව් කිරීම නැතර කරත් පව් කරපු කාලේ වගේ පැද්දෙන්න පටන් ගන්නවා. හැබැයි ඉන්නේ අඩු වෙනවා. අරහා සමාන වේගයක් ගන්නවා. ගිහිල්ලා ගිහිල්ලා හෙන්නීට දින්න නතරලා ඔයා එකතරම නතර වෙනවා. චේතනා නතර වෙච්ච ගමන් කුසල කර්ම අකුසල කර්ම මේ අර වැද්දිල්ල වැද්දෙනවා. අරහා සමාන වෙලේ වැද්දිල්ල වැද්දිල්ල වැද්දිල්ල වැද්දිල්ල අන්තිමට ඇවිල්ලා නැත නතර වෙනවා. නමුත් වැද්දෙනකොට ප්‍රසස්තන හරි වැඳමයි. නතර වෙනකොට ප්‍රසස්තන හරි වැඳමයි. මොකද වැඩ කරන වෙලාවේ ඉන්නකවත් හිතන්න බෑ මෙයා විවේක ගන්න මෙතනයි කියන්නේ. ඒක ඉතින් තමයි වේගෙන් එහාට මෙහාට යන්නේ. ඒ වගේ අපි හිතාපු නැති තැනකින් තමයි අපේ ජීවිත ආලෝකය වැටෙන්නේ. අපි හිතන තැනකින් නම් එන්නේ නැති බව නම් පොළොවේ අත ගහලා විදුව ගන්න පුළුවන්. අපි තැනකින් හිතුවා නම් මේක නිවන කියලා හිතුවා ඒක නෙවෙයි නිවන. අපි සැපක් කියලා යමක් හිතුවා නම් ඒක නෙවෙයි සැප. ඒ තරමටම අන්ධකාර අවිඥානය නෙවෙයි. උම්මත්තක ලෝකයක් නෙකේ තියෙන්නේ. නිසා සතිමත් වෙනකොටම අපේ අර ලෝකේ දිහා බලන උපමානවල බලන දර්ශනේ උටියට ගුරු බවක් එනවා. ඉතින් කල්යාණ මිත්‍රෝ නොහිටියා නම් අපි පැහැදිලිවම අර සත්‍ය දර්ශනේ දර්ශනේ විහිකොල ගන්න වැරදි කියලා හිතලා. නමුත් කල්යාණ මිත්‍ර ඉස්සරහින් ඉන්නවා බල කණුවාල්. එහෙම නැත්නම් ආලෝක මේ පහ මේ ලයිට් හවුස් එකක් වගේ ඉතින් ඉන්න නිසා වෙනවා නම් මේ මිනිස්සයා මේ ඉන්නේ කොහොමද කියලා. නැත්නම් බුද්ධෝත්පාද කාලයක නොවුණා නම් අපිට හවුහරණක් නැහැ. මොකද ඒ තරම මේ ඉඳුරන් අපිව ධර්මඥානෙට ලක් කරලා මත් කරවලා කොටුණු බලන්දලා නම්බුනාම දීලා ලාභ සත්කාර දීලා නැති නැති කරලා ඒක නැතුවත් බෑ ඒක නැතුනොත් ඉඳුරන් ඔක්කොම සම්පූර්ණ පිස්සුවක් නෑ නිසා ඒක ටික ටික අඩු කරන්න අඩු කරන ගමන් ඒ නෛර්යාංග පැත්ත ඒ පැත්ත පෙන්නගෙන යනකොට ඒ ඇති වෙන වෙනස කියන්න වෙන වචන නැහැ. එහෙම කරන මිනිස්සුන්ට එන්න පැත්තට හිත යොදුම් මිනිසුන්ට වඳින්න ඕනයි කියලා හිතනවා. මොන තරම් මේ වීරත්වයක් මොන තරම් මේ ශ්‍රේෂ්ඨ ගමනකද යන්නේ. මොකද ස්වභාවයෙන් නම් යන්නේ ගංගාධික පාරක තමයි. මේක ඉහළට යන්නේ. මේ සූත්‍රේ පුරාම මේ සර්වඥාස ඉදිරිපත් කරන හැටි දිහා බලනකොට පේනවා තර්ක ඥානෙට අහුවෙන්න නමුත් මේ පටිච්ච සමුප්පන්න බව මේක මේක නිසා රඳාපවතින දෙයක් නෙවෙයි කේවල තත්ත්වයක් මොකක්වත් නැහැ කියන එක මේ ජීවිතෙත් මෙවට දෙන අටුවාවල් දිහා බලනකොට වහකණ්ඩ හිතෙනවා සම්පූර්ණ ඉතින් මේ සම්ප්‍රදායක් හදාගෙන ආගමක් හදාගෙන යන්න පාරවල් හදාගන්නවා මෙච්චර මේ ලස්සන දෙන්නදී අල්පේචතාවයමයි හොඳ මහිචතාවය හොඳ නැහැ කියලා අපිට උගන්වනවා ඒ තරමටම මේ වචන වලට පැටලවිලා තියෙනවා. භාවනා කරන කෙනා නම් දන්නවා මේ වචන වල පැටලෙන්න ඕනේ. Taman තුලින් Taman අත්දකින්න දේ තමයි ඉස්සරහින් තියාගන්න ඕනේ මේ කෝදුවක් වශයෙන් කියන. ඒක හරි මේ අනිත් දේවල් බහුල වැඩි කෙනෙක් හර්තඥානෙ ඉන්න ලෝකෙක සෑහෙන ආත්ම ශක්තියක්, වීර්යයක්, ශ්‍රද්ධාවක් ඇති කෙනෙකුට මිසක් මේක අරගෙන යන්න බෑ ඉදිරියට කොඩිය අරගෙන යන්න බෑ. හරියට මේ පැත්තට يعني කංගදෙවි ඉහළට තියෙන උපමාව තමයි හරවත්තන්සේ දීලා තියෙන්නේ. ඒ නිසා ඔය වේදනා ප්‍රශ්නේ හෝ වෙන ඕනෙම දෙයක් හැබැයි උග හොඳ ලක්ෂණක් පෙන්නනවා මේ දර්ශන විද්‍යාව. දර්ශන විද්‍යාව ඔන්නේ මේ අපිට පේන්නේ නැති පැත්ත මතු කරලා දෙන්නේ. ආගම පැත්තේ නෙවෙයි මේකත් මෙහෙම වෙන්න පුළුවන් කියන එක. සදාකාරයට අහුවේ නෑ බෑ දර්ශනය. ඒක පැහැදිලිවම වෙන්න දීලා කියනවා ඔබ හොඳයි කියවට මේක නරක වෙන්න පුළුවන්. ඔබ නරකයි කියවට මේක හොඳ වෙන්න පුළුවන්. එහෙමනම් මෙන්න මේ විකල්ප ඉන්න පුළුවන් කියලා පෙන්නනවා. නමුත් ඒක ප්‍රතිපදාවක් පෙන්නන්නේ නෑ. නිසා වෙලාවක බුදුරජාණන් සිද්ධාත් කරන එක දර්ශන ලකුණු තියෙනවා. මොකද කියවනකොට නම් තේරෙනවා මේ මිනිස්සු මේ අපි හිතන්නේ නැති පැත්තක් චින්තනයකට ගිහිල්ලා තියෙනවා. මේක නම් එහෙම නෑ. මේක චින්තනයකට ගිහිල්ලා ඒක ප්‍රතිපදා බාරපත් කළේ ඒ මනස ඉදිරියට ගෙනියන්න අත්කලකුත් බඳලා කියලා තියෙනවා සරුවත් යනවා. අපේ දැන් ආනාදී සාධකාරී වෙනවා. සාපයන්ති ප්‍රයත්න නන්නේ. ඒක ඒක. ඉතින් ධ්‍යාන සුඛ ඒකට කියන්නේ මේ විවේකජම් පීති සුඛ. පිට ධම්ම සුඛ. ඉතින් ඒක ඒක ඒක නරක පැත්ත දැකලා තියෙනවා මේ සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ මේ බුදු වෙන්නේ ඉස්සෙල්ලා ඔය බක්මගුල් උත්සවයේ දවසේ ධ්‍යාන සුඛේ වින්දානේ. එතකොට දඹ ගහ උඩ හිටියයි කියනවා කියනවානේ. නමුත් ඊට පස්සේ ඇදහුවේ නෑ ඒක. මොකද හේතුව හිතනවලු මේ කාමභෝගී පුත් ඊට පස්සේ කාමභෝගීට වැටුණානේ. විවාහ වේදනාව ඊටත් වැඩිය මේක සැපයි. ඉතින්සයිතල ආර්ය පරිශ්‍රණයේ ඉන්න කෙනෙකුට මේ සැපය අකපයි කියලා හිතනවා. මම වගේ ආර්ය පරිශ්‍රණයේදී ඉන්න කෙනෙකුට ධ්‍යාන සැපය අකපයි කියලාලු ඒක නිසා ආලාර කාලාරම උද්දකාරාම පුත්‍රන්ගේ මේක ලැබුණා. ඊටතර මේක ට්‍රැප් එකක්. මේකට අහු වෙනවා. නිසා මේක ප්‍රතික්ෂේප කරගෙන කෙලින්ම ගිය අත්කලම ගන්න ඕනේ. ඒ කියන්නේ අරක අනිත් පැත්තට. ඒ නමුත් ඒකත් වැරදියි. බුදු වෙන්නේ හෙට කියලාලු ඒ දිසලතර සාමාන්‍ය ආහාර ටික ගන්න මධ්‍යපදවදාව. ඉතල තියෙනවා අර එදා අහක දාපු නැප ඒක මේ මේ අසාධාර්ණිකව අධර්මයෙන් අනුකර ටිකක් නෙවෙයි. මේක හරියන්න ඉඩ තියෙනවද කියලා නිකන් නැවත සරකා වැලීමක් කරපොතෙන් පස්සේ තමයි මේ මේ ත්‍රිවිද්‍යාව පහළුණයි කියලා ඔය මේ වේ ටු මයින්ඩ්ෆුල්නස් කියලා පොතක් ලියලා මම හිතන්නේ අපේ මේ වජිරාමයේ හිටිය හාමුදුරුවෝ මේ කේමින් හාමුදුරුවෝ එන්නහුදු ওই පොයින්ට් එක මතකල දෙනවා සිද්ධාර්ථ කුමාරයාට කම සිද්ධාර්ථ තාපසයාට කමට හඳුන සිද්ධාර්ථ හත් දවසු කුමාරයයි. ඒක අත් ප්‍රතික්ෂේප කරගෙන මේ සැපේ අසාධාරණ කියලා තකන් සැපයක් එනවා. මේ සැපේ කොච්චර භයානකද කියනවා නැත්නම් නරකට යන්න පුළුවන් කියනවා නම් අසිත තාපසයා දැක්කනේ සිද්ධාර්ථ කුමාරයා. දැක්කට පස්සේ සතුටු වුණා. සතුටුනේ මොකෝ මෙයා සම්පූර්ණ මේ මේ බුදු වෙනවා දන්නේ. ඇඬුවේ මොකෝ එතකොට එයා හිතියේ ওই අරූප ධ්‍යාන. එයා දන්න නොබෝ කලින් එයා මැරෙනවා. මරනකොට අරූප ධ්‍යාන ඉඳලා බලන්න අහන්න පුළුවන් ඉන්ද්‍රිය එන්නේ නැහැ. බුදුහාමුදුර හම්බුනාට කනෙක්ෂන් එකක් ගන්න බෑ. නෙට්වර්ක් එක දිසි. ඒත් එයාට බැරි වුණාද ප්‍රතික්ෂේප කරන්න තමයි මේ ලැබලා තියෙන ද්විතිය අධ්‍යාන මේ මේ මොකද්ද මේ අරූප ධ්‍යානේ ප්‍රතික්ෂේප කරන්න බෑ ඒ හැපේට ඒ තරම් ඇබ්බැහිලා ලොල් වෙලා පස්සේ මනසට ඇඬුම් ගිහිලා තියෙනවා අයියෝ මම ලබාගත් ධානය නිසා බුදු කෙනෙක් ලෝකේ පහල වෙනවා මට හම් වෙන්න වෙන්නේ නැහැ කියලා ඒක සුද්ධෝරේදීතෝ කලබව කලබල වුණා මොකද මේ දරුවා දිහා බලලා ඇඬුවේ hina වුණා කියන්නේ ඒක කියලා දෙන hina වුණේ නම් මේ කාරණාවට ඊට පස්සේ තමයි සුද්ධෝත්තරජිරෝ බටල් රකවල් ලැබුවේ නෑ අද සතර පෙරණ විඳුන් දකින්න නමුත් ධර්මයේ තුලා දෙන කාරණාව එයා ලැබ වූ අරූප ධානය නිසා එයාට මතුවෙන බුදුහමරෝ දැක ගන්න බෑ ඒ තරම් ධානය නිකන්තේ සැරවැදී නිසා ධ්‍යානෙ වුණත් උපේක්ෂාවෙන් සතියෙන් පාරිශුද්ධ උනේ නැත්තම් ධ්‍යාන කියන සමාධිය වුණත් නොමගට යන්න පුළුවන්. මේ මේ අවස්ථාවේ කොහොමද අපේ නියතවන් දැනෙනවා? දැනනකොට කොහොමද තමයි අපුක්කම දැක්කද? එතින් දිගන්න බෑ. ඉතින් ධ්‍යානෙ කියලා කියන්නේ කුඩු ගැහුවා වගේ වැඩ නැත්නම් ඇනක්කයිස් වුණා වගේ වැඩ. කරන්න බෑ ඒක තමයි ධ්‍යානෙ කියන එක ප්‍රයෝජන දැනගෙන මේ ඔපරේෂන් කරන දොස්තර කෙනෙක් අහන්න මොකටද ඇනක්කයිස් කරන්නේ කියලා. හරියට ඩිග්‍රී එක බලලා 3rd ඩිග්‍රී ඇනස්තීසියා නම් මෙච්චර පැය ගන්නට ඊට පස්සේ ලෙඩා එන්න ඕනේ උඩට නැත්තම් ඉවරයි. ඔපරේෂන් එක සාර්ථකව ලෙඩා මලා. ඇනස්තීසියා දෙන්නේ කොරෝජනේ සලකලා. ඒ වගේ තමයි ධ්‍යානෙ දෙන්නේ මේ කලබල ජීවිතේ తాවකාලිකව යනවා. ඊළඟට ආයෙන්න රෂනල් මයින්ඩ් එකට විපස්සනා වෙනවා. ධ්‍යානෙ කියලා කියන්නේ හැමදාම ඉන්න පුළුවන් දෙයක් නෙවෙයි. විපස්සනා ඇවිල්ලා නැත්නම් ලැබුණොත් ඒක නෑ. ධානයේදී ධානයේදී තර්ක මනස නැහැ. ධානයේදී සංසන්දනයක් නැහැ. ධම්ම විමර්ශාවක් පහළ වෙන්නේ නැහැ. හැබැයි මේ තද බල වේශේ ඉන්න එක නා ටික දවසක් ගිහිල්ලා හයිබර්නේට් කරගහේ ටිකක් රිකවරේෂන් කරන්න හොඳයි. ධානයේදී විහ විපස්සනා කරන්න බෑ. අනිවාර්යෙන් නැගිටින්න ඕනේ. නැගිට්ටත් ඒ කියන්නේ හරියට මේ නිවනට අවශ්‍ය පදනම දැනට නොසැලී දිරන්නේ නැතුව අපි ළඟ තියෙනවා කියන විශ්වාසය නැති වුණොත් අපිට මේ අහවල් දෙ නෑ කියලා එතන කවදාවත් විපස්සනා වෙන්නේ නෑ. සම්‍යක් දෘෂ්ටි කියලා කියන්නේ අපි මිනිස්සු වුණාට පස්සේ මූලික අයිතිවාසිකම් දැන් සේරම තියනවා කියලා පටන් ගන්නවා. ඒක ලයින් වෙලා නෑ. බල රේඛාව සම්පූර්ණ වෙලා නෑ එච්චරයි. අපි යම් විදිහට සාමාන්‍යලකදී දැන් මට සීනේ නෑ. සමාධිය නෑ, ප්‍රඥාව නෑ කිව්වොත් හැකි සංඥාවක් එන්නේ නැහැ යන්නත් බෑ. අපි ළඟ ඔක්කොම තියෙනවා. මේ කලමලා තියෙන්නේ. අනලා තියෙන්නේ ඒක පෙළ ගැසෙන එක විතරයි කරන්නේ. කොටිම කියනවා නිවනක් දැන් තියෙනවා. ඒකට සමාදම් වෙන එකයි තියෙන්නේ. නැබැයි කියන්න ගත්තොත් ඒක නෙවෙයි අනිත් ආගම හැම එකම අර ගිල්ට් එක කියලා එකක් දාලා තියෙනවා. මොකද ඒක කියන්නේ ancestral mistake. මුළු මානව වර්ගයට කවදාකවත් මේ ජීවිතේ නිවන් දකින්න බෑ කියලා බුද්ධ ධර්මයේ හැමතැනකම තියෙනවා මූලික පාපය කියලා එකක් අඳින්න දෙනවා. උඹලා දෙවියන්ගේ සාපලද්දෝ. දෙවියන්ගේ සන්තෝෂ කරන්න නැතුව යන්න බෑ. බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒක ඔක්කොම උඹෙන්මයි උඹ සාප ලබන්නේ. උඹමයි උඹ තුච්ච කළා හලකන්නේ. උඹ කවදා හරි ඉස්සරහට යන්න බුදුන් ඉස්සරහට යන්න බුදුහමෝ සංදර්ශනය කළ පෙන්නනවා. manussත්ව භාවය කියලා කියන්නේ එහෙම කෙල ගන්න පුළුවන් දෙයක් නෙවෙයි. හැබැයි කෙල දෙන්නේ විහිං. ඒ මූලික අපි ළඟ නොසලී මේ මූලික ශක්තිය තියෙනවා කියලා තේරුම් කළ දෙන එක තමයි බුදුහාමුදුරු ඉස්සල්ලාම කරන්නේ. ඕනම කෙනෙකුට සංදර්ශනය කරලා පෙන්නනවා අපි තානේ කියන ওই කියන කැලසිල්ල අපේ නිවනට බාධා නැහැ. විරියම් කරන්න බලුවා. නමුත් මොකද ජීවිතේ නැති කොටහක් තියෙනවා ප්‍රශ්න අදලාම තුන්නේ. ඉතින් නාපාන විදර්ශනාව කරවන්න. ඉතින් සමතේ ආනපන දැනට කරගෙන යන විදිය කරගෙන යන විදිය වෙනදාට වැඩිය ඉදිරියට යන ගතියක් තියෙනවා කියලා පේනවා. ඈ? ඉතින් ආනාපානෙ මට අහුවෙලා තියෙනවා. ආනාපානෙ මට දවසින් දවස කරන එක ප්‍රයෝජන තියෙනවා කියලා තේරෙනවා. අන්න ඒක කොහොමද මට හේතු ගන්නවද? මොකෙන්ද ලකුණු මොකද්ද ලකුණු? ආනාපානෙ ඉස්සරහට යනවා මට මේක වාසියක් තියෙනවා මේකට කාලේ දාන්නේ කොහොඳයි කියන එක මට තේරලා තියෙනවා කියලා වෙන කෙනෙක් හේතු ගන්නන්න කොහොමද? ඔව්. ඉතින් ඒ නම් ඕන කෙනෙකුට කනගාටු වෙන්න පුළුවන්. හතරල දිනක සතුටක් බාටපත් වෙනවා. ඈ? ඒක සමාධියක් වෙනවා ගැලෙන්නේ. ආනාපානේ නොදැනී යනවා. ඒක සමාධියක් බවත් ඒක හොඳ එකක් බවත් මහත්යගේ මොන්නේ මන්දේට පිළිගැනීමක් තියෙනවා. ඒකනේ ප්‍රකාශ වෙන්නේ. ඔය වැරදි නම් කොහෙන්නේ? ඒ ඒ මහත්ය කරපු නිරීක්ෂණය සහ නිගමනයේ වැරදි නම් ඒක කියන්න බෑ. ඕක නෙවෙයි සමාධිය කියන්න වෙන්න පුළුවන්. ඔය ඔය නැති වෙලා ගිහලා නෙවෙන්න පුළුවන්. අන්තික නැතිලා යනවා හොඳටම වෙන්න පුළුවන්. නේද? නමුත් අපි තාම දන්නවා ආනාපාන තියෙන නිසා ඉස්ත්‍රාහණයක් වෙලා නැහැ. මතන හැමදාම පටන් ගන්නකොට ගොරෝසු එන්නේ එන්නේ එන්නේ සියුම් වෙනවා. එකයි කරන්න තියෙන ඔය සියුම් தත්ත්ව කොච්චර වෙලා ඉන්න පුළුවන්ද බලන්න. කිසිම ඇඟිලි ගැහිමක් නොකර. ඒක තමයි. දැන් යන්න පුළුවන් බුද්ධිය තියෙනවා දැන් තියෙනක ලොකු කරන්න 5 10 10 15 කරන්න 10 15 20 30 කරන්න ලන්දේසි කාරයට හරකමක් කියලා ගන්න රජුරු ඉද දුන්නනේ කෝට්ටේ රජුරු මොකෝ කෙරුවේ හරකම හෙලිපෙඩ් ගන්න ඈ කාරකට කරලා ගැටි දෙවුවා ඒ හරකම ලා ගන්න දුන්නා අපිට හොඳම ගැටි මහරා ඒ ටික දුන්නා දැන් තියෙන ඊට පස්සේ මොකද මගුල් ගැලුවට ගියාම මනමාලි ගන්න ඉතන මනමාලි ඇත්තද බලන්න කියලා මේ බුලත් කොලියන්සේ දින් ගන්න පුළුවන් කියලා. ඉතින් ගානකට කැපිල්ලක් කවනවා කවල දිගාරපම බුලත් කොලිය සම්පූර්ණම නූලට දිගාරපම ඊට පස්සේ රින්ගඩ පස්සේ මනමාලි හම්බුනේ. ගහන්සි. ඒ වගේ තමයි දැන් මාතර බුලත් කොලිය දීලා තියෙනවා දැන් තියෙනවා ගාන කබල පතුරුවට පස්සේ ඒකට වෙලා තියෙන්නේ ওই විපස්සනාට හරවම සමත කරනවා කියන මත නෙවෙයි. මේ ලැබිච්ච විනාඩි 15 කියන්නේ බාධාවක් නැහැ. ආනපනෙත් නැහැ. ඒ වගේ හිත කලබලක් නැහැ. හොඳයි. එහෙනම් 20ක් ලැබෙන්න මම කොහොම වාඩි වෙන්න ඕන? කොහොම මෙහෙ කරන්න ඕන? 20 ලැබිලා 25 කරන්න. ඇයි එකහමාර පන්නන්න දෙන්නේ? ඒ අර මොනම දෙයක්වත් නැති ඒක තමයි ඇත්තටම දැන් මේ වෙලාව හැටියට කියන්නේ ඕක තමයි අදුක්කම සුඛය කියලා කියන්නේ. ඒ අදුක්කම සුඛ බුල්ලුවා තමයි පතුරක්. ඒ කියන්නේ අනිකෙනොඩදී ලාභයක් තියෙනවා. දැන් ඔතන ගිහිල්ලා තියෙනවා. දැන් ටිකක් තියෙනවා. ඒකේ ලකුණු තුනක් ගන්න කියනවා. ඇතුල් වෙන වෙලාව හොඳට මේ මෙතනilla මෙතෙන් යනකොට එලිපත්ත පයින්න වෙලාව කියනවනේ. මල පනින්න තැන. ඒකට ආරෝහයටම සැලකිලිමත් වෙන්න මෙතෙන් දෙනකන් ආනාපාන කියලා මෙතෙන් යන්නේ නැහැ. මෙතෙන් දෙනකන් මම ප්‍රයත්න කරනවා මෙතෙන් යන ප්‍රයත්න නැහැ. මෙතෙන් දෙනකන් තියෙනකදී සැපක් මේකේ තියනවා කියලා හරියට මල පහින් ගන්න අල්ලන්නේ. ඊට විනාඩි 15 ගියාට පස්සේ අනේ තර්ක මනසට වැටෙනවානේ. කන පිට හැරෙනවානේ. අන්න ඒක අල්ලන්නේ. ඒ දෙක ඇල්ලුවා නම් මේ දෙක මැද ප්‍රදේශය තමයි තමන්ගේ බුද්ධිය. මගේ සීම. මෙන්න මේක වැඩි කරන්න කියලා. දැන් ඉස්සෙල්ලම ඕන කරන්නේ එකට යන තැන ඉර ඒ කියන්නේ එලිපත්ත කඩේම. එලිවෙන තැන කඩේම. ඒ දෙක දැන් මම සිද්ධ වෙන්නේ අන්ධකාරයි. දැන් දැනගෙන නෙවෙයි වෙන්නේ. නෑ ඉදම මනින එක දැන් කරන්නේ. අතනක් කුණ්‍ය ගන්න මෙතන ඉදම මනින එක. මනින්න මෙන්න මෙතෙන් යනකම් මම ඒක ලකුණු වගේක් වෙනවා. මෙතෙන් යනකම් භාවනා කරනවා. මෙතෙන් යනකම් භාවනා වෙනවා. මෙතෙන් යනකම් ආනාපාන කියන මෙතෙන් යනකම් ආනාපාන ඉන්නේ නෑ. මෙතෙන් යනකම් භාවනා කරන ගතියක් වෙහෙසක් තියෙනවා මෙතෙන් යට වෙහෙසක් නැහැ ඉබේ යනවා. ඒ නිකන් තමන් වාහනේ අරගෙන යනවා. ඩ්‍රයිවර් එහා පැත්තේ ඉන්න. Company jeep driver. ටික වෙලා ගිහලා ගෙන ඔබේ ලෝකම් කියලා ගමන් ගිහලා අර සීට් එකේ ඉඳ ගන්න. එතකොට අර ඩ්‍රයිවර් අරගෙන යනකොට අර තරම් වෙහෙසක් නෑ ගමන් කරන පිටිපස්ස සීට් එකේ ඉන්න පුළුවන් ඉස්සරහින් ඉන්න පුළුවන් බුදියන් යන්න පුළුවන්. අන්න විදිහ භාවනා කරන තාක්කල් තමයි ඩ්‍රයිව් කරනවා. ඔය එක්කේ ඩාවු ගම චෝකට් ගිවන් කාර් එකක් හම්බෙලා දෙනවා. Tamanට ඕනේ නම් ඒකට කියන්නේ බ්‍රේක් ගහවන් හොම් කරපන් නම්මනගේ නැත්තම් නොකර හිටියත් මිනිහා කරනවා. මේක ඔටෝ පයිලටින් වලට වැඩ. අන්නේ ලොක් කරන්නේ. කොතනද පටන් ගත්තේ කොතනද යන්නේ මේ අතන කාලෙ කොච්චරද? ඊට වාඩි වෙනකොට හැප සම්පත් ඔක්කොම දීලා අවශ්‍ය කරන ප්‍රසත් ලකුණු දීලා මම විනාඩි 15 නම් 20ක් ඉඳලා දේවා. 25ක් ඉඳලා දේවා කියන එක හරකම පතුරන්නේ කියලා කියන්නේ. නෑ ඒක ඒකට දැන් දැන් ලෑස්ති වෙලා ගියොත් ඒකත් අල්ලදැයි. මල පණින තැන ඒ කියන්නේ විව වෙන තැන ඒක අල්ලගන්නේ තමයි අපි වශී කරනවා කියලා කියන්නේ ඒකට තමයි. වෙන දේ තමන්ගේ බුද්ධියට සින්න කරගන්නවා කියලා කියන්නේ ඒක ඔප්පෝලියන නැනල තමන් ගන්නවා ඔප්පු අතර ගන්නවා. මේ දෙක ඕනම දෙයක් විතරයි. අපි ඊයේ කතා කරා වේදනාවක් වෙනවනේ නේද මුලමඳාක බලන්නේ කියලා. ඒක නිකන් පණ ගන්නකොට බලන්න. ඉවර වෙනකොට බලන්න. ආශ්වාසයේ මුලකට බලන්න කියලා කියන්නේ නොතේන දැන කියලා ආශ්වාසය අන්තම් තේරෙන්න පටන් ගන්න තැනදීම සතිය පිටවෙනවා. ඉවර වෙනකම් ඉන්නේ අන්තිම කෙලවරක් වෙන නොදැක්කතර යනකම තාමත් හැප්පිට හැප්පිය යන බලාගෙන ඉන්න කොටන බණේ අන්තිමද. බලනකොට පේනවා ඊයේ ගත්ත තින්ද වැරදි ඊටදී සිව් මට්ටම් තියෙනවා. ඊටදී සිව් මට්ටම් තියෙනවා. එහෙම බලන බලන ඔබ තේරෙනවා ආනාපානිය අපි මෙතෙක් කල් දන්නේ දැකලා තියෙන්නේ අතගාලා තියෙන්නේ 100ක් අතලක් එක. ඉලිටි ගැඹුරු මට ඒ ඒ ගැඹුරු මට්ටම් කියන්නේ සතිය ගැඹුරු මට්ටම්. සමාධිය ගැඹුරු මට්ටම්. අනිත් විදිහට යනකොට අනිවාර්යයෙන්ම මනිෂ්ඨ සම්පත් වල හැටියට සමථ ධ්‍යාන විපස්සනාට යන්නේ කියන එක පැහැදිලිවම Tamanට වැටහෙන්න පටන් ගන්නවා. ආන්දමේ යනකොට අපේ දෙනවා නෝ අපේ අත්හක් අත්හක් විතර ගන්නතු මුලෙන් යනවා හා ඒකට මේ මම දෙනවා කියන එක දැනෙන් දැරි තත්ත්වයක් වෙනවා ඒකට මේ ඔය මුලනදාගේ උපයන්නේ ගන්න එතන වෙනකොට වැඩි කියන්නේ පහු වෙලා වැඩි පමා වෙලා වැඩි මේකනේ කියන්නේ ඕකත් වෙන්නේ හරි ඉන්නවද නමුත් ඒකේ බාධාවක් නැහැ. හෙටත් පටන් ගන්නකොට පෙනිලයි නොපෙනෙන තැනට යනවා. ඒක ඒක. එතකොට එතකොට මේ අවුල් කරනවා වෙනවා. ඒ නිසා ලොකු සාහනසේ මාතෘකාව ගත්තට පස්සේ උන්වහන්සේ කියන්නේ දැන් මේ මහත්තයා අහුව ප්‍රශ්න ගන්නකො උන්වහන්සේ කියනවා මම මම උඹට ආනපන හරි කියලා උඹ දන්නේ කොහොමද? ආයෙ මට දෙන්න වගේ ආනපන කීකරු. ආනපන නොදෙන තැනට යන්න. ප්‍රශ්න කරන කිච්ච වෙලා ඉන්න පුළුවන්. හරි පහත් පහක් ඉන්න පුළුවන්. ඔබ දන්නවද කොතෙන්ද උනේ කියලා. එතකොට අහි ඉර වෙනවනේ නෑ. එතකොට දන්නවා මේ විලාව සැප කරන්න තියෙන්නේ අර නොදැනෙන බැඳ මේට වැඩි ප්‍රේම කරන්න වෙනවා. ඊට වැඩි අගය කරන්න වෙනවා. ඊට වැඩි සාදර වෙන්න වෙනවා. ඒක තමයි ඊවාදාසි භාවනාය කරන ප්‍රගමනය. මොකද්ද? ආනාපානයේ තියෙන මට්ටම් තුනක් ගොරෝසු මට්ටම, සියුම් මට්ටම, අතිසියුම් මට්ටම. ගොරෝසු මට්ටමේදීම හිත ගැහැටි කර ගන්නවා මම උරුමත්මේ සිව් මට්ටමට යනට කරුවලේ වෙන්න දෙන්න දවල් එළියෙම බලන්න කොහොමද මේක වෙන්නේ කියලා. එහෙමනම් පටන් ගන්නකොටම කියනවා ආශ්වාස සහ ප්‍රශ්වාස දෙකේ අතර ලකුණු දැන් බලාගනින් නැතුණාට පස්සේ බලන්න බෑ. ඔය ප්‍රශ්නට අපි එන්නේ එහෙමයි. ඒකට උදාහරණයක් වෙනකොට කියනවා බොන මිනිහෙකුට බොණ්ඩේපයි කියලා උපදෙස් දෙනවා නම් දීවට පස්සේ කියලා වැඩක් නැහැ. බොණ්ඩ ඉස්සලා කියන්නේ බෑ. ජීවිතේ තියෙන වෙලාව. නිසා අපි නැති වෙන බව දන්නවා නම් නැතිවීම අල්ලන්න නැතුණාට පස්සේ බෑ. හොඳට තියෙන වෙලාව ලකුණු ගන්න. ඒ නිසා වෙනකට වැඩිය හොඳේ ආසව ප්‍රසන්තික වෙනසක් ගොරෝසුකමක් බලන ඉන්නකොට ක්‍රමයෙන් හරියාගෙන යනකොට කයත් tempත් වෙනවා, හුස්මත් හරි වෙනවා, සතියත් හරි වෙනවා, ඔන්න tempත් වෙන්න පටන් ගන්නවා. එතකොට දැන් දන්නවා මෙයා හැක්පිට හැක් කියලා සමීප බලන් හිටියේ නැත්නම් මල්ලෙන් ගහලා පයින්. ඒ නිසා වෙන්නකදී ඉතාලම හැරෙන්නේ මනෝට පේනවා එකින් එකට එකින් එකට යන ආනාපාන හරියන්න හරියන්න මොන දෙන්න දෙන්න තන්පත් වීම තමයි ප්‍රකෘතිය. ඒක තමයි සර්වඥාන්සේ මතක් කරන්නේ. දීර්ඝ ආස්වාසේ ආස්වාසේ දැනගන්න දීර්ඝ ප්‍රස්වාසේ ප්‍රස්වාසේ දැනගන්න. ඊට පස්සේ කෙටි ආස්වාසයට යනවා කෙටි ප්‍රස්වාසයට යනවා හත්වත්තන හුදෙකී. ඒ කියන්නේ දැන් දැනගන්න මෙයා දැන් සූදානම් වෙනවා කියලා. එතකොට අපි කරන්නේ end end හතිය වැඩි කරනවා. end end සමීපව බලන්න ඕනේ. දැන් එක්තර දීලා බලන් ඉන්නේ අර ඈතින් ඈතින් යන ආසන්තරාදියා බලන් ඉන්නවා වගේ. බලන් ඉන්නකොට ඉන්නකොට පේනවා මේක ස්වභාවය තමයි tempat වෙන්නේ. tempat වෙනකොට ප්‍රධාන ඉලෙක්ට්‍රික් ආසෙන්නේ. මොකද මේ දෙක අතර වෙනස නැති වෙනකයි වෙන්නේ නමුත් ආනාපානෙ නැති වෙන්නේ නැහැ. වෙනස නැති වුණාම අපිට පේන්නේ ආනාපානෙ නැතුවයි කියන්නේ. එතකොට අපි අටුවාවන්ගේ වාන්සේ කියනවා ආනාපානෙ නැතුණයි කියලා ඔබ හිත කියනවා නම් තර්ක කරපන් කියලා. කියන්නේ එයාට ලෑස්තිලා යන්න කියන ආයුධ අරගෙන. අනවන්නේ නැති වෙනා නැති වෙන්නේ මව් කුසේ ඉන්නවා නම්. ඊයට ඉන්නවා නම්. මැරුණා නම් චතුත්පද ධානය නම්. දෙවොල්ලමකට කියන්නේ එකක්වත් නැතුව මෙයා මේ කරන්නේ බොරු. මම මේක බාර ගන්න මම සැලකිල්ලෙන් බලනවා කියනකොට වෙනස නැති වුණාට ඉන්න බව මැරිලා නැති බව සීන කියලා නැති බව තේරෙනවා. ඒනකොට තමයි දැන් ආනපන හොඳවට කීකරුයි මේක තමයි සියුම් ආනපන කියන්නේ. එතකොට ආස්වාසය නිකන් ආස්වාදයක් වගේ වැටෙනවා. හුස්ම ගන්න එක නිකන් හොඳ බබෙක් නාලා කිරි දීලා නිදාගෙන ඉන්නකොට හුස්ම ගන්න දිහා බලනකොට බලන්නේ මේ ටෙන්ෂන් එක බයින්නනේ. හොඳට තේන දැන් බබා දොයි. හැබැයි තාම තියෙන දේශේ තියෙන අස්සල් ප්‍රසාද දෙක. මේක බලනකොට තමයි දැන් ඔබට ඉස්සරහට යනකොට ඕකත් නැති වෙනවා. නංගිව පායගෙන එනකොට හඳ එළිය නැති වෙගෙන යන්නේ. දරු එළිය නැති වෙගෙන යන්නේ. ඉර පායන ප්‍රදේශයට හඳුන නැති වෙනවා. නමුත් හොඳට බලන්න හිටියොත් ඒක නැති වෙන වැඩ පිළිවෙල ක්‍රමයෙන් සිද්ධ වෙනවා. එතකොට අපි වෙනකට වඩා සතියකින් සමාධියකින් මේ නැති වෙන වැඩ පිළිවෙල බලාගෙන ඉන්නකොට ආනාපාන හුකා ගැඹුරු මට්ටම් වලට යනවා. ඔතෙන් යනකොට ඉන්නේ සැප දුක් අමතක කරලා දැන් අදුක්කම සුඛේ විතරයි ඉතුරු වෙන්නේ. විතක්ක ਵਿਚාරවලට අහු වෙනවා. දැන් විතක්ක ਵਿਚාරවලට අහු වෙන්නේ නැහැ මොකද ඉස්සර තුනක් හතර කලවමත් වෙන්නේ. ආස්වාද ප්‍රසආද අතරමැද. දැන් තුනම සම වෙලා. තුන අතර වෙනසක් නැහැ. ඒකෝට දැන් මේ දෙක වෙන්කොලා අඳුර ගන්න බැරි නිසා විඥානේ පච වෙනවා. වෙනසක් අඳුරගත්තොත් තමයි විඥානෙට අධිකම ශක්තියක් ඕන කරන්නේ විදහායක ශක්තිය. තුනම සමානයි. සංස්කාර නතර වෙනවා මොකද මේක හැඩගස්සන්න ඕනකමක් නැහැ දැන් ඉබේ සිද්ධ වෙනවා. සංඥා අසරණ වෙනවා මොකද ආස්වාදේ හොඳයි ප්‍රසආදේ නරකයි මොකක්වත් නැහැ සංඥා වල වැඩක් නැති වෙනවා. වේදනාවක් නැතුව යනවා. සැප දුක නැතිවලා අදුක්කම සුඛය දෙනවා. රූප ධර්ම දෙවුණ වෙනවා. ඒකෝ නිවෙනේ තියෙන ලකුණු යම් ප්‍රමාණයක් තමයි. හැබැයි ඒකට සක්කාය දිට්ඨිය කියලාම. අර දැන් මොකද උනේ? කුෂ්ම නැතුණායි. ගුරුවරයෙකුත් නැහැ. කාගෙන්ද මේක අහන්නේ? ඒ කින් ගොඩ දාන්න පටන් ගන්න. ඉතින් ඔබ පැහැින්නක හිටපන්. ඔය ගහලා එලවන්න බැන්නේ මොකද මේ හැම වෙලාවෙම අපේ ගාය මේ අරකරනවා ඉන්නේ පොඩ්ඩක් හිටපන් තව ඉස්සරහට තවත් නැති වෙනවා. දුරට බලන් හිටපන් කියනකොට තමයි සක්කාය දිට්ඨිය හලවප්ප ගන්න නැතුව අර තැම්පත් වෙන දේට හිත කත දෙක ඇතිගෙන යනකොට තර්කමනස පච වෙනවා. රක්කාය දිත්තේ නිකන් ඩාඩි ගන්න ගන්නවා. heart attack එනකොට අර හීතල ඩාඩියක් දාන්නේ. මේ වගේ එන්න පටන් අර ගන්නකොට තේරුම් අර ගන්න ඔබට සද්ධාව තියෙනවා නම් සද්ධාව කියන එකක් තියෙනවා නම් කාය ජීවිත නිර්පේක්ෂව ඕමම ඵලයක්. දෙල්ලෙන් නැත්නම් කොටක් වෙන පහන් දැල්ලා වගේ ඒක හොල්ලන්න එපා. කොහොම මෙයා තව එක චිත්තක්ෂණයක් කායික චිත්තක්ෂණය කියලා කියන්නේ අනුමුත් උන් නොගිය ගමනක් යන්න පටන් ගන්නවා. සංසාරෙ මෙතෙක් මුලිය තමයි නොතේරෙන ගමනක් යනවා. හැබැයි ඇඟ හීතල වෙනවා. අපි නම් මරණයට අදගෙන යනවද, අගාධයකට වැටෙනවද, නොදන්න බාරකට යනවද කියලා. මේක තමයි අපි භාවනාවේ අද ඊට වැඩිය ලබන ප්‍රගමනය. ඒකට කියන කාය ජීවිතය නිරපේක්ෂව කරගෙන කරගෙන යනකොට ඒක තුලින් සමහර වෙලාවකට අර ස්කවුට් ලයිට් කොම්පස් මාච් එක යනකොට වගේ ඒක තියෙනවා සෙල්ලක්කාර ගතියකුත් තියෙනවා. කුතුහලයෙන් දඟවන ගතියකුත් තියෙනවා. ඉදිරියට යනකොට යනකොට යනකොට තමයි විවේක බුද්ධිය කියලා එකක් අපි කිසිම පරණ මතකයක මොකද දාන්නේ නැතුව තර්ක මනසකට නැතුව ඥාන නැතුව අරමුණ සංසිඳිය විකත් සංසිඳිය දැන් මොකද කරන්නේ මොකද වෙන්නේ කියලා අපි සම්පූර්ණ දෛවයට සම්පූර්ණ ස්වභාවයට සම්පූර්ණ ඇත්තට ඉඩක් දෙනවා හුස්ම ගන්න ආයස කරුවොත් සම්පූර්ණ අවුල කැදෙනවා. ඒ කියන්නේ ආය හක්කාය ජීවිතය කරක් දෙනවා. එහෙමම තුනි වෙන්න අරින්න. එහෙම තුනි වෙන්න යන්න නම් ඊයේ ඊට ඔය කිට්ටුවට ඇවිල්ලා විශ්වාසයක් ඇති වෙලා කියන්නේ. අද පොඩ්ඩක් ඉස්සරහට ආදේ කැදෙනවා. ඊට පස්සේ අනිද්දා ඊට වඩා පොඩ්ඩක් යනවා. අන්න එහෙම ටික ටික ටික ටික ඉදිරියට යනකොට පැහැදිලිවම එක්කෝ ඒ උපචාර සමාජය අපන සමාජ පැත්තේ සමත පැත්තට යනවා. එහෙම නැත්නම් ආනාපානිය ඇතුලේ තියෙන මේ මුඳුවට පැහැදිලිව ආනාපානිය කියලා කියන්නේ මේ උණුසුම් වගේ කම්පන චංචල ආදී පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ලක්ෂණ පේන්න පටන් ගන්නවා. ඒකෙදි හරි පැහැදිලි ටෙක්නිකල් වෙනසක් තියෙනවා. ඒක හරි අමාරුයි වැඩකුත් නැහැ. විස්තර කරන්න ආනාපානිය සමතට යනවනම් ආනාපානිය සමතට යනවනම් ඉහළ පහළ යන හුස්ම විතරමයි මුළු ලෝකෙම වෙන්නේ. විපස්සනාවට යනවා නම් හැපෙන තැන අනබනයිල හැපෙන තැන තියෙනවානේ. ඒක පිළිබඳවත් අවධිය තියෙනවා. හැපීම නිසා පහළ වෙන උණුසුම් සිතිවිලි ගැටි කියන ඒ උපන් දෙය තියෙනවානේ. එක්ස්පීරියන්ස් එක ඒකත් ඕපන්නස් එක තියෙනවා. ඒක ටෙක්නිකලි කියන්නේ ඕනම ඉන්ද්‍රියක සංනිවේදනයක් මතුවෙන එක්ස්පීරියන්ස් එකක් එන්න නම් අරමුණක් තියෙන්න ඕනේ, ద్వාරයක් තියෙන්න ඕනේ, තදුබපන්නේ ඒ ඉන්නකන් දෙයක් තියෙන්න. strike element, base element and the ignition element කියලා. ඒ තුනක් වුණොත් තමයි ඒක කේස් එකක් වෙන්නේ, history එකක් වෙන්නේ, experience එකක් වෙන්නේ. ඉතින් ඇහැට නම් රූපේ තමයි strike element එක අරමුණ. ඇහි සංවේදී භාවය තමයි base element එක වෙන්නේ. අපි කියනවා ద్వාරය කියලා. ඒ නිපන් දේ තමයි දැකීම. දැන් මෙතන වෙලාගෙන හුස්ම රැල්ල තමයි strike element එක අරමුණ. ඇවිල්ලා ඒක බාර ගන්න දැන් තමයි අපි නාසිකාග්‍රය කියලා ගන්නෙ. ඒකට මේ ඇති වෙන දේ තමයි උණුසුම් සිසිල් ගතිය. ආ සමතේට යනවා නම් උණුසුම් ස්ට්‍රයික් එලිමන්ට් විතරමයි ස්පෙෂලායිස් වෙන්නේ. ඉහළට යන්නේ නැහැ. විපස්සනාට යනවා නම් තුනම සමෝසේ බේස් එලිමන්ට් එකයි ස්ට්‍රයික් එලිමන්ට් එකයි ඉග්නිෂන් එක ඔක්කොම පේන්න පටන් අර ගන්නකොට නිකන් වයිඩ් ස්ක්‍රීන් එකක්. නම් පිටිපස්සට පැස් තියෙනවා වගේ සම්පූර්ණ පරාසය පේන්න පටන් ගන්නවා. නිවැරදි පටන් ගන්නකොට ඒක හැමෝටම වෙන්නේ ඒ ඒ එහෙම එහෙම ප්‍රකාශයක් පොදුයි කරන්න බෑ මහත්යට කරන්නේ මම දකින්නවා කියලා කියේ ඔක්කොම දකින්නේ නෑ ඒ උනාට ඒ કોઈ අවබෝධය තුලින්මයි ශික්ෂණය තුලින්මයි මහත්ය කතා කරන්නේ එන හුස්ම ගන්න ඔක්කොමලා මේ ලෝකේ ඉන්න කට්ටිය කියන්නේ මේකේ උණුසුම් සිස්ටම් අපි වටුණා කියලා අහන්න බණ්ඩ දවස් ගානක් තියන් ඉන්ටර්වයුව කරන්න බණ්ඩ කොච්චර කාල උස්ම ගන්න තියෙනවද මොකද්ද උස්ම කියලා මම කවදාවත් අත්දැකලා නැහැ ඒක. මේ තේරෙනවන්නේ කියන හදන පොයින්ට් එක. ඒ කියන්නේ නාමයෙන් දෙන්නේ ඒකත් ඉඳලා භාවනා කරන කෙනෙක් යනකොට ආසත් ප්‍රාප්ත දෙකේ නෝයකට කියන වෙනවනේ. ඉන්නවා කියලා බලන ඉන්නකොට ඔය ඒ ඒ මුතුන් දැක්කේ ඉන්නේ නැහැ ඒක හරිනවද? ඒක මට්ටම් වෙනවා. මට්ටම් වෙනවා කියන්නේ ඊට පස්සේ ආයෙ බලන්න ගාය දකින්නවා එකක් ඒක. එකක් ඒක වෙනවා. මොකද හේතුව නෑ නෑ නෑ. ඔය විදර්ශනා විතරමයි ඔය කතා කරනවා. සමතයක් ගැන කොහොමඩක්වත් වැරදිලා නෑ ඔය කතාව. පටන් ගත්ත තැනින්ම විපස්සනා තියෙනවා. ඔය ඉස්සෙල්ලා ආස්වාද ප්‍රසආසයේ පටවියාගෝ තේජෝ වායෝ පෙනෙන හරියට කියන්නේ භාවනාවේ පළවෙනිම ස්ටේජ් එක ස්වභාව ලක්ෂණ දැකීම. Observing natural characteristic. Intrinsic characteristic. personal characteristic එතකොට පට ගියාපෝ තේරු දඟු. ඒකට හොඳට සාදර වෙච්චාම මෙව අතර විශාල පටන් ගන්නක් ගැනීමක් කෙලවරක් නැති දිගට යන ප්‍රවාහය දෙන්න පටන් ගන්නවා. මුසුමක් තියෙනවා, සිසිලක් තියෙනවා, කම්බලක් තියෙනවා, චංගලක් තියෙනවා ඔක්කොම තියෙනවා. මේ දෙක සමවේගණ එනකොට ආස්වාදයෙන් තියෙන කම්පන චංචල තමයි. ප්‍රසආදයෙන් තියෙන කම්පන චංචල තමයි. ඒක ආස්වාද ප්‍රසආද වෙනසක් නැහැ නිකන් දිගට යන දැන් ටෙලිවිෂන් එකේ පිළිවි ගන්නේ ඩොට්ස් වැටෙනවා විතරයි. ප්‍රෝග්‍රෑම් එක වැඩ කරන්නේ ඩොට්ස් හැම මේ ඩොට්ස් වලින් තමයි ඥාන පිළිවි හැදෙන්නේ. ඒක දිහා බලන ඉන්නකොට මම කියන්නේ මෙහෙමයි. ඒක ධර්මයේ තියෙනවා. ඊට ඉස්සෙල්ලා රට ව්‍යාපෘතියදී වෙන්වෙන් වශයෙන් අඳුනන්න පුළුවන්. Personally personal character. අතින් ගියට පස්සේ ඒ අතර තියෙන සමතාවයේ දක්නා මිසක ඒ අතර වෙනස නැතු යනවා. සමතාවය කියන්නේ මොකද්ද? ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. ඇති වෙනව නැති වෙනව. නිසා කියන ස්වභාව ලක්ෂණ සම්පති ලක්ෂණයට හැරෙන ගන්න තමයි ආනාපානයේ වෙනස. ආස්වාද ප්‍රසවාස වෙනස නැති වෙන්නේ. ඒත් සතිය කියනවා, ඒත් සමාධිය කියනවා, ඒත් ප්‍රඥා කියනවා. මෙන්න මේ වෙනස වෙනකොට සක්කාය දිට්ඨියට අභියෝගයක් වෙනවා. පංචස්කන්ධෙම හෙල්ලුම් කරනවා මෙතෙක් ඒගොල්ලෝ කරගෙන ආපු රාජ්‍ය නීති පද්ධතිය අවලංගු වෙනවා. නමුත් යෝගාවචර ගන්න සතිය තියෙනවා. දැන් කියන්නේ ආසව වේලා වෙලාවෙදි කියනවාම ප්‍රසවාසෙදි තියෙනවා. අතරමැදක් තියෙනවා. ඕක දිගට බලන් ඉන්නකොට ඉන්නකොට මේක බලන් ඉඳිල එපා වෙනවා. කම්මැලි කරනවා මේකෙන් තමයි දුක්ඛ සත්‍ය වහන්නේ. දුක්ඛ සත්‍ය වහන්නේ ඉරියව මාරු කිව්වේ. ඉතින් අර ලෑස්ති නෑමයි කියන්නේ දැන් මේ මහත් එක ප්‍රයක් විතරක් හිටපන් කියන මොනවා කරන ජීවිතයේ වදයක් නෑ ඊටදී. දැන් ටීවී ප්‍රෝග්‍රෑම් එකක් නෑ දොස්සට. ඒක දිහා බලන් හිටපන් කියන්නේ. බලන්නකොට බුදු දේශනාවේ අනත් ලක්ෂණ සූත්‍රය සඳහන් කරනවා යම් වෙලාවක ඇතිවීම නැතිවීම දෙක දැක්කම අනිත්‍ය අනිත්‍ය භාවය දැකන එක දුකමයි අනබණෙන් කියත් උදේ දුකමයි සක්මණේ මොදෙන් කියත් දුකමයි නිදිම හැකිලිම තුලින් කියත් දුකමයි රූපෙන් කියත් දුකමයි ඕක නැතිකරන්ට ඔකට අකමැති නිසා මේ සාකච්ඡාවේදී ප්‍රශ්න අහන්නේ තේරුම් අරගෙන නැහැ මේ දුක දකින්න අකමැති නිසා දුකේ තියෙන ඒකාකාරීකම ඒකාකාරී වුණාට පස්සේ අලුතෙන් ශක්තියක් ඇති කරන බලන්න කියලා කියනවා දැන් ඔබ යන්න හදන පුද්ගලික ලක්ෂණ වලට නෙවෙයි පටවියාගෝතයේ ඉක්මවලා සම්පති ලක්ෂණය පේනවා සම්පති ලක්ෂණය ඊගාට අනිවාර්යයෙන්ම කියන්නේ දුකට දුක කියලා කියන්නේ මෙතන වින්දනයක් නැහැ නිර්වින්දනේ නිබ්බිදා වෙන්න පටන් ගන්නවා ඒකට කරන්න තියෙන එකම උත්තරේ ඇක්චුවල් යන එක තමයි කියලා තමයි දුක කියන්නේ ඒ සැපේ ගිහිල්ලා තව ඉස්සරහට ගියාට පස්සේ ඒකේ මොනොටොනි එකක් යනවා. බෝඩම් එකක් යනවා. ඒ වගේම self negation එකක් යනවා. මොකක්වත් නැහැ. නිකන් හරියට ගිහිල්ලා නිකන් මේ අසරණ වුණා තනි වුණා වගේ පේනවා. ඒක වෙන්න බෑ විනාඩි 10න් පයින්. ඒකෙන්ද සීසන් කරන්න බුදුහාම කියන්නේ ආශයවදී භාවයේදී බහුලීකරවදී කියලා කියන එක දැක්ක පළියට බෑ. ඊට පස්සේ මේකට ප්‍රිය කරන්න ඕනේ. මෙතනමයි උත්තරේ තියෙන බව දැනගෙන ඒකම වඩන්න ඕනේ. ඒකවල මේ ලෝකේ ව්‍යාපාර කරන සල්ලි හම්බ කරනවා වැඩක් නැහැ එතන තියෙන්නේ. ඒ වගේම ප්‍රයත්නයක්. හැබැයි නිකන් දකින්න හදන්නේ සුබ නිත්‍ය සුඛ නෙවෙයි. අසුබ අනිත්‍ය දුක දෙයක් නමුත් මේක කවදාකවත් නොදැක්ක නමුත් පරම සත්‍යයක් දකින්න. හැබැයි නම් මේ පොඩි විදිහට බලනකොට මේ අවරේ නිමිත්ත වෙනස් වෙනවා කියන්නේ නෑ නිමිති අනිමිත්තක් වෙනවා. පණිවිඩය අපහංග වෙනවා. දේ තියෙන දේ ශූන්‍යත බාටපත් වෙනවා. ෆිසික්ස් වල ඔතන දැන් ගිහිලා තියෙනවා. ෆිසික්ස් වලින් ගිහිල්ලා ඒගොල්ලෝ මොන මාංශයක් හරි කඩන කඩන ගියාට පස්සේ අන්තිමට පාටිකල්ස් හම්බෙනවා. දැන් පාටිකල්ස් කරලා බලනකොට පේනවා ඒක ඇතුලේ ශක්ති විතරයි කියන දේවල් නැහැ. ඒ ශක්තිය ඕන දෙයක් වඩපත් වෙනවා. ඉලෙක්ට්‍රෝන ශක්තිය, ප්‍රෝටෝන ශක්තිය, පොසිට්‍රෝන ශක්තිය, ක්වක්ස් ඕන දෙයක් වෙනවා. බලන මිනිහාගේ හැටියට ඒක වෙනස් වෙනවා. මරු තැනකට ඇවිල්ලා තියෙන දේ ඒගොල්ලෝ කරකොලට ඇවිල්ලා තියෙන්නේ මේ කොන්ෂස් මයින්ඩ් එකෙන් තමයි මේ එනර්ජි එක මේ මේ දේවල් බවට පත් කරන්නේ. මේ කියන මූල ශක්තිය පටවි වෙන්නත් පුළුවන්. තේජෝ වෙන්නත් පුළුවන්. ආපෝ වෙන්න පුළුවන්. වායු වෙන්නත් පුළුවන්. රූපයක් වෙන්නත් පුළුවන්. සද්දයක් වෙන්නත් පුළුවන්. මහත්යයක දේවල් රූපයක් කියලා ඒවට නෝන මහත්ය කියන එකක් නැහැ. එයා කියන මට අන්න සද්දයක් කියලා. ඒක ඔය දෙන ගහගත්තට ගහගන්න එක සත්‍ය. මම මොකට විවට්ටන එක ඇත්ත. යට ගැඹුරු අත්‍යකුත් තියෙනවා. බලන්න නැත්තම් මටත් උතුරින් නම් වෙන ඕජන ගහනවා. එතෙන්ද මේ ෆිසික්ස් කියාට පස්සේ මේ මම දැන් අවුරුදු 20ක විතර කාලේ ඒගොල්ලෝ පැහැදිලිවම කියනවා what you see that you are. විහාරේ you go there you are. ඉතිගිය රත්න ආදර රජ මාලිගාව සෑදේ. තව කෙනෙකුට අපායක් හැදෙන්නේ තේ තමයි. ඒ තමන් ගෙනෙන ආකල්ප තමන් ගෙනෙන සංඥා තමන් කරන සංස්කාර තමන්ගේ විඥානෙමත් ඉතින් අපි ඔය ඔය ඔක්කොම මැදතනට එන්නේ නැතුව අපි දැනගන්න බෑනේ සංඥාවේ හොල්ම රූප ධර්ම තියෙන තාකල් හත දුක වෙන තාකල් වට ගියාපු වෙන තාකල් යන්නේ නැහැ. දිය කරන්න ඕන කැඳ හැඳි ගාවිලා බොරේට යන්න ඕන. ඈ නෑ ඒ ලෝකෝත්තර වෙන්නේ අපි ලෝකෝත්තරෙක් වෙලා ඉන්න ඕනේ. අපි දැනගෙන යන්නකොට මේක එනකොට ඔය කවුරු නටවුවත් හරියන්නේ නැහැ මම මැරුණත් හරියන්නේ නැහැ මම යනවා කාගෙන යනවා කියලා ඒක කලින් සංඥාදෘෂ්ටිය පහළ වෙලා තිබුණොත් නිවන හම්බෙන්නේ සංඥාදෘෂ්ටිය ඔතෙන්දි පහළ වෙන්නේ නැහැ ඒ ඒක තමයි අපි පරිලෝකණය කියන්නේ සංඥාදෘෂ්ටිය කල්ලාතු යනලු මොන මගුමවත් අරින්න එපා. කාගෙන බලයන්. සුබෙන් පටන් ගත්තත් අසුබෙන් පටන් ගත්තත් අරින්නේ නැහැ. ඒකට කිට්ටු කරනවා අනිමිත් සමාජයට බැදී ඔය අනින්දිය ප්‍රතිපද විඥානය වගේ තැන් වලට යනවා. ඉතින් ඒක අපේ මේ භාෂාවට අහු වෙන ගණක් නෙවෙයි. ව්‍යාකරණයට අහු වෙන්නේ නැහැ. අපි ඒව හරිත් නැහැ. නමුත් යන්න පුළුවන් ඕනම කෙනෙකුට යන්න පුළුවන්. අබුද්ධ අබෞද්ධයට යන්න පුළුවන්. අබෞද්ධයට යනවා. නම් ප්‍රශ්නේ තියෙන්නේ එතන ගියාට පස්සේ අපි කොච්චර අසරණ වෙනවද? කොච්චර ඒකට බය වෙනවද? කොච්චර ඒක වැරද්දක් කියලා හිතනවද? කොච්චර ඒක මේ අපි අපි වැරදිල්ලක්ද කියලා හිතන්න පටන් අරගත්තොත් වෙනවමයි ඒක ෂුවර්. ඉතින් කර්මස්ථානවල කවුරු හරිලා කියනවනේ මෙතෙන්ද යන්නේ නැතුව කවුරක්වත් නැහැ. ඔතෙන්ද අරකට කාය ජීවිත නිරපේක්ෂව බහුලීගත කරන්න. ඕකෙම ඉන්න. බොහෝ වෙලා ඉන්න ඇඟ හොල්ලන්නත් එපා යන්න අරින්නේ. ඉතින් ඒක තමා විසින්ම Tamanට දඬුවම් පවරව ගන්නවා වගේ තමයි පේන්නේ. නෑ, තාම නෑ. ශූන්‍යතාව වෙන්නේ නෑ මම ඇඉන්න තාක්කල්. මම මේක දැක්කේ මට හරි ගියා කියන දාකල් මොකුත් නැහැ. ඒක හුඟා ක්‍රමිකයිස් කරන්න ඕනේ. බොහෝ කොට බහුලීගත කරන්න ඕනේ කිලෝරක් නැතුව. ඉඳගන්න ඉඳගන්න පරියන්කේ ගන්න පුළුවන් මට්ටමට ගියොත් ඒක තියෙනවා මේක ප්‍රകൃතියක් මේක. මේක මේක කියනවා මේ අපි පේන මේ රූපඩයට වැඩිය සත්‍යයක් මෙතන කියනවා කියලා නිකන් ප්‍රොජෙක්ට් එකක් ඇනලයිස් කරලා බැලුවොත් චිත්‍රපටි පෙන්නන ඒකේ පරණ චිත්‍රපටිය මෙතන එදදී තමයි ආලෝක කණන් වෙන්නේ නැහැ විදීපිරේට වැටෙනාට පස්සේ ඒකේ නලියෙක් ඉන්නවා නිලියෙක් ඉන්නවා දුෂ්ටයෙක් ඉන්නවා ශෝකාන්ත කියනවා දුක්ඛාන්ත කියනවා ඉතින් නාඩගම යනවනේ බැරි වෙලා හරි මේක දිහා බැලුවොත් ධම්ම වැඩිලා නැහැ තිරේට එතන තියෙන වර්ණ සංකල්පයක් විතරයි ඒ සිගරට් දුම් වලට වැඩිච්චාම ෂෝක් එකට බීම් එක පේනවා ඒකේ ශෝකාන්ත දුක්ඛාන්ත මොකුත් නැහැ නිකන් බලුවමනක් වගේ ওই නලිය නලිය තියෙනවා අතන වැදුනට පස්සේ තමයි මේක තීව්‍රම මේක දිහා බල කව පොඩ්ඩක් ඇතුළට ගියොත් අර සෙලෝ ටේප් එකක් තියෙනවා. ඒකෙන් එහා පැත්තේ නලියවිලකුත් නැහැ. තන්නේ කර සුදට සුදු බබලන බීම් එකක් තියෙනවා. ඒක අර මොකද සෙලෝ ටේප් කියලා කියන්නේ මොනවද? සෙලුලොයිඩ්. සෙලුලොයිඩ් එකේ තමයි ඔය නළු නිලියන්ගේ ඡායාව තියෙන්නේ. ඒකෙන් පිරිච්ච ආලෝකය කියලා වැදුනට පස්සේ ඉඳුරන්ගේ ඒක බොහොම අංග දුක්ඛාන කොල්ල කෙල්ල ඉන්නවා. නොසිලෝට එක මෙහා පැත්තට ගියාම මොකුත් නැහැ තන්නේ කර සදාතනික බබලන ආලෝකය. බුදුදහම අපේ දේශනා කරනවා පබස්සක නිදන් වික්ක වේචික ආගන්තුකේ උපකිලිතේ උපකිලිතං. මුකිනමේ ප්‍රභාසරෝ හිත කුඹ ඔක්කොටම තියෙනවා. අර සෙලුලොයිඩ් එකෙන් එහා පැත්ත නිකන් දැකලා තියෙනවා. සෙලුලොයිඩ් මෙහා පැත්තට එනකොට හේරම සංඥාවල් ලැබෙන්න ඉඳුරම් මට්ටමට ගිය ගමන් ලෝකයක් නැහැ. දැන් මෙතන ඉන්නේ තියෙන සෙලුලොයිඩ් එක අපි දැන් ඉන්නේ. හැබැයි අර්ථ නැහැ. ඔක්කොම ඇති කරන්න පුළුවන් වර්ණ තියෙනවා, නල්ලියවිලි තියෙනවා. නමුත් ඒ කොල්ලෙක් කෙල්ලෙක් වෙලා නැහැ. රෝකාන්ත දුක්ඛාන්ත නැහැ. ඒක දිහා බලනකොට පේනවා මේ මෙතන තනි කර රාටගෙන ඉල්ලක් තියෙනවා. ඉතින් ඒක ලස්සනම වෙලෙනවා. ওই ගේම යන්නේ නැහැ කටුර නැත්තම්. එළිය පෙන්නොත් චිත්‍රපටි බලන්නේ නැහැ කවුරක්වත්. ඒකත් එනි සත්‍යයක් වෙනවා. චිත්‍රපටිය බලනවා කවුරු දැනගත්තත් නොදැනගත්තත් 50ක් ඉන්නේ අන්ධකාරය. මොකද කියන්නේ? ප්‍රොජෙක්ට් එකේ ඉස්සරහා තියෙන මෙන්න මේ යකඩ කැලලක් මෙතන බීම් එක තියෙන්නේ මේක මෙහෙම වෙනකොට අන්ධකාරයයි. මෙහෙම වෙනකොට ආලෝකයයි. ආයෙ මෙහෙම වෙනකොට අන්ධකාරයයි. 50ක් අපි ඉන්නේ අන්ධකාරය අපි කවදාකවත් චිත්‍රපටයක අන්ධකාරය කරගන්නේ. අපි දකින්නේ අර දිලිසෙන විදීතරේ විතරයි. ඒ වගේ තමයි දුක සැප දෙක නටන්නේ අදුක්කම සුඛය කියන අන්ධකාරය තමයි. ඒක එනකොට අපිට බය හිතෙනවා. බැරි වෙලා හරි විතකදී බල බල ඉන්නකොට කවුරු ජනේලයක් ඇරියොත් අමුව මරන්න හදනවා අපි මේ මොකද සත්‍ය වෙන්න දුන්නයි උපරාධිය ලස්සන බලහන් මේ චිත්‍රපටි කෑවනේ නේද බුදුරජාණන් වහන්සේ තමයි ඇවිල්ලා බලනකොට ඉවර කරලා තියෙන්නේ ලෝකෙ මේකෙක් කල් මේ රූප දෙයක් බලන දිවදික් කරගෙන බලන්නේ තියෙන හැප්ප දුක කියලා ඕන බලාපල්ලා වෙන දෙය කියලා ඇහි දැක්කින රූපෙට වැඩිය දැකීමේ යාන්ත්‍රය දකපු දවසේ ඇහෙන් දකින්නවා කියන එක. කනෙන් අහනවා කියන එක. ඒ මනසේ ඉතුරු වෙන්නේ. කවදාකවත් ඒ මනසේ ඉතුරු වෙන්නේ නැහැ. අනිවාර්යම පරිණාමයකට පත් වෙනවා. අපි මෙතෙක්කල් රූප බැලුවා මිසක් දැකීම දැකලා නැහැ. ශබ්ද ඇහුවා මිසක් ශබ්ද අහන යන්ත්‍රය දැකලා නැහැ. දැකපු දාමද මේ මනසේ ඉතුරු වෙන්නේ අනිවාර්යයෙන්ම මේ මනස වෙනස් මිනිහෙක් වඩපත් වෙනවා. ඉතින් ඒක නිසා සදාතනිකව තියෙන අර ප්‍රභාසර ආලෝකයට තමයි අපි ත්‍රිේ ඉඳලා සෙලුලොයිඩ් එකට එනවා සෙලුලොයිඩ් මේ පැත්තට යනවා මේ පැත්තට වෙලා බලනකොට ඔක්කොමලා තුල තියෙන අර ප්‍රධාන ආලෝක කඩන්දු අපි අද කිසිම වෙනසක් නැහැ ඔක්කොම දෙන්නේ ඒකට ධානාපාන විදිහ හිමි දෙන්නේ ඇතුළට තමයි යන්නේ ධාන විසන්ත අනිවාර්ය දෙකට නිරතුරුව ධාන කාන්තිය තුළ ප්‍රපංච තියෙනවා අනිමිත් සමාධියේ ප්‍රපංච කරන්න බෑ. ප්‍රපංච කරනවා නම් එතන යන්න බෑ. මේ අනිමිත්ත අපහිත ශුන්‍යත කියලා කියන්නේ ප්‍රපංච ලෙල්ල ගැලෙවුවට පස්සේ. ලෙල්ලෙන් වැහුවට පස්සේ තමයි ධ්‍යාන සැපේ ඔක්කොම තියෙන්නේ. නිපපයි.